නමෝතස්ස භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්ස වටාපිටාව දකිනකොට වටාපිටාව බලනකොට බොහොම ලස්සන විචිත්‍ර වූ පින්කමක් සූදානම් කරලා තියෙනවා. පින්කමක විචිත්‍රභාවය දකිනකොට ඒ පින්කම සංවිධානය කලා වූ පින්වතුල්ලාගේ සිත් සතන් තෙරුවන් උදෙසා කොයිසා විචිත්‍රභාවයක් ගන්නවාද කියන කාරණය පැහැදිලි වෙනවා පිංහතුනි. ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ කාලේ ලස්සන චිත්‍රයක් තිබුණා මේ චිත්‍රයට කිව්වේ චරණ චිත්‍රය කියලා. ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ චරණ චිත්‍රය දැකලා කියනවා මේ චරණ චිත්‍රය යම්සේ විචිත්‍රද මේ චිත්‍රය නිර්මාණය කලා වූ සිත්තරාගේ සිත ඊටත් වඩා විචිත්‍රයි කියල පිංහතුනේ. එමනම් යම් පින්කමක් තෙරුවන් අරමුණු කරගෙන විචිත්‍රාකාරයෙන් සිද්ධ කරද්දී. මලින් සුවඳින් ආලෝකයෙන් පාවඩවලින් හේවිසිවලින් ඒ විචිත්‍ර ආකාරයෙන් පින්කම් සිද්ධ කරද්දී ඒ විචිත්‍ර භාවය තුළ අපි දකින්නේ ඒ විචිත්‍ර භාවයටත් වඩා ඒ පින්කම් සංවිධානය කලා වූ පිංහතුල්ලාගේ සිත් සතන් තෙරුවන් උදෙසා කොයිසානම් විචිත්‍රභාවයක් දක්වනවාද කියන කාරණයයි. බුදුරජාණන් වහන්සේ ධර්මදායාද කියන සූත්‍රයේදී තමන්ගේ ශ්‍රාවකයින්ට දේශනා කරනවා මහනෙනී සද්ධර්මයට දායාද වෙලා ජීවත් වෙන්න කියලා. සීලයට දායාද වෙලා ජීවත් වෙන්න. සමාධියට දායාද වෙලා ජීවත් වෙන්න. ප්‍රඥාවට දායාද වෙලා ජීවත් වෙන්න. ඔබලා සද්ධර්මයට දායාද නොවී ජීවත් වුණොත් ඔබලාට ගිහි පිංහතුල්ලා චෝදනා කරාවි නොසලකා හරීවි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙම දේශනා කරලා ආයිමත් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා තමන්ගේ ශ්‍රාවකයින්ට ඔබලා සද්ධර්මයට දායාද නොවී ජීවත් වුණොත් ඔබලාට විතරක් නෙමේ ඔබලාගේ ශාස්තුන් වහන්සේ වන බුදුරජාණන් වහන්සේටත් ගිහිපිංහ තුල්ලා චෝදනා කරාවි නිගරු කරාවි කියලා. එනම් බලන්න ශාස්තූන් වහන්සේ හැටියට ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපෙන් එවැනි කාරුණක ඉල්ලීමක් සිද්ධ කරලා තියෙද්දී. මහා සංගරත්නය හැටියට මෙහි වැඩ සිටින ගෞරවනීය නායක සාමීන් වහන්සේ ඇතුළු සියලුම මහා සංඝරත්නය අරමුණු කරගෙන ඔබලා මලින් සුවඳින් ආලෝකයෙන් පාවඩවලින් හේවිසිවලින් යම් විචිත්‍ර වූ පූජාවන් ගෞරවයන් දක්වනකොට අපි තුල නිහතමානී නික්ලේශී සතුටක් ඇති වෙනවා ඔබලා ඒ විචිත්‍ර වූ ගෞරවයන් දක්වන්නේ අපි සද්ධර්මයට දායාද වෙලා ජීවත් වන නිසාය කියන කාරණය සීපත් වෙනකොට. ඒ අහිංසක සතුට හිත තුළ දරාගෙනමයි මේ බණටික පිංහතුල්ලාට දේශනා කරන්නේ. පිඟතුනී යහපක් භික්‍ෂුවක් හැටියට අපිට සමාජගත වෙන්න අපිට පාර පෙන්නුවේ ලෝතුරා බුදුරජාණන් වහන්සේමයි. පුරා හතලිස් පස් වසරක් පුරාවට විනයකාරණා දෙසීය විසි හතක් පනවමින් යහපත් භික්ෂුවක් හැටියට සමාජගත වෙන්න පාර පෙන්වුවේ ලෞතුරා බුදුරජාණන් වහන්සේමයි. ඒ නිසා පින්වතුනි ශ්‍රාවකීන් හැටියට ඔබලා අපගෙන් යම් ගුණයක් දැකලා ඔබලා යම් පූජාවක් අපිට සිද්ධ කළාද ඒ සෑම පූජාවක්ම අයිති වෙන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේටමයි. මොකද ලෞතුරා බුදුරජාණන් වහන්සේ අපේ යම් ගුණයක් ඇති වුණා නම් මේ ගුණය ඇති කරගන්න පාර කිව්වේ එනිසා ඔබලා අපේ යම් ගුණයක් දැකලා එක මලකින් පූජා පැවැත්වුවද මල් දහසකින් පූජා පැවැත්වුවද ඒ සෑම මලක්ම අයිති පිංහතුනේ ලෝතුරා බුදුරජාණන් වහන්සේටමයි. එනිසා ඔබලා තෙරුවන් කෙරෙහි අප්‍රමාණ සද්ධාවෙන් කර්මය කර්මඵල විශ්වාසයෙන් යුතුව මේ මොහොතේ මලින් සුවඳින් ආලෝකයෙන් පාබඩවලින් හේවිසිවලින් යම් පූජාවක් සිද්ධ කලාද ඒ සෑම පූජාවක්ම රාමාමේනී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්තම සම්මා සම්බුද්ධ ඥානය උදෙසා පූජා කරමි පූජා වේවා කියලා සාදු කියන්න. ධර්මරත්නයේ අනන්ත වූ ගුණයන් උදෙසා සංඝරත්නයේ අනන්ත වූ ඥානයන් උදෙසා මේ සෑම පූජාවක්ම පූජා කරමි පූජා වේවා කියලා සාදු කියන්න පිංගතුනේ. පිංහතුනී පින්කමක් සිද්ධ කර ගනිද්දී ඒ පින්කම තුළින් දුගතියට යන පාරත් අපිට ඇති කරගන්න පුළුවන්. පින්කමක් සිද්ධ කර ගනිද්දී ඒ පින්කම තුළින් සුගතියට යන පාරත් අපිට ඇති කරගන්න පුළුවන්. ඒ වගේම පින්කමක් සිද්ධ කර ගනිද්දී ඒ පින්කම තුළින් විදර්ශනා නුවණත් සකස් කරගන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අදක්ෂයා පින්කම් සිද්ධ කරලා දුගතියට යනවා පිංහතුනේ. දක්ෂයා පින්කම් සිද්ධ කරලා සුගතියට යනවා. මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ඉන්නවා සැබෑම දක්ෂයෙක්. ඒ සැබෑම දක්ෂයා පින්කම් සිද්ධ කරලා දුගතියට විදර්ශනා නුවන සකස් කරගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතොට කොහොමද පිංහතුනේ පින්කමක් සිද්ධ කරලා අපි දුගතියට යන්නේ. දැන් අපි දන්නවා මොනරා කියලා පක්ෂියෙක් මේ පක්ෂී ලෝකේ ඉන්නවා. මේ මොනරා කියන පක්ෂයා තමයි මේ පක්ෂි ලෝකේ ඉන්න විචිත්‍රම පක්ෂියා පිංගතුනේ. මේ විචිත්‍රම පක්ෂයාට මේ විචිත්‍රභාවය ලැබෙන්නේ මෙයා මේ පෙර සංසාරයේ මනුස්ස ජීවිතවල ඉපදිලා කරගත්තා වූ පින්කම් නිසාමයි. පින්කම් සිද්ධ කරගත්තා. නමුත් සීලයෙන් දුර්වලභාවයට පත්වෙලයි පින්කම් සිද්ධ කරගත්ත පිංගතුනේ. සීලයෙන් දුර්වලභාවයට පත්වීම නිසා තිරිසන් ලෝකෙට සතරාපායට වැටුණා කලා වූ පින්කම් නිසා තිරිසන් ලෝකෙදී විචිත්‍රභාවයක් ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා ගංගාවක ලස්සන මාළුවෙක් ජීවත් වනා පිංහතුනේ. මේ මාළුවා දඹරන් පාට මාළුවෙක්. දකින දකින කෙනා මේ මාළුවාට ප්‍රියයි ආස කරනවා. නමුත් මේ මාළුවා කට අරිනකොට ප්‍රදේශයම දුර්ගන්ධයක් පැතිරෙනවා. එදා හිටිය ජනතාව මේ මාළුවා අරගෙන ලෝතුරා බුදුරජාණන් වහන්සේ ළඟට යනවා. බුදුරජාණන් වහන්සේ పూర్වේ නිවාසානුස්සති ඥාණයෙන් බලලා කියනවා මේ මාළුවා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ජීවත් වෙච්ච කෙනෙක්. මෙයා පින්කම් සිද්ධ කළා. නමුත් සීලයෙන් දුර්වලභාවයට පත්වෙලයි පින්කම් සිද්ධ කළේ පිඟතුනි. සීලයෙන් දුර්වලභාවයට පත්වීම නිසා තිරිසන් ලෝකෙට වැටුණා. කලා වූ පින්කම් නිසා තිරිසන් ලෝකෙදී විචිත්‍රභාවයක් ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කර. දැන් අපි දිව්‍ය ලෝක ගැන කතා කරනකොට අපි මේ දිව්‍ය ලෝකවල දෙවියන් දිව්‍යාංගනාවන් ඉන්නවායි කියන කාරණයයි දන්නේ. නමුත් ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දිව්‍ය තලවල දිව්‍ය තිරිසන් ලෝකයක් තියෙනවා කියලා. දිව්‍ය ඇතුන් දිව්‍ය අජානීය අස්වයින් දිව්‍ය හාවුන් දිව්‍ය මුවන් දිව්‍ය මොනරුන් මේ වගේ දිව්‍ය තිරිසන් ලෝකයක් තියෙනවා පිංහතුනේ. අපි දන්න එක්තරා සාමීන් වහන්සේ නමක් උතුම් සමාධියෙන් පසු වෙනකොට ඒ සාමීන් වහන්සේට දිව්‍ය තලයක ජීවත් වෙන දිව්‍ය අජානීය අස්වේ කරමුණු වෙලා තියෙනවා. ඒ දිව්‍ය අජානී අස්වයා අඩි හතක් විතර උසයි කෙලේ ස්වාමීන් වහන්සේ කියන්නේ. ඒ අස්වයා අපේ රටේ අස්වය වගේ සුදුපාට කළුපාට දුඹුරුපාට නෙමේ. මොනරාගේ වර්ණය යම්සේ විචිත්‍රද. එවැනි විචිත්‍ර වර්ණයක් තමයි ඒ දිව්‍ය අජානී අස්වයාට තිබිලතියෙන්. ආවිෂ වර්ණය සැපය බලයෙන් පිරුණා වූ දිව්‍ය අජානී අස්වෙක්. ඒ සාමීන් වහන්සේ උතුම් සමාධියෙන් අරමුණු කළ බල්ල තියෙනවා මේ දිව්‍ය අජානී අස්වයා පෙර ජීවිතයක කවරෙක්ද කියලා. එතකොට ඒ සාමීන් වහන්සේ දකිනවයා පෙර ජීවිතේ අපේ සමාජයේම ජීවත් වෙච්ච මිනිස්සෙක්. ඒ මිනිස්සයා පින්කම් සිද්ධ කරගත්තා. නමුත් සීලෙන් දුර්වලභාවයට පත් වෙලයි පින්කම් සිද්ධ කළේ පිංගතුනි. සීලෙන් දුර්වලභාවයට පත්වීම නිසා දිව්‍ය තලයේ දෙවියෙක් දිව්‍යාංගනාවක් කියන තැනට යන්න ලැබුණේ නෑ. මොකද සීලයෙන් දුර්වලයි. එනිසා දිව්‍ය තලයේ දිව්‍ය තිරිසන් සතෙක් වෙලා උපත්තිය සකස් කර ගත්ත පිංහතුනි. මේ දිව්‍ය තල ආශ්‍රිතව දිව්‍ය තිරිසන් ලෝකයක් තියෙනවා වගේම මේ මනුස්ස ලෝකය ආශ්‍රිතවා දිව්‍ය තිරිසන් ලෝකයක් තියෙනවා පිංහතුනි. දැන් මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව තමයි ප්‍රේතයා යක්ෂයා බහිරවයා වැනි සත්වයින් ජීවත් වෙන්නේ. ඒ වගේම මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතවත් දිව්‍ය තිරිසන් ලෝකයක් තියෙනවා. අපි දන්න එක්තරා සාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් පසු වෙනකොට උන්වහන්සේට මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව ජීවත් වෙන දිව්‍ය මීහරක් රංචුවක් අරමුණු වෙලා තියෙනවා. දිව්‍ය මීහරක් රංචුවක්. ඒගොල්ලෝ ආයුෂ වර්ණය සැපය බලයෙන් පිරුණා වූ දිව්‍ය මීහරක්. ඒ සතුන්ගේ ශරීරයේ වර්ණය වෙල්ව ට්‍රෙද්දක් වගේ කියලා කියනවා. දිලිසෙනවා ග්‍රීස් පැහැයෙන් දිලිසෙනවා පිංහතුනි. එගොළගේ තන්බුරුලු මහපොළොවේ ගෑවෙන ප්‍රමාණ්ට විශාලයි කියනවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් පිරිලා. නමුත් දිව්‍ය තලයේ තිරිසන් සතෙක් වෙලා යුපත්තිය සකස් කරන්තියෙන්. ඇයිත් පිංහතුනේ දිව්‍ය තිරිසන් සතෙක් බවට පත්වනේ. පෙර ජීවිතයේ පින්කම් සිද්ධ කළා නමුත් සීලයෙන් දුර්වලභාවයට පත්වෙලායි පින්කම් සිද්ධ කරගත්. දැන් අපේ රටේ බලන්න කොච්චරනම් පින්කම් සිද්ධ වෙන රටක්ද කියලා. වෙසක් කාලය ගත්තත් පොසොන් කාලය ගත්තත් අප්‍රමාණ පින්කම් සිද්ධ වෙනවා. නමුත් සමහරු පින්කම් සිද්ධ කරන්නේ මත්වතුර බොමින් තමයි පින්කම් සිද්ධ කරන්නේ. බොරු කියමින් තමයි පින්කම් සිද්ධ කරන්නේ. මිච්චා ආජීවෙන් සොයාගත් මුදලින් තමයි පින්කම් සිද්ධ කරන්නේ. සීලයෙන් දුර්වලභාවයට පත්වෙලා පිංහතුළි. සීලයෙන් දුර්වලභාවයට පත්වීම නිසා අපි සතරාපායන්ට වැටෙනවා. නමුත් කළා වූ පින්කම් නිසා සතරාපායේදී විචිත්‍ර වර්ණයක් ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් බලන්න අර ගෙවල් වල ඇති කරන විසිතුරු මාළු කියන જાතිය කොච්චර ලස්සනද කොච්චර විසිතුරු භාවයක් මේ සතුන් තුල තියනවද පිංගතුනි කවුද මේ විසිතුරු මාළුවා කියන්නේ පෙර ජීවිතයක මිනිස්සෙක්මයි මිනිස්ස ජීවිතයක් ලබලා අප්‍රමාණ පිං සිද්ධ කරගත්තා. නමුත් සීලයෙන් දුර්වලභාවයට පත්වෙලායි පින්කම් සිද්ධ කරගත්ත. සීලයෙන් දුර්වලභාවයට පත්වෙලා තිරිසන් ලෝකෙට වැටෙනකොට කලා වූ පින්කම් නිසා තිරිසන් ලෝකෙදී විචිත්‍ර වර්ණයන් ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන. එමනං අදක්ෂයා පිංහතුනේ සීලයෙන් දුර්වල වෙලා පින්කම් සිද්ධ කරලා දුගතියට යනවා. දක්ෂයා මොකද කරන්නේ. දක්ෂයා සිල්පද ආරක්ෂා කරගෙන පින්කම් සිද්ධ කරලා සුගතියට යනවා. දැන් බලන්න මේ පින්කම් සංවිධානය කළා වූයේ නිමල් මහත්මයා ඇතුළු ඒ සංවිධානයේ පින්වතුන්ලා চিරාත් කාලයක් ජීවත් වෙලා යම් දවසක මිය පරලොව යන වෙලාවට මේ කළා වූ මෙවැනි පින්කමක් සිහියට නැගුණොත් පින්වතුනි සස්ත්‍රීක දිව්‍ය සස්ත්‍රීක මනුස්ස කුලවල ඉපදෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා බුදුරජාණන් වහන්සේගේ කාලේ ලස්සන දෙවි කෙනෙක් හිටියා. ඒ දෙවියාගේ නම මාලබාරී දෙවිය පිංහතුනේ. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරන්නේ. මේ මාලබාරී දෙවියා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ කාලේ ජීවත්වෙච්ච දඹදිව ජීවත්වෙච්ච මහත්මෙක්. බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන සිල්පද ආරක්ෂා කරගෙන අප්‍රමාණ පින්කම් සිද්ධ කළා. මරණින් පස්සේ මේ මහත්තයා මාලබාරී දෙවියා වෙලා දිව්‍යතලයේ උපදිනවා පින්වතුනි. මේ මාලබාරී දෙවියා ඕපපාතිකව දිව්‍යතලයේ උපදිනකොට එයාට දිව්‍යාංගනාව 500ක් ලැබෙනවා පින්වතුනි. එයාගේ පිනට එයා සෑම උදෑසනකම මේ දිව්‍යාංගනාව 500 පිරිවරාගෙන අර මලින් බර වෙලා තියෙන දිව්‍යතලයේ නන්දන උයනට යනවා කියනවා. දිව්‍යාංගනාව දෙසීය පනස් දෙනෙක් මල්ගස්වලට නගිනවා කියනවා. ඒගොලො මල් කඩලා බිමට දානකොට බිමඉන්න දිව්‍යාංගනාව දෙසීය පනස් දෙනා ඒ මල් අහුලලා මාලබාරී දෙවී අවසර්සනවා කිය නොපිහතුමි. ඒක තමයි මාලබාරී දෙවියගේ දිව්‍ය ජීවිතය. එයාට වෙන වැඩක් වෙන කාර්යක් නෑ. බිරින්දෑවරු විසින් දිව්‍යාංගනාවන් විසින් මලින්ම සුවඳින්ම මලින්ම සුවඳින්ම පූජාපාත්වනවා පිහතුනි. මොකක්ද මේ ආශ්චර්ය? මේ ආශ්චර්ය තමයි සිල්පද ආරක්ෂා කරගෙන පින්කම් කිරීමේ ආශ්චර්ය. අපි දන්න එක්තරා සාමීන් වහන්සේ නමක් උතුම් සමාධියෙන් පසු වෙනකොට උන්වහන්සේට දිව්‍ය තලයක වැඩ සිටින දිව්‍යාංගනාවක් කරමුණු වෙලා තියෙනවා පිංගතුනි. ඒ දිව්‍යාංගනාව හැදිලා තියෙන්නේ මලින් හැදිලා තියෙන්නේ පිංගතුනි. දැන් අපි හැදිලා තියෙන මේ සමෙන් මසෙන්නේ අපිෝ දැක්කාම මේ සම නැත්තම් මස තමයි අපිට පේන්නේ. නමුත් මේ දිව්‍යාංගනාව තනිකරම මලින් හැදුනා වූ දිව්‍යාංගනාවක් පිංහතුනි. ඔබ සුදු පාට විනිවිධ පේන පොලිතින් නුරයක් ගන්න. ඒ පොලිතින් නුරයට ඔබ රෝස පාට ඕකිට් මල් පුරවන්න. එහෙම පුරවල දැම් බාහිරින් ඒ පොලිතින් නුරය දෙස බලන්න. මලින් හැදුනා වූ දිව්‍යාංගනාවක් පිංහතුනි. මොකක්ද මේ අසිරිය පෙර ජීවිතේ සිල්පද පහ ආරක්ෂා කරගෙන පින්කම් කිරීමේ ආසිරියයි පිංහතුන්. එමනං අදක්ෂයා සීලයෙන් දුර්වල වෙලා පින්කම් සිද්ධ කරලා දුගතියට යනවා. දක්ෂයා සිල්පද ආරක්ෂා කරගෙන පින්කම් සිද්ධ කරලා සුගතියට යනවා. නමුත් මේ සම්මා සම්බුද්ධ ශාසනයේ පිංහතුනේ සැබෑම දක්ෂයෙක්කින්නවා. ඒ සැබෑම දක්ෂයා මේ සුගතියත් දුගතියත් දෙකම අනිත්‍යයි කියලා දැකලා. මේ කුසල් සංස්කාරයනුත් අකුසල් සංස්කාරයනුත් දෙකම විපාක දීලා අනිත්‍ය වෙනවා කියලා දැකලා විදර්ශනා නුවණ සකස් කරගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. වරක් බුදුරජාණන් වහන්සේ නර්මදා නදිය ළඟ වැඩ ඉන්නකොට එක බමුණෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා පිංගතුණී. ඒ ප්‍රශ්නය තමයි භාග්‍යවතුන් වහන්ස මේ අතීතේ මේ ලෝකේ බුදුරජාණන් වහන්සේලා කී නමක් පහළ වුණාද කියන කාරණය. මොකද අපි දන්නේ අටවිසි බුදුරජාණන් වහන්සේලා ගැන විතරයි පිංහතුනේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බමුණ මේ නර්මදා නදියේ තියෙන වැලිකඩ සංඛ්‍යාව ගණනකින් කියන්න බැහැ වගේ අතීතේ පහළ වුණා වූ බුදුරජාණන් වහන්සේලා මෙපමණයි කියලා ගණනකින් කියන්න බැහැ කියලා පිංහතුනි. ඒ කියන්නේ අතීතයේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගාණක් මේ ලෝකේ පහළ වෙලා තියෙනවා. සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගාණක් පසු කරමින් ආවා වූ ගමනක් මේ අපි ඇවිල්ලා තියෙන්නේ. මේ ආවා වූ දීර්ඝ බව ගමනේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබලා බුදුරජාණන් වහන්සේලා අරමුණු කරගෙන පූජා කළා වූ පහන්නා ලෝකයන් එක පිඩක් කළොත් එය මේ හිරුගේ ආලෝකයට වඩා ප්‍රභාශ්වරයි කියලා පිංහතුනි. ඉගැන මේ මුණගැසනු දීර්ඝ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂගානෙදී ඒ බුදුරජාණන් වහන්සේලා අරමුණු කරගෙන පූජා කලා වූ පහන්නා ලෝකයන් එක පිඩක් කළොත්. එය මේ හිරුගේ ආලෝකයට වඩා ප්‍රභාශ්වරයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන. මේ ආවා වූ දීර්ඝ බව ගමනේදී ඔබලා බුදුරජාණන් වහන්සේලා අරමුණු කරගෙන පූජා කළා වූ සුවඳ මල් එක ගොඩක් ගැහුවොත් එය මේ ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ ආවා වූ දීර්ඝ බව ගමනේදී සම්මා සම්බුද්ධ ශාසන මුණ ගැසිලා ඔබලා පූජා කළා වූ කටින චීවරයන් එක ගොඩක් ගැහුවොත් එය ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනම් බලන සංසාරයේ අපි පිංහතුනී ඒසා කුසල් සංස්කාරයන් සිද්ධ කරලා තියෙනවා. ඒ කුසල් සංස්කාරයන් නිසා මේ ලෝකේ යම් සැපයක් විඳින්න තියෙනවනං ඒ සෑම සැපයක්ම අපි අත්විඳල තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මනුස්සේකුට මේ ලෝකේ අඳි අත්විඳින්න තින ශේෂ්ඨම සැපේ තමයි සක්විති රජ සැපය පිංහතුනේ. බුදුරජාණන් වහන්සේ මේ මහා පොළොවහරා යන කඩිරැලක් පෙන්නල කියනවා ආනන්ද මේ කඩිරැලේ ඉන්න සෑම කඩියෙක්ම සංසාරෙ සක්විති රජ වෙලා තියෙනවා කියලා. එනම් බලන මේ තිරිසන් ලෝකේ ඉන්න කඩියත් සංසාරෙ සක්විති රජ වෙලා තියෙනවනං. ඔබත් මමත් පිංහතුනේ සංසාරයේ කොච්චරනං සක්විති රජ වෙලා ඉන්න ඇද්ද. සක්විති රජරුවන්ගේ ස්ත්‍රී රත්නය වෙලා ඉන්න ඇද්ද. සක්‍රයා වෙලා ඉන්න ඇද්ද සක්‍රයාගේ සුජම්පති දේවිය වෙලා ඉන්න ඇද්ද. එනම් මේ ලෝක ධාතුවේ යම් සැපයක් කියල දෙයක් තියෙනෝ නම් පිංහතුනී ඒ සෑම සැපයක්ම අපි අත්විඳලයි තියෙන්නේ. මේ ලෝක ධාතුවේ යම් දුකක් කියල දෙයක් තියෙනෝ නම් සතරපායන්නේ ඒ සෑම දුකක්මත් අපි සංසාරයේ අත්විඳලයි තියෙන්නේ. එනම් මේ සැපයත් දුකත් අතර දෝලනය වෙමින් ආවා වූ ගමනක් අපි ඇවිල්ල තියෙන්නේ. නමුත් මේ සෑම සංස්කාරයක්ම පිංහතුනේ විපාකදීලා අනිත්‍යභාවයට පත් වුණා. මේ කුසල් සංස්කාරයන් විපාක දෙනකොට අපි සක්‍රයා කියන තැනට ගියා. ආයිමත්තේ කුසල් සංස්කාරයන්ගේ විපාකයන් අහවර වෙනකොට ආයිමත් අපි සතරාපායන්ට වැටුණා. එනත් මේ සුගතියක් දුගතියක් අතර දෝලනය වෙමින් ආවා වූ ගමනක් මේ ඇවිල්ලා තියෙන්නේ. එනිසා මෙවැනි පින්කම් සිද්ධ කරලා ඔබ ප්‍රාර්ථනා කරන්නේ අනාගතයේ සස්්‍රීක මනුස්සෙක් වේවා කියලනං ඒ ඔබ ප්‍රාර්ථනා කරන්නේ අනාගත පංචුපාදානස්කන්දයක්. මෙවැනි පින්කම් සිද්ධ කරලා ඔබ ප්‍රාර්ථනා කරන්නේ අනාගතයේ දෙවියෙක් වේවා කියලනං ඒ ඔබ ප්‍රාර්ථනා කරන්නේ අනාගත පංචුපාදානස්කන්දයක්. ප්‍රාර්ථනා කරන්නේ අනාගත පංචුපාදානස්කන්ධයක් නං එතන තියෙන්නේ දුකක්්‍ය කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න. එනම් මේ සැබෑම දක්ෂයා මොකද කරන්නේ හැකිතාක් පින්කම් සිද්ධ කරමින් ඒ පින්කම් තුළින් රැස්වෙන්න වූ සංස්කාරයන්ගේ අනිත්‍ය භාවය දකිමින් එයා විදර්ශනා නුවන සකස් කරගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අදක්ෂයා සීලයෙන් දුර්වල වෙලා පින්කම් සිද්ධ කරලා දුගතියට වැටෙනවා. දක්ෂයා සිල්පද ආරක්ෂා කරගෙන පින්කම් සිද්ධ කරලා සුගතියට යනවා. මේ වඩාත් දක්ෂයා පිංහතුනේ සුගතියත් දුගතියත් මේ කුසල් සංස්කාරයනුත් අකුසල් සංස්කාරයනුත් විපාකදීලා අනිත්‍ය වෙන බවදකිමින් විදර්ශනානුවන ප්‍රඥාව ඇතිකරගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන. එනම් මේ දක්ෂාකාරයට පින්කම් සිද්ධ කරගනිමින් මේ ගමන අපි ඉදිරියට අද්දි පිංහතුනේ මුලින්ම තමා දකින්න ඕනේ තමා මේ ලැබුවා වූ උපතේ තියෙන ශේෂ්ඨභාවය. මොකද අපි මේ ලැබුවා වූ උපතේ ශේෂ්ඨභාවය දකින්නේ නැහැ. යම් දිව්‍ය තලයක මාර්ගඵලලාභී නොවන දෙවියෙක් ඉන්නවා නම් යම් බ්‍රහ්ම තලයක මාර්ගඵලලාභී නොවන බ්‍රහ්මයෙක් ඉන්නවා නම් ඒ සෑම දෙවියෙකුටම සෑම බ්‍රක්්මයකුටම වඩා ශේෂ්ඨ උපතක් ඔබ ලබල තියෙන අපින් ඇතුළි. දෙවයාට වඩා ශේෂ්ඨ උපතක් ලබලා අපි දෙවයාගෙන් පිළිසරණ සොයාගෙන යන තැනට පත් වෙලා තියෙනවා පිංහතුනි. ඇයි මේ උපතේ තියෙන ශේෂ්ඨභාවය වටිනාකම දකින්නේ නෑ. එනිසා මුලින්ම මේ ධර්මමාර්ගය ගමන් කරන්න නං ඔබ මේ ලැබුවා වූ උපතේ තියෙන ශේෂ්ඨභාවය දකින්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අප්‍රමාණ දුකෙන් පිරුණා වූ සතරාපායක් අපි ඉදිරියේ තියෙනවා පිංහතුනේ. ප්‍රේතලෝකය තිරිසන් ලෝකය නිරේ අසුරලෝකය කියන අප්‍රමාණ දුකෙන් පිරුණා වූ සතරාපායක් තියෙනවා කියලා. මේ සතරාපායෙන් තිරිසන් ලෝකය අපේ මස්ස හැට පේනවා පිංහතුනේ. ඔබ බලන්න තිරිසන් ලෝකයේ සත්වයා කියන්නේ කොයිසා දුක්කන්දරාවක් විඳින කෙනෙක්ද කියලා. තිරිසන් ලෝකයේ ඉන්න ලක්ෂම ලක්ෂණම සතා තමයි මේ කුරුල්ලා පක්ෂියා කියලා කියන්නේ. එයාට අපි ගොඩාක් ආදරේ යා ලස්සන වර්ණයක් තියෙනවා ලස්සනට නාද කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේ මේ ලස්සන කුරුල්ලාට කියන්නේ පිංගතුනේ අකුසල් නිදියක් කියලා. අකුසල් නිදියක් නිරේතුරුවම අකුසල් ලියලනවා. මොකද මේ කුරුල්ලා උදේ ඉඳන් රාත්‍රී වෙනකම් මොකද කරන්නේ? පණුවන් දැලඹුවන් මරමරා කනවා පිංහතුනේ. මේ මරමරා කන සෑම මෝෂක මොහොතකම මරණීය චේතනාවයා තුළ සකස් වෙනවා. ඊට අදාළව ප්‍රාණගාත අකුසලයාට සිද්ධ වෙනවා. නමුත් එයා කර්මය කර්මඵල විශ්වාසය හඳුනන්නේ නෑ පිංහතුනේ. කර්මය කර්මඵල විශ්වාසය හඳුනන් නැති වුණත් මරණීය චේතනාවට අදාළව ප්‍රාණගාත අකුසලයා සිද්ධ කරගන්නවා. එනම් බලන්න මේ කුරුල්ලේ කුදේ ඉඳන් රාත්‍රී වෙනකං ජීවත් වෙලා රාත්‍රියට නින්දට යන්නේ ප්‍රාණඝාත අකුසල් කොච්චරනම් සිද්ධ කරගනද මේ තිරිසන් ලෝකේ ඕනෙම සත්වයේගේ ස්වභාවය එච්චරයි නිරේතුරුවම අකුසල් මූලයන්මයි වැඩෙන්නේ ලෝභ ද්වේෂ මෝහයන්මයි එයා ධර්මය අඳුනන්නේ නෑ අම්මා තාත්තා අඳුනන්නේ නෑ ඒ නිසා තිරිසන් ලෝකෙන් තිරිසන් ලෝකෙට වැටිලා නිරයන්ට වැටිලා කල්ප ගණන් දුක්හිදිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ තිරිසන් ලෝකයේ ස්භාවය පිංහතුනේ. එතකොට බුදුරජාණන් වහන්සේ අප්‍රමාණ දුකෙන් පිරුණා වූ ප්‍රේත ලෝකයක් ගැන දේශනා කරනවා. එක ප්‍රේතයෙක් ඉන්නවා පිංහතුනී ඒ ප්‍රේතයාගේ ඇස් දෙක ගිනිගන්නවා. එයා ඕපපාතිකෝ ප්‍රේතලෝකයේ උපදිනකොටම එයාගේ ඇස් දෙක ගිනිගන්නවා. ඒ ගින්න යාට නිවාගන්න බෑපිංහතුනී ඔබේ ඇස් දෙක ගිනිගත්තොත් ඔබට පුළුවන් වතුර ටිකක් ගහලා ඒ ගින්න නිවා ගන්න. නමුත් මේ ප්‍රේතයාගේ ඇසේ ඇවිලෙන්නා වූ ගින්න නිවෙන්නේ නැහැ. අකුසලයේ විසින් ඇවුලුවා වූ ගින්නක් පිංගතුනේ. මේ ගින්නේ පිච්චීමේ වේදනාව දරාගෙන ජීවිත කාලයේම අප්‍රමාණ දුකටපත් වෙනවා. මොකද මේ පෙර ජීවිතේ ලස්සන මනුස්ස ජීවිතයක් ලැබලා අනුන්ගේ දියුණුව දකින්න කැමති උනේ නැහැ. අනුන් ඉදිරියට යනවා දකින්න කැමති වුණේ නෑ. අනුන්ගේ දියුණුව දකින්න අකමැති වුණා වූ ඇස් දෙක ගිනි ගනිමින්ම ප්‍රේතලෝකේ උප්පත්තිය සකස් කරගන්නවා පිංහතුනි. එවගේම තව ප්‍රේතයෙක් ඉන්නවා එයාගේ කට පූට්ටු වෙලා තියෙන්නේ. එයාට අපිට වගේ මේ මුකේ අරින්න බෑ. සමෙන් ඒක පූට්ටු වෙලා තියෙන්නේ පිංහතුනේ. මුළු ජීවිත කාලයේම ආහාරයක් ජලයක් නෑ. මොකද පෙර ජීවිතයේ ලස්සන මනුස්ස ජීවිත ලබලා මහා සංඝයා අරමුණු කරගෙන දෙන්නා වූ දානයන් වැළැක්කුවා. දන් දෙන්න එපාය කියලා අනුශාසනා කළා. Taman දන් දුන්නෙත් නෑ, අනුන්ට දන් දෙන්න දුන්නෙත් නෑ පිංගතුනි. මෙහි අකුසල් විපාකයන් නිසා പ്രേත ලෝකෙට වැටුණට පස්සේ එයාට කටක් නැතුවයි උප්පත්තිය සකස් කරගන්න පිංගතුනි. සමහර പ്രേතයින් ඉන්නවා මුළු പ്രേත ජීවිත කාලෙම වමනය දානවා. කිසිම ආහාරයක් ගන්න බෑ. සෙම ටිකක් සොටු ටිකක් වැළඳුවත් ඊළඟ මොහොතේ ඒක වමන කරනවා පිංගතුනි. ඇයි පෙර ජීවිතේ දානේ අගුණයන්ම ප්‍රකාශ කළා. දන් දුන්නේ නෑ දන් දෙන දේ වැළැක්කුවා. ඒ නිසා මුළු പ്രേත ජීවිත කාලෙම ආහාරයක් නෑ පිංගතුනි. එතකොට මේ ජීවිතේ යමෙක් අන්සතු දේ සොරකම් කරලා പ്രേත ලෝකයට වැටුනොත් සමහර ප්‍රේතයෝ ඉන්නවා මේ ප්‍රේතලෝකයේ පිංහතුනේ ආහාර සොයාගෙන යනවා. එයාට ලස්සන බත්පිගානක් පේනවා. එයා බත්පිගාන කන්න යනකොටම බත්පිගාන අතුරු දහන් වෙනවා පිංහතුනේ. ලස්සන දියකටිද්දක් තියෙනවා. මේ දියකටිද්දෙන් වතුර බොන්න යනකොටම දියකටිත් අතුරු දහන් වෙලා යනවා. පෙනිපෙනි ආහාර තියෙනවා පෙනිපෙනි ජලය තියෙනවා පිංහතුනේ. එක පරිහරණය කරන්න යනකොට ඒ මොහොතේ මතුරු දහන් වෙලා යනවා. ඇයි පෙර ජීවිතේ අන් සතුදේ සොරකම් කලාපින් ඇතුනි. එනිසා අන් සතුදේ සොරකම් කිරීම නිසා ප්‍රේතලෝකයන්ට වැටුනොත් මුළු ජීවිත කාලෙම ආහාර ජලය පෙනිපෙනී කුසගින්නේ ඉන්න සිද්ධ වෙන අපින් ඇතුළි. ඒ වගේම තව ප්‍රේතයකින්න ඔයාගේ මේ මුළු කටම දිවම වන වෙලා පිංහතුනේ. එයාට කතා කරන්න බෑ වචන පිටවෙන්නේ නෑ. එය අනිත් ප්‍රේතයින් සමඟ කතා කරන්න උත්සාහගන්නවා නමුත් වචන පිටවෙන්නේ නෑ. මුළු කටම කුණු වෙලා දිවත් එක්ක වන වෙලා. ඇයි පෙර මනුස්ස ජීවිතයක ඉපදිලා මුසාවාදා පිසුනාවාචා පරුසාවාචා සම්පප්පලාපා කියන කුසලයන් සිද්ධ කරගත්. සතුටෙන් හිනා වෙමින් තමයි බොරු කිව්වේ පිංහතුනි. නමුත් ඒ අකුසල් විපාකයන් ලබලා ප්‍රේත ලෝකෙට වැටුනට පස්සේ මුළු කටම කුණු වෙලා ඒ වේදනාව දරාගෙන ජීවත්වෙන අපිහතු. ඒ වගේමයි කාමේ වරදවා හැසිරීම නිසා යමෙක් ප්‍රේතලෝකයට වැටුණොත් ප්‍රේතලෝකයේ ඉන්නවා කාමේ වරදවා හැසිරීම නිසා ප්‍රේතලෝකෙට වැටුණු ප්‍රේත ප්‍රේතියෝ. ඒ අය ඕපපාතිකව උපදිනකොටම පිංහතුනේ මේ ශරීරය කුණු වෙලා වන වෙලා තියෙන්නේ. මුළු ශරීරයම කුණු වෙලා වන වෙලා. මේ කුණුවෙච්ච ශරීරය දරාගෙන ඒගොල්ලො ප්‍රේතයින් ප්‍රේතියන් ළඟට යනවා කාමය ඉල්ලගෙන. නමුත් කවදාක්වත් ඒගොල්ලන්ට කාමය ලැබෙන්නේ. ඒසා අපුල ප්‍රේත ජීවිත පිංහතුනේ. කාමයේ නොලැබීමේ දුක එක පැත්තකින් දරාගෙන අර තුවාලවල වේදනාව තව පැත්තකින් දරාගෙන ප්‍රේතලෝකයේ අප්‍රමාණ දුක්විඳිනවා පිංහතුනි. එනම් බලන මේසා භයානක මේසා විසිතුරු මේසා විසකුරු ප්‍රේතලෝකයක් අපි ඉදිරියේ තියෙනවා. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ අසුර ලෝකයක් ගැන දේශනා කරනවා. යමෙක් මුහුද උපාදානය කරගෙන ජීවත් වුනොත්. මුහුද කෙරෙහි තුෂ්ණාව සකස් කරගෙන ජීවත් වුනොත්. ඒ අය මහසාගරයේ අසුරෙක් වෙලා උපත්තිය ලබනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කර. දැන් මේ ලෝකේ දීවර ජනතාවක් ඉන්නවා. මේ දීවර ජනතාව පිංහතුනී මුහුද උපාදානය කරගෙනයි ජීවත්වෙන්. මුහුද මගේ කරගෙන මුහුද නිවස කරගෙනයි ජීවත්වවෙන්නේ. හවස මුහුදට ගියා මායිමත් හෙට උදේ තමයියා ගෙදරෙන්නේ. සමහරු සති ගනන් මාස ගනන් මුහුදෙ ගත කරනවා. මේ අය මැරෙන වෙලාවට මුහුද කෙරෙයි තුෂ්ණාව සකස් වුනොත් ඒ මුහුදේම අසුරේක් බවට පත් වෙලා උපත්තිය ලබනවා පිඟතුනි. ඒ වගේමයි මේ ලෝකයේ සංචාරක පිරිස්සින්නවා ශ්‍රී ලංකාව මාලදිවීන වගේ රටකට ලක්ෂ ගණන් සංචාරක වෙනවා අවුරුද්දකට. මුහුද උපාදානය කරගත් අය. ලවන රසය උපාදානය කරගත් අය. මේ අය මැරෙන වෙලාවේ මුහුද කෙරෙහි තෘෂ්ණාව සකස් වුණොත් මුහුදේම අසුරේ කැටියට උප්පත්තිය සකස් කරගන්නවා පිඟතුනි. දැන් අපි දන්නේ එක්තරා මහත්ෙක් හිටියා. ඒ මහත්තයා මුළු ජීවිත කාලෙම කළේ කිමිදුම් රැකියාව පිඟතුනි. විදේශ රටවල් වල කිමිදුම් රැකියාව කරලා විශාල මුදලක් හම්බ කරා. මේ මහත්තයා වයෝවෘද්ධ වෙලා මිය පරලව යනවා. අපි දන්න සාමින් වහන්සේ නමක් කුතුම් සමාධියෙන් අරමුණු කළ බල්ල තියෙනවා. මේ මැරිච්ච මහත්තයා නැවත ඉපදුනේ කොතනද කියලා. ඒ වෙලාවේ සාමීන් වහන්සේ දකිනවා මුහුදේ අසුරේක් බාට පත් වෙලා උපත්තිය ලබල තියෙනවා. කිමිදුම් කරුවෙක් මහසාගරයේ කිමිදි කිමිදී කිමිදි කිමිදී සතුටුවෙන්නේ යම්සේද මේ අසුරයා මහා සාගරයේ කිමිදි කිමිදී කිමිදි කිමිදී සතුට වෙනවා පිංහතුනි. මොකද යාට සාගරය කෙරෙහි තුෂ්ණාව තියෙන්නේ. එනම් මේසා බලවත් අසුරලෝකයක් දුකෙන් පිරුණු අසුරලෝකයක් අපි ඉදිරියේ තියෙනවා. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අප්‍රමාණ දුකෙන් පිරුණා වූ නිරයක් ගින්දර යෝධිය ගිනි අඟුරුවලින් පිච්චි පිච්චි ජීවත් වෙන කෝටි ගණන් නිරිසතුන් මේ නිරයන්නේ ජීවත් වෙනවා. එනම් බලන මේසා දරුණු සතරාපායක් අපිදිරියේ තියෙනවා. මේසා දරුණු සතරාපායක් අපිදිරියේ තියෙද්දී ඒ සතරාපාය අභිබවලා මේ උතුම් මනුස්්‍ය ජීවිතය ලබන්න අපි දක්ෂ වනා පිංහතුනි. ඒක දක්ෂභාවයක්. මොකද අපේ කාලේ ජීවත්වෙච්ච මහත්තෙක් හිටියා. ඒ මහන්තයාට පිංහතුනී දවසේ පැෑවිසි හතර මදී. එයාට පන්සලකට යන්න බණක් අහන්න දානයක් දෙන්න පින්කමක් කරන්න වෙලාවක් තිබෙන්නේ ඒ තරමට මෙයාට රාජකාරි තිබ්බා. මේ මහත්තයා ජීවිතේ මැදි වයසේදී සුකෝපභෝගී විශාල නිවසක් හදනවා. මේ නිවස අඩක් හදමින් හිට තිබියදී ඒ මහත්තයා මිය පරලව යනවා පිංගතුනි. මේ සකස් කරන්නේ කවුද? තුෂ්ණාචයා උපාදානං. දැම් මැරෙන වෙලාවෙ මෙයාට තුෂ්ණාව සකස් වුනේ කුමක් කෙරෙහිද. පන්සලකට යන්න දානයක් දෙන්න ඇතුව බණක් අහන්න ඇතුව පින්කමක් කරන්න ඇතුව පැය විසිහතරම සල්ලි හම්බු කරලා ඒ සල්ලි යට කරලා හැදවා වූ නිවස කරේ තුෂ්ණාව සකස් වුනේ. උස්නාපච්චයා උපාදානං ඊට අදාළව කැමැත්ත සකස් වුණා. අන්න ඒ නිවසේම භවය ජාතිය බහිරවයෙක් වෙලා දැන් අර මුල්ගල බදාගෙන ජීවත් වෙනවා පිංහතු. යන කොයි සානං අසාධාරණයක්ද කියලා. මෙච්චර ලස්සන මනුස්ස ජීවිතය ලබලා. මෙච්චර සාමීන් වහන්සේලා බණ කියන රටේ. මෙච්චර පින්කම් සිද්ධ වෙන රටේ මේ මහත්තයා දක්ෂ වනේ නැවත සුගතියට යන්න පිංහතුනේ. නමුත් ඔබලා දක්ෂ වුණා. මේසා දරුණු සතර අපායක් අපීදිරයේ තියලා ඒ සතරාපාය අභිබවලා මේ උතුම් මනුෂ්‍ය ජීවිතය ලබන්න පිංහතුනි. ඒක දක්ෂභාවයක්. ඒ වගේම දෙවෙනි දක්ෂභාවය තමයි මේ ලෝකයේ අප්‍රමාණ දුකෙන් පිරුණා වූ මිත්‍යා දෘෂ්ටික ලෝකයක් තියෙනවා. කෝටි ප්‍රකෝටි ගනම් මනුස්්‍යයෝ මේ මිත්‍යා දෘෂ්ටික ලෝක ජීවත්වෙනවා. ඒගොල්ලො තෙරුවන් කෙරෙයි සද්දාම් හඳුනන්නේ නෑ කර්මය කර්මඵල විශ්වාසයක් ඒගොල්ලන්ට නෑ සීලයක් සමාදන් වුණොත් දන් දුන්නොත් ආනිසංස තියෙනවා කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. මැරිලා හේතුඵල ධර්මයන් අනුව උපතක් තියෙනවා කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. අම්මා තාත්තාගේ ගුණයන් තියෙනවා කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටිකයි පිංගතුනේ. මේ මිත්‍යා දෘෂ්ටික භාවය නිසා ඒගොල්ලෝ දන්නේ නැහැ ඒගොල්ලන්ගේ අම්මා තාත්තා මැරුණාට පස්සේ නැවත ඉපදෙනවා කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නේ නැහැ අම්මා තාත්තාට සැලකුව සක්‍රියා කියන තැනට යන්න පුළුවන් කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒගොල්ලන්ගේ අම්මලා තාත්තලා මැරිලා පිංගතුණි සිය ගණන් ඥාති ප්‍රේතයින් හැටියට ඒගොල්ලන්ගේ වටේ කැරකෙනවා. සමහර මිත්‍යා දෘෂ්ටික පවුල් පිටිපස්සේ ඥාති ප්‍රේතයෝ සිය ගණන් කැරකෙනවා පිංගතුණි. ඒගොල්ලෝ පිං ගන්න දන්නෙත් නැහැ. මේගොල්ලෝ පින් දෙන්න දන්නෙත් නැහැ පිංගතුණි. මොකද ඒගොල්ලො දන්නේ නෑ ඒගොල්ලන්ගේ ඥාතියා මැරුණාට පස්සේ නැවත ඉපදෙනවා කියන කාරණ ඒගොල්ලො දන්නේ නෑ. එනිසා අප්‍රමාණ දුකෙන් දුකටම දුකෙන් දුකට මේ අය පත්වෙනවා පිංහතුනි. මට මතකයි මං එක්තරා ගම්මානක පිණ්ඩ පාතය වඩිනකොට එක ගොවි ගෙදරක් ඉදිරියේ මං පිණ්ඩ පාතට වැඩ ඉන්නකොට ඒ ගෙදර අම්මා පීරිසියක තියාගෙන කිරිබත් කෑලි දෙකක් කරං ආව පිංහතුනි. එක කිරිබත් කෑල්ලක් ඒ අම්ම පාත්‍රයට බෙදවා. මම ප්‍රමාණවත් මෑනියු කියලා අත වැැහුවා. ඒ වෙලාවේ අම්මා කියනවා හාමුදුරුවනේ යක්ෂයාට වෙන්කරපු දේ අපි ආයිමත් ගන්න නෑ කියලා. මංකෝ එහෙනම් ඔය කැල්ලත් බෙදන්න මෑනියෝ කියලා. ඒ අම්ම බෙදවා. මං පාත්තරයේ පියන වහලා අභිවාදන සීලිස්ස කියන වචන දෙක විතරයි කිව්වේ. ඒ අම්ම කියනවා හාමුදුරුවනේ අපිට පින් අවශ්‍යනෑ කියලා. බලන මිත්‍යාදෘෂ්ටික භාවය කොයිසා දරුණු අකුසලයන් කරා අපි වරං යනවාද කියලා. බුදුරජාන් වහන්සේ කියනවා මහා බ්‍රහ්මයාත් මහා සංඝරත්නයට වඳිනවා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සක්‍රයාත් මහා සංඝරත්නයට වඳිනවා කියලා. සක්‍රයාත් වන්දනා කරන මහා බ්‍රහ්මයාත් වන්දනා කරන මහා සංඝරත්නය මිත්‍යා දෘෂ්ටික භාවය දකින්නේ යක්ෂයා හැටියටයි පිංගතුනි. කවදා සැනසිල්ලක් කවදා ගැලවිල්ලක් කියල දෙයක් ලබන්නද. නමුත් මේසා දරුණු මිත්‍යාදෘෂ්ටික භාවයක් අභිබවලා මේ උතුම් මනුස්ස ජීවිතය ලබන්න ඔබ දක්ෂ වුණා සම්මාධිට්්‍යයට පත්වෙච්ච මනුස්සෙක් වෙන දක්ෂ වුණා පිංහතුනි. ඒක දක්ෂභාවයක්. ඊළඟ කාරණය තමයි ඉන්ද්‍රීය දුර්ලතාවයන්ගෙන් පිරුණු අප්‍රමාණ ලෝකයක් තියෙනවා. සමහරුන්ගේ ඇස් දෙක පේන්නේ නෑ ජාතියෙන්ම අන්දභාවයට පත්වෙලා. බුදුරජාණන් වහන්සේගේ රූපකායේ පිළිම වහන්සේ නමකගෙන්වත් දකින්න බෑ. සංඝයා කියන්නේ කොයි වැනි රූපයක්ද කියලා දකින්න බෑ. කන් දෙක ඇහෙන්නේ නෑ සද්ධර්මයක් ශ්‍රවණය කරන්න බෑ ඒ නිසාම නුවණින් මෙනෙහි කිරීමක් නෑ. ඒ නිසාම ප්‍රඥාව සද්ධාව කියන කාරණේ සකස් වෙන්නේ නෑ පිංගතුණී. මේ වගේ අප්‍රමාණ ඉන්ද්‍රියන්ගේ දුර්වලතාවයන් තියෙන මිනිස්සු මේ ලෝකේ ජීවත් වෙනවා. එවැනි මිනිස්ස ලෝකයක් තුල ධර්මාබෝධයට අදාළව පරිපූර්ණ ඉන්ද්‍රීයන් සහිතව උපත්තියක් ලබන්න ඔබ දක්ෂ වුණා. එනම් බලන්න මුලින්ම ඔබ අරසා දරුණු සතරාපායකින් මිදුනා. අරසා දරුණු මිත්‍යාදෘෂ්ටික භාවකින් මිදුනා. පරිපූර්ණ ඉන්ද්‍රීයන් සහිත ජීවිතයක් ලබන්න දක්ෂ වුණා පිංහතුනි. ඒමනන් තමා තුළින් තමා දකින්න. මා මේ ලබාගත්තා වූ උපත ශේෂ්ඨ උපතක්ක කියන කාරණය පිංහතුන. ඒ පිළිබඳ කිසිම සැකයක් ඇති කරගන්න එපා. මේ ලෝක ධාතුව තුළ ලැබිය හැකි ශේෂ්ඨම උපතක් බුද්ධෝත්පාද කාලය අපි ලබල තියෙනවා. එනම් මොකක් අපි කරන්න ඕනි දැන්. මේ ශේෂ්ඨ උපත පිංහතුනේ ශේෂ්ඨ මරණයක් කරාරගෙනයන් අපි දක්ෂ වෙන්න ඕනි. ශේෂ්ඨ මරණයක් කරා. මේ ලෝක ධාතුව තුළ ශේෂ්ඨ මරණ පහක් තියෙනවා පිංහතුනේ. මේ මරණ පහම තියෙන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනයේ. මේ ලෝක ධාතුව තුළ තියෙන ශේෂ්ඨම මරණය තමයි රහතන් වහන්සේගේ මරණය. ඒකට බුදුරජාණන් වහන්සේ කියන්නේ පිරිනිවීම කියලා පිංහතුනේ. සංස්කාරයන් නිරෝධය කරපු නිසා තමා තුළින්ම විඤ්ඥානය නිවී යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැම් මෙතන ගිනි ගොඩක් තියෙනවා. දර තියෙන තාක්කල් මේ ගිනි ගොඩ ඇවිලෙනවා. දර දාන්න දර දාන්න තව තව මේ ගිනි ගොඩ ඇවිලෙනවා. නමුත් යම් මොහොතක මේ දර ටික සම්පූර්ණයෙන්ම අහවර වුණාද? ගිනි ගොඩ තුලින්ම ගින්දර නිවී යන්නේ යම්සේද. ගිනි ගොඩ තුලින්ම ගින්දර නිවී යනවා. සැඟවී යාමක් නැහැ. බැහැරට යාමක් නැහැ. ගිනි ගොඩ තුලින්ම ගින්දර නිවී යන්නේ යම්සේද සංස්කාරයන් නිරෝධය කරපු නිසා තමා තුළින්ම විඤ්ඥානය නිවී යනවා බැහැරටයාමක් නැවත උපතක් නෑපිංහතුනි. නැවත උපතක් නැති රහතන් වහන්සේගේ මරණය මේ ලෝකධාතුව තුළ තියෙන ශේෂ්ඨ මරණයයි ඒ මරණය තියෙන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනය විතරයි පිංහතුනි. දෙවැනි ශේෂ්ඨ මරණය තමයි මේ අනාගාමී පිංවතාගේ මරණය එයා තුළ සක්කාය දිට්ටි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ධර්මතාවයන් නැහැ. කාම රාග පටිගයන් නිරෝධය වෙලා. නමුත් මෝහය අනුෂ්‍ය වශයෙන් තියෙනවා පිංගතුනේ. මෝහය අනුෂ්‍ය වශයෙන් තියෙන නිසාම එයා එකම එක ආත්මභාවයක් මේ භවයේ උපත ලබනවා දෙවෙනි ආත්මභාවයක් එයාට නැහැ කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එහෙනම් තව එකම එක ආත්මභාවයක් මේ භවයේ සැරිසරන අනාගාමී පිංවතාගේ මරණය තමයි මේ ලෝකධාතුව තුළ තියෙන දෙවැනි ශේෂ්ඨ මරණය ඒ මරණය තියෙන්නේෙත් මේ සම්මා සම්බුධ ශාසනය පමණයි පිංහතුනි. තුන්වෙනි ශේෂ්ඨ මරණය තමයි මේ සකෘදාගාමී පිංවතාගේ මරණය. එයා තුළ සක්කායිදිට්ටි විචිකිච්චා සීලබ්බද පරාමාස ධර්මතාවයන් නිරෝධය වෙලා. නමුත් කාමෙ රාග පටිගයන් ප්‍රකටයි. නමුත් අනුසය වශයෙන් උයි තියෙන්නේ පිංගතුනි. සකුරුදාගාමි කෙනා තුල කාම රාග පටිගයන් අනුශය වශයෙන් තියෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අලු යට තියෙන ගින්දර වගේ කියලා පිංගතුනි. අලු යට ගින්දර තියෙනවා. නමුත් බාහිරට ප්‍රකට නෑ. මේ සකුරුදාගාමි පින්වතා තුල කාම රාග පටිගයන් තියෙනවා අනුශය වශයෙන් බාහිරට ප්‍රකට නෑ පිංගතුනි. මේ කාම රාග පටිගයන් ප්‍රකට නැති නිසාම එයා උපරිම ආත්මභාව දෙකක් මේ භවේ සැරිසරනවා තුන්වෙනි ආත්මභාවයක් එයාට නැහැ කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න. එනා උපරිම ආත්මභාව දෙකක් මේ භවේ සැරිසරණ සකුරුදාගාමී පින්වතාගේ මරණය මේ ලෝකධාතුව තුළ තියෙන ශේෂ්ඨ තුන්වෙනි මරණයයි ඒ මරණය තියෙන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනය පමණයි පිංහතුනි. හතරවෙනි ශේෂ්ඨ මරණය තමයි මේ සෝවාන් ඵලයට පත් වුණ කෙනාගේ මරණය. එයා තුල සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාශයන් ඡේ වෙලා. නමුත් කාම රාග පටිගයන් ප්‍රකටයි. කාම රාග පටිගයන් ප්‍රකට නිසාම එයා උපරිම ආත්මභාව හතක් මේ භවයේ සැරිසරනවා අටවෙනි ආත්මභාවයක් නැහැ කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මේ උපරිම ආත්මභාව හතක් මේ භවේ සැරිසරන සෝවාන් පිංවතාගේ මරණය තමයි මේ ලෝකධාතුව තුළ තියෙන ශේෂ්ඨ හතරවෙනි මරණය ඒ මරණය තියෙන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනය විතරයි පිංහතුනි. පස්වනි ශේෂ්ඨ මරණය තමයි මේ සද්ධහනුසාරී ධම්මානුසාරී කියන දෙන්නාගේ මරණ දෙක. මේ සද්ධානුසාරී ධම්මානුසාරී කියන දෙන්නා තාම නිවන් මාර්ගයට අවතීර්ණ වෙලා නෑ පිංහතුනේ. මේ දෙන්න අයිනෙ සෝවාන් මාර්ගය තුළයි. යමෙක් සෝවාන් පලයට පත්වෙන්න නං එයා තුළ මේ ඉන්ද්‍රීය ධර්මයන් පහ සමුව වැඩෙන්න්න ඕනේ. මොනවාද ඉන්ද්‍රිය ධර්මයන් සද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා. මේ කියන ඉන්ද්‍රීය ධර්මයන් පහ සමුව වැඩෙන වෙලාවේ එයා සෝවාන් පලයට පත්වනා කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නමුත් මේ සද්ධානුසාරී ධම්මානුසාරී කියන දෙන්නගේ මේ ඉන්ද්‍රිය ධර්මයන් පහ තාම සමව වැඩිලා නෑ. සද්ධානුසාරී කියන කෙනාගේ සද්ධාව කියන ඉන්ද්‍රිය වැඩිලා තියෙනවා ප්‍රඥාව කියන ඉන්ද්‍රිය වැඩිලා නෑ පිංහතුනි. ධම්මානුසාරී කියන කෙනා හොඳින් ධර්මය දන්නවා. ධර්මය කතා කරනවා ධර්මය සාකච්ඡා කරනවා ධර්මය ලියනවා ධර්මය දේශනා කරනවා. නමුත් සද්ධාවේ සහ ප්‍රඥාවේ දුර්ලතාවයන් තියෙනවා පිංහතු. තාම එයාට මේ කාරණා පහ සමගුරගරගන්න පුළුවන්කමක් ලැබිල නෑ. බුදුරජන් වහන්සේ සද්දා වීර්ය සතිය කියන කාරණය මේ මැද්දෙන් තියන්නේ මොකොද සතියෙන් සිහියෙන් යුතුව. කල්්‍යාන මිත්‍රාශ්‍රය ලබමින්. සද්ධර්මශ්‍රවනය කරමින්. ශ්‍රවණය කලා වූ සද්ධර්මය නුවනින් මෙනෙහි කරමින් එයා මේ කාරණා සමබර කරගන්න දක්ෂ වෙන්න. නමුත් තාම එයාට මේක සමබර කරගන්න අවශ්‍ය සතිය සිහිය පිහිටල නෑ පිංහතුනේ. ඇයි සතිය සිහිය පිහිටල නැත්තේ ඊට අදාළ කල්්‍යාන මිත්‍රාශ්‍රයාට ලැබිලනෑ. ඒ නිසාම ඒ සද්ධර්ම ශ්‍රවණය ඇහිලනෑ ඒ නිසාම නුවනින් මෙනෙහි කිරීම දුර්වලයි පිංහතුනේ. එනිසා යා සද්ධහනුසාරී ධම්මානුසාරී කියන තැන් දෙකේ ඉන්නවා. මෙන්න මේ සද්ධහනුසාරී ධම්මානුසාරී කියන දෙන්නාගේ මරණය තමයි මේ ලෝකධාතුව තුළ තියෙන ශේෂ්ඨ පස්වනි මරණය මේ දෙන්නත් තින්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනය විතරයි පිංහතුනි. එනම් බලන්න මේ ශාසනය තුළ කොච්චර ලස්සන මරණ පහක් තියෙනවාද කියලා. අනුන්ගේ පිනක් අවශ්‍ය නැති කොච්චර ශේෂ්ඨ මරණ පහක් මේ සම්මා සම්බුද්ධ ශාසනය තියෙනවාද. නමුත් බලන්න අපේ ඥාතියෙක් මැරුණාම අම්මතාත්තා මැරුණට පස්සේ. අපි මොකක්ද තාමත් කරන්නේ තුන්ඩිකඇල්ලක් ලියාගෙන පිංහතුනේ අපි පින් අනුමෝදන් කරනවා. පින අවශ්‍ය නැති ශේෂ්ඨ මරණ පහක් මේ සම්මා සම්බුද්ධ ශාසනයේ තියෙනවා. එනම් මං ඔබට මතක් කලා ඔබ ශේෂ්ඨ උපතක් ලැබුවාය කියන කාරණය. ඒ ශේෂ්ඨ උපත මේ ශේෂ්ඨ මරණ පහින් එහෙකින් කෙලවර කරගන්න ඔබ දක්ෂ වෙන්න ඕන පිංහතුනි. ඔබ මේ ශේෂ්ඨ මරණ පහින් එහෙකින් කෙලවර කරගත්ත නැත්තං. මේ ජීවිතය ඒ කියන්නේ ඔබ මේ සම්මා සම්බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනයක් ගත්තේ නැති කෙනෙක් වෙනවා පිංහතුනි. එනිසා ඔබ මේ ශේෂ්ඨ මරණ පහෙන් එක මරණයක් අත්කරගන්නවායි කියෙන චිත්තය ඇති කරගන්න පිංහතුනි. එහෙම ඇතිකරගන මේ මාර්ගය තුළේ යනකොට තමා තුළින් තමා දකින්න ඔබට මේ ශේෂ්ඨ උපත ලබා දුන්නේ කවුද කියන කාරණය. කවුද ඔබට මේ ශේෂ්ඨ උපත ලබල දුන්නේ. ඔබ හිතනවා අපිට මේ උපත ලබලා දුන්නේ අපේ අම්මයි තාත්තයි කියන කාරණය. අම්මා තාත්තා ලබා දුන් උපතක් නෙමේ පිංගතුණී මේක. ඔබට මේ අම්මා තාත්තාව සොයලා දුන්නේ යම් ධර්මතාවයන් විසින්මයි. ඒ ධර්මතාවයන් තමයි තෙරුවන් කෙරෙහි සද්ධාවත්, සීලයත්, දානයත් කියන කාරණා තුන. මේ කාරණා තුනයි ඔබට මේ ජීවිතේ අම්මා තාත්තාව ඔබට සොයලා දුන්නේ. එනම් මුල් කාරණය මොකක්ද තෙරුවන් කෙරෙහි වූ සද්ධාව. ඔබලා තමා තමා තුළින් දකින්න තමන් අනිවාර්යෙන්ම පිංහතුනේ ගිය ජීවිතේ එක්කො දෙවියෙක් එක්කො මනුස්සෙක්මයි. මොකද සතරාපායකින් ඉඳලා මේ විදිහට මතු වෙලා ඉන්න පුළුවන්කමක් නෑ පිංහතුනේ. එම මතුවනානං ඒක දුර්ලභ දෙයක්මයි. එනිසා අනිවාර්යෙන්ම ඔබ එක්කො පෙරජීවිතේ දෙවියෙක් එක්කො පෙරජීවිතේ මනුස්සෙක්මයි. ඒ දෙවියා මනුස්්‍යයා පිංහතුනේ තෙරුවන් කෙරෙයි සද්ධාව තුළ ජීවත් වෙච්ච දෙවියෙක් මනුස්සෙක්. ඔබ තෙරුවන් කෙරෙයි සද්ධාව තුළ ජීවත් වන නිසයි මේ ජීවිතේ තෙරුවන් කෙරෙයි සද්ධාවතින මවකුසක් ඔබට ලැබුණේ. එක හේතු පලධර්මයක්. ඔබ යම්හයකින් මේ ජීවිතේ තෙරුවන් කෙරෙයි සද්ධාවෙන් බැහැරවෙනොත් ධර්මය අකීකරුභාවෙන් ජීවිතයට ගත්තොත් අනිවාර්යෙන් ඔබ ඊළඟ ජීවිතේ මිත්‍යාදෘෂ්ටික මෞකුසකුයි ඔබට හිමිවෙන්න පිංහතුනි. ඒක හේතු පලධර්මයක්. මොකද අපි දන්න එක්තරා මහත්තෙක් හිටියා. ඒ මහත්තයා රජයේ රැකියාවක් කරපු මහත්තෙක්. එයාට පිංහතුනේ එයාගේ දරුවෙක් පැවිදි කරලත් ඉන්නවා. මේ මහත්තයා තුළ එක්තරා දෘෂ්ටියක් තිබ්බ පිංහතුනේ. ඒ දෘෂ්ටිය තමයි මම පව් කරන්නේ නැහැ. ඒ නිසා මම පින් කරන්න ඕනේ නෑ කියන දෘෂ්ටිය. එයා හැමෝටම කිව්වේ මොකද්ද? මම පව් කරන්නේ නැහැ. ඔබ පව් කරන්නේ නැත්නම් ඔබ පින් කරන්න අවශ්‍ය නැහැ කියලා. මෙහෙම ධර්මයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා නෑ පින්තුනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ මේ ආයුෂ වර්ණය සැපය බලය අපි ගෙවනවා කියන්නේ අපේ අතීත සංස්කාරයන් ගෙවිලා යනවා. මේ සංස්කාරයන් ගෙවෙන්න ගෙවෙන්න අපි අලුතෙන් සංස්කාරයන් රැස් කරන්න ඕන පිංහතුනේ. නමුත් මේ මහත්තයා මේ ධර්මය පිළිගත්තේ නෑ. එයා අකීකරු භාවයෙන් තමයි ධර්මය ජීවිතයට ගත්තේ. එයා කිවේ මම පව් කරන්නේ නෑ ඒ නිසා මං පින් කරන්න ඕනේ නෑ කියලා. ඒ නිසා මෙයා පින් කළේ නෑ පිංහතුනේ. මෙයා වයෝවෘද භාවයට පත්වෙලා මිය පරලව යනවා. මිය පරලව ගියාට පස්සේ අපි දන්න එක්තරා සාමීන් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කළ බල්ල තියෙනවා මේ මැරිච්ච මහත්තයා නැවත ඉපදුනේ කොතනද කියලා පිංහතුනි. ඒ වෙලාවේ සාමීන්වහන්සේ දකිනවලු දුප්පත් ද්‍රවිඩ පැල්පතක ද්‍රවිඩ දරුවෙක් වෙලා උපත්තිය ලබල තියෙනවා. සම්මා සම්බුද්ධ ශාසනය අහිමි කරගත්ත පිංහතුනි. දැන්ගේ ද්‍රවිඩ දරුවා දන්නේ නෑ එයා පෙරජීවිතයේ බෞද්ධෙක් කියලා. දැන්ගේ ද්‍රවිඩ දරුවා දන්නේ නෑ එයාගේ දරුවෙක් පෙරජීවිතයේ පැවිදි කරලා තියෙනවා කියලා. දැන් එයා ද්‍රවිඩ සංස්කෘතියට අයිති කෙනෙක් පිංහතුනිි. බලන්න සද්ධාවෙන් බැහැරවීම නිසා. ධර්මය අකීකරුභාවයෙන් ජීවිතයට ගලප ගැනීම නිසා මිත්‍යා දෘෂ්ටික භාවයට පත් වනා. සම්මා සම්බුධ ශාසනය අහිමි වුණා පිංහතුනි. ඒනන් තමා තුළින් තමා දකින්න. ඔබට මේ ජීවිතේ බෞද්ධ අම්මා කෙනෙක් ලැබුණ පිංහතුනේ ගිය ජීවිතයේ ඔබ තෙරුවන් කෙරෙයි සද්ධාවෙන් ජීවත් වෙලා තියෙනවා. ඊළඟ කාරණය තමයි සීලය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබට ඊළඟ ජීවිතයේ දෙවියෙක් වෙන්න ඕනේ නම් මිනිසෙක් වෙන්න ඕනේ නම් ඔබව දෙවියෙක් මිනිසෙක් බවට පත් කරන්නේ මේ සිල්පද පහ විසින්න කියලා පින්වතුනි වෙන දෙයක් නෙමේ අම්මා තාත්තා අපේ ඉඩකඩම් දීපල අපේ කීර්ති වස්තුව මේවා නම් නෙමේ මේවා අපිව දුකටමයි ඇදලා දාන්නේ දුකටමයි ඇදලා දාන්නේ පින්වතුනි මේවා දුකටම අපිව ඇදලා දාද්දී ඔබට නැවත දිව්‍ය මනුස්ස ජීවිතයක් ලබල දෙන්නේ කවුද මේ සිල්පද පහ විසින්මයි. එනම් ඔබ මේ ජීවිතේ මේ උතුම් මනුස්ස ජීවිතය ලැබුවේ කුමක් නිසාද. ඔබ ගිය ජීවිතේ අනිවාර්යෙන්ම සිල්පද පහ ආරක්ෂා කරගෙන ජීවත් වෙලා තියෙනවා. එනම් තෙරුවන් කෙරෙහි සද්ධාව තුළ ජීවත් වෙලා තියෙනවා. සිල්පද පහ ආරක්ෂා කරගෙන ජීවත් වෙලා තියෙනවා. තුන්වෙනි කාරණය තමයි දානය පිංහතුනේ. දානය තමයි සත්වයාට ආයුෂය වර්ණය සැපය බලය ලබල දෙන්නේ. ඔබ මේ ජීවිතයේ ආයුෂ වර්ණය සැපය බලය කියල දෙයක් අත්විඳිනවනං ඒ ආයුෂය වර්ණය සැපය බලය ඔබට ලැබුණේ පෙර ජීවිතයේ කර්මය කර්මඵල විශ්වාසයෙන් පූජා කලා වූ දානයන් නිසාමයි පිංහතු. වෙන දෙයක් නෙමේ. එනම් බලන්න මේ ජීවිතයේ ඔබේ මේ ආයුෂ වර්ණය සැපය බලය කියන්නේ පෙර ජීවිතයේ දානය ආනිසංසමයි එනම් කෞද පිංහතුනී මේ ජීවිතය ඔබට ලබල දුන්නේ. මේක අම්මා තාත්තා ලබාදුන් ජීවිතයක්ද නෑ පිංහතුනී. ඔබට මේ ජීවිතයේ අම්මා තාත්තාව සොයලා දුන්නේ තෙරුවන් කෙරෙයි සද්ධාවත් සීලයක් දානයක් කියන කාරණා තුනයි. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබේ අම්මා තාත්තාටත් වඩා තෙරුවන් කෙරෙයි සද්ධාවටත් සීලයටත් දානයටත් ගරු කරන්න කියලා. මේ කාරණා තුනට ඔබ ගරු කරද්දී ඔබ නිතතින්ම අම්මා තාත්තාට ගරු කරන කෙනෙක් වෙනවායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිංගත. එහෙමනම් මම මුලින්ම ඔබට මතක් කළා ඔබ ශේෂ්ඨ උපතක් ලැබුවායි කියන කාරණය. ඒ ශේෂ්ඨ උපත ශේෂ්ඨ මරණ පහක් තියෙනවා කෙලවර කරන්න. ඒ ශේෂ්ඨ මරණ පහ කරා යන ගමනේදී මේ ශේෂ්ඨ උපත ඔබට ලැබුණේ තෙරුවන් කෙරෙහි සද්ධාවත් සීලයක් දානයක් විසින්න කියන කාරණය සීපත් කරගන්න. එම සීපත් කරගෙන මේ ධර්ම මාර්ගය තුළ ඉදිරියට යනකොට පිංහතුනේ අපි තුළ ඉලක්කයක් තියෙන්න්න ඕනේ. මොකක්ද අපි ඇති කරගන්නා වූ ඉලක්කය. බුදුරජාණන් වහන්සේ ගිහි පිංහතුල්ලාට ඉලක්කය හැටියට පෙන්නන්නේ මේ රහත්භාවයට පත්වෙන්න අනාගාමී භාවයට පත්වෙන්න කියන කාරණානෙමේ බුදුරජාණන් වහන්සේ ගිහි පිංහතුල්ලාට ඉලක්කය හැටියට පෙන්නන්නේ මේ ජීවිතේ සතරාපායෙන් මිදෙන්න. මේසා බියකුරු සතරාපායක් තියෙනවා. මේ සතරාපායෙන් මිදෙන කෙනෙක් බවට පත්වෙන්න කිනි ඉලක්කේ බුදුරජාණන් වහන්සේ අපිට දෙන්නේ. එකැන මේ ජීවිතේ සෝවාන් පලයට පත්වෙන්න කිනි ඉලක්කයයි. එනිසා නිරේතුරුවම ඔබ තුළින් ඔබ ඉලක්කයක් ඇති කරගන්න. චිත්තයක් අධිෂ්ඨානයක් ඇති කරගන්න. චන්දයක් කැමැත්තක් ඇති කරගන්න මම මේ ජීවිතේ ඇස් දෙක පියවෙන්න පෙරාතුව සතරාපායෙන් මිදෙනවායි කියන චිත්තය මුලින්ම ඇති කරගන්න පිංහතුනි. ඒ චිත්තය ඇතිකර ගනිද්දී. විචිකිච්ඡාව කියන කාරණය අපිට බාධා කරනවා පිංහතුනි. සැකය. මොකද අපි තුළ විචිකිච්ඡාවක් තියෙනවා. මේ ජීවිතේ අපිට සෝවාන් පලයට පත්වෙන්න බෑ. ආයිමත් මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනය පහළ වෙනකං සෝවාන් සකෘදාගාමී අනාගාමී ඵලයන්ට පත්වෙන්න බෑ කියලා. මේ සෑම සිතුවිල්ලක්ම විචිකිච්ඡාව නිසා සකස් වෙන්න වූ මාර හිතක් හැටියටම දකින්න පිංගතුනි. දකිමින් චිත්තයක් ඇති කරගන්න සැකයෙන් බැහැර වෙන්න. බැහැර වෙලා බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන්. මොකද බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි සහතිකයක් දෙනවා. ධර්මය සන්දිිට්ටිකව තියෙනතාකල් ධර්මය අර්ථයන් කරා යන්න පුළුවන් කියලා. ධර්මය සන්දිිට්ටිකව තියෙන අපිංහතුනේ. ධර්මය සන්දිිට්ටිකව තියන බව අපේ ඇස් පනාපිටම පේනවා. මේ ධර්මයේ සන්දිිට්ටික ගුණේ අපිට ආරක්ෂා කරලා දෙන්නේ කවුද මේ ලෝකයේ ජීවත්වෙන උපසම්පදා භික්‍ෂූන් වහන්සේලා විසනුයි පිංහතුනි. දෙවියෙක් බ්‍රක්්මයෙක් විසින් නෙමේ මේ ධර්මය සන්දිිට්ටික ගුණේ ආරක්ෂා කරලා දෙන්නේ. ඔබලා හැම රාත්‍රියකම බුද්ධ වන්දනාව කරනකොට දම්මෝ සන්දිිට්ටිකෝ අකාලිකෝ කියලා ඒ ගාථාවන් සච්ඡායනය කරනකොට ඔබ වන්දනා කරන්නේ මේ ලෝකේ ජීවත්වෙන උපසම්පදා භික්‍ෂූන් වහන්සේලාටයි පිංහතුනි. උපසම්පදා භික්‍ෂුවට ප්‍රාතිමෝක්ෂ සීලයක් තියෙනවා විනය පද දෙසය විසි හතක. එහි බරපතල සිල්පද හතරක් තියෙනවා සතර පාරාජිකාවන් කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් සතර පාරාජිකාවන්ට පත්වනොත් උපසම්පදාව අහිමි වෙනවා කියලා. නමුත් ඔබේත් මගේත් පිනට පිංහතුනේ. මේ ලෝකය තුළ මේ උතුම් සීලයන් ආරක්ෂා කරගෙන ජීවත්වෙන පන්සල් ආශ්‍රිතව ආරණ්‍ය ආශ්‍රිතව ජීවත්වෙන උපසම්පදා භික්‍ෂූන් වහන්සේලා දසදහස් ගානක් ජීවත්වෙනවා පිංහතුනි. දසදහස් ගානක් ජීවත්වෙනවා. ඒ නිසා උන්වහන්සේලා චතුරාර් සත්‍ය දේශනා කරනවා. ආර්යෂ්ඨාංගික මාර්ගයේ දේශනා කරනවා. පටිච්ච සමුපාදය සතර සරිපට්ටානය දේශනා කරනවා. එනිසා ධර්මය සන්දිිට්ටිකෝ තියෙන අපිහතුනි. නමුත් මෙහෙම ගිහිල්ල මෙහෙම ගිහිල්ලා. අනාගතය යම් දවසක් එනවා පිංහතුනේ මේ සතර පාරාජිකා ආරක්ෂා කරගෙන ජීවත් වෙන අවසාන ස්වාමීන් වහන්සේ ඉතුරුවෙන දවසක් එෙනවා. ඒක ශ්‍රී ලංකාය වෙන්න පුළුවන් තායිලන්ත වෙන්න පුළුවන් බුරුම වෙන්න පුළුවන්. දැන් ඒ උපසම්පදා භික්‍ෂූන් වහන්සේ තමයි සතර පාරාජික ආරක්ෂා කරගෙන ලෝක ජීවත් වෙන අවසාන ස්වාමීන් වහන්සේ. ඒ ස්වාමීන් වහන්සේ අපවත් වෙන වෙලාවේ ධර්මය අතුරුදහන් වෙලා යනවා පිංහතුනි. ඉන් පස ලෝකයේ කොතනකවත් ප්‍රාතිමෝක්ෂයෙන් පරිපූර්ණ සතර පාරාජික ආරක්ෂා කරගත්ත භික්ෂුවක් නෑ. ඉන් පස්සේ අපිට චතුරාර් සත්‍යයක් ඇහෙන්නේ ආරෂ්ඨාංගික මාර්ගයක් ඇහෙන්නේ නෑ එතන තමයි ධර්මයේ අතුරුදහන් වීම පිංගතුනි. එහෙනම් මේ ලෝක මේ මොහොතේ අපේ ඇස් පනා පිට මේ පන්සල් ආශ්‍රිතව ආරණ්‍ය ආශ්‍රිතව මේ උතුම් සීලයන් ආරක්ෂා කරගෙන ජීවත් වෙන දසදහස් ගාණක් උපසම්පදා භික්ෂුන් වහන්සේලා ඉන්නවා. එනිසා ධර්මයේ සම්දිට්ඨිකෝ තියෙනවා පිංගතුනි. එනම් විචිකිච්ඡාවෙන් බැහැර වෙන්න. ධර්මයේ සම්දිට්ඨිකව තියෙනවා නම් මේ ජීවිතයේ සෝවාන් ඵලයට පත්වෙන්න පුළුවන් කියන විශ්වාසය ඇති කරගන්න. මෙහෙම ඇති කර ගනිද්දි පිංගතුනේ අපි යමෙක් දොස්තර මහත්වෙක් වෙනවා නම් අපි මොකද කරන්නේ? තවත් දොස්තර මහත්වෙක්වයි අනුගමනය කරන්නේ. අපි වඩු මහත්වෙක් වෙන්න යනවා නම් මොකද කරන්නේ? තවත් වඩු මහත්වෙක්වයි අනුගමනය කරන්නේ. ඒ වගේ අපි මේ නිවන් මාර්ගයේ සෝවාන් ඵලය කරා යනවා නම් මේ සෝවාන් ඵලය අවබෝධ කළා වූ ඒ උපාසක උපාසිකාවන් අපේ ජීවිතේ පරමාදර්ශී චරිත බවට පත් කරන්න අපි දක්ෂ වෙන්න ඕන. මොකද ඒගොල්ල මේ මාර්ගය තරණය කරපු අය. කෞද මේ තරණය කරපු උපාසක උපාසිකාවන් පිංහතුනේ. අර බලන්න විසාකා උපාසිකාව අනේ පිටි සිටිතුමා නකුල මාතා නකුල පියා වේලුකණ්ඩගේ නන්ද මාතාව උග්‍ර ගෘහපතිවරයා විසාකාව කියන්නේ අවුරුදු 7 දී සෝවාන් ඵලයට පත් වෙන්න පිංගතුනේ. දරුවන් 20 දෙනෙක් ලබනවා. මොනබුරු මිනිබිරියන් සියගානක් ලබනෝ පිංහතුනි. එහනම් ඔබට දරුවන් ඉන්නවායි කියන කාරණය මේ ගමන යන්න බාධාවක් වෙන්නේ නෑ. එතුළ බලන්න අනයි පිටි සිටිතුමා ජේත වනේ රන් කාසිවලින් අතුරෙනවා. එනම් මම ධනවතෙක් මම ව්‍යාපාරිකයේ ක්‍රැකියාව කරන කෙනෙක් කියලා මේ ගමන යන්න කොතනකවත් බාධාවක් වෙන්නේ නෑ. එතර බලන්න වේලුකන්ටකි නන්දමාතාව මේ නන්ද කියන දරුවාගේ මැදිවී අම්ම පිංහතුනේ මේ ගෙදරක ජීවත්වෙච්ච මැදිවී අම්මා අනාගාමී උපාසිකාවක්. එයා තුළ කාම රාග පටිගයන් නැහැ. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා මේ වේලුකණ්ඩගේ නන්දමාතාව දිවෙසින් සතරවරන් දෙවියන් එක කතා කරනවා කියලා. එයාට පුළුවන් දිවෙසින් සතරවරන් දෙවියන් එක කතා කරන්න පිඟතුනි. ඒසා ශක්තියක් මේ ගෙදරක ජීවත්වෙච්ච වේලුකණ්ඩකී නන්දමාතාව තුළ තිබුණා. එතොර බලන්න උග්‍ර ගෘහපතිවරයා බිරින්දෑවරු පස් දෙනෙක් හිටිය අයික ගෙදර. බිරින්දෑවරු පස් දෙෙන අඩගහලා කියනවා මං බුදුරජාණන් වහන්සේළඟට බණහන්න යනවා කියලා. ගිහිල සද්ධර්මය ශ්‍රවණය කරනවා. ශ්‍රවණය කලා වූ සද්ධර්මය නුවනින් මෙනෙහි කරලා නුවනින් මෙනෙහි කරලා කාම රාග පටිගයන් තුනී කරලා තුනී කරලා අනාගාමි පලයට පත්වෙනවා පිංහතුනි. අනාගාමී පලයට පත්වනාට පස්සෙ මේ අනාගාමී උපාසකතුමා ගෙදරෙනවා. බිරින්දෑවරු පස් දෙනා ළඟට අඩගහනවා ළඟට අඩගහලා කියනවා අදින් පස්සේ ඔබලා සමග මගේ කාමයේ ඇසුරක් නෑ. මට දැන් එවැනි කාම සිතුවිලි සකස් වෙන්නේ නෑ. එනිසා ඔබලා කැමති කෙනෙක් කැමති කෙනෙක් විවාහ කරගෙන යන්න. කැමති කෙනෙක් සහෝදරිය හැටියට ජීවත් වෙන්න කියලා. බික්ක බිරිඳක් කියනවා මම අහවලා විවාහ කරගන්න ඕනි කියලා. ගෙනල්ලා අත්පැන්වක් කරලා විවාහ කරලා අරිනවා පිංගතුනේ. ඉතුරු බිරින්දෑවරු හතර දෙනා කියනවා අපි සහෝදරිව හැටියට මේ ගෙදර ජීවත් වෙනවා කියලා. එනම් බලන්න උග්‍ර ගෘහපතිවරයා බිරින්දෑවරු හතර දෙනෙක් සහෝදරිව හැටියට එක ගෙදර ජීවත් වෙච්ච එක්කෙනෙක්. එනම් අපි විවාහකයි කියන කාරණය මේ ගමන යන්න බාධාවක් වෙන්නේ නෑ පිංගතුනේ. එමනම් අපි මේ පරමාදර්ශී ජීවිත මේ පරමාදර්ශී චරිත අපේ පරමාදර්ශය බවට පත් කරගන්න. විසාකාව ජීවත් වනේ අම්සේද මමත් එවැනි ජීවිතයක් ගත කරනවා කියලා චිත්තයක් ඇති කරගන්න. බලන්න විසාකාව ජීවිතයේ මැදිවයසෙදී බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වරයන් අටක් ඉල්ලනවා පිංහතුනේ. මොනවාදේ වරයන්නට නිති සංඝයාට බත් දෙන්න. නිති සංඝයාට ගිලන් බත දෙන්න. නිති සංඝයාට කැඳ දෙන්න. නිති සංඝයාට අෞෂධ දෙන්න. නිති සංඝයාට වැසිසලු දෙන්න. මේ වගේ වරයන් 8ක් ඉල්ලනවා පිංගතුනි. කවුද මේ සෝවාන් ඵලයට පත්වෙච්ච විසාකා උපාසිකාව? ඒ වගේම බලන්න අනේ පිරි සිටුතුමා වේලුකණ්ඩගේ නන්දමාතාව උග්‍ර ගෘහපතිවරයා එක වතාවේ ස්වාමින් වහන්සේලා 500 නමක් ගෙදෙට්ට කැඳවල තමයි දාන දෙන්න පිංගතුනි. ඒසා දාන මාන පින්කම් මේ පිංගතුන් සිද්ධ කරගත්තා. නමුත් බලන්න වර්තමාන සමාජයේ අපේ කෙනෙක් නිකං හරි සෝවාන් ඵලයට පත් වුණා කියලා හිතුනොත් එයා මොකද්ද කරන්නේ? එදයින් පස්සේ ආ පන්සලට යන්නේ නෑ පිංගතුනේ. එදයින් පස්සේ ආ ස්වාමින් වහන්සේලාට වන්දනා කරන්නේ නෑ. එදයින් පස්සේ ආ බුදු පිළිම වහන්සේට වන්දනා කරන්නේ නෑ. එදයින් පස්සේ ආ දන් දෙන්නේ නෑ. මොකද මම දැන් සෝවාන් ඵලයට පත් වෙලා කියලා පිංගතුනේ. බලන්න කොයිසා විකෘතීන් කරාද සමාජයේ ගමන් කරන්නේ කියලා. එයි ඇයි පිංහතුනී මෙවැනි විකෘතින් කරා මේ සමාජය ගමන් කරන්නේ. අපි මේ පරමාදර්ශී ජීවිත අපේ පරමාදර්ශය බවට අපි පත් කරගන්නේ නෑ. අපි කාවද පරමාදර්ශය බවට පත් කරගන්නේ. සමාජයේ කොහෙන් හෝ නැගීයෙන චරිතයක් තමයි අපේ ජීවිතයේ පරමාදර්ශී චරිත බවට අපි පත් කරගන්නේ. අපි කන්නේ බොන්නේ අඳින්නේ ජීවත් වෙන්නේ අනාගතය සැලසුම් කරන්නේ මේ වර්තමාන සමාජයේ මතු කරලා පෙන්නාන්නා වූ මොකක් හෝ ජනප්‍රිය චරිතයක් අනුකරණය කරමින් මෙතන භයානක අනතුරක් ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිංහතුනේ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ ළඟට වරක් මේ ගාමිණී කියලා ලස්සන රංගන ශිල්පියෙක් කෙනවා. මේ රංගන ශිල්පියා තමයි එදා දඹදිව හිටපු දක්ෂම රංගන ශිල්පියා. මේ රංගන ශිල්පියා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ල කියනවා භාග්‍යවතුන් වහන්සේ අපේ ගුරුවරු අපිට කියලා තියෙනවා. මේ රූපය උපයෝගී කරගෙන ලෝකයාව සතුටු කරන ලෝකයාව විනෝද කරන අය මරණින් පස්සේ පායාස කියන දිව්‍යතලයේ උප්පත්තිය ලබනවා කියලා. බුදුරජාන් වහන්සේ කියනවා ගාමිණී ඔබේ ගුරුවරුන්ට වැරදිලා මේ පායාසය කියන්නේ දිව්‍යතලයක් නෙමේ. මේ පායාසය කියන්නේ නිරයක්්‍ය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන පිංහතු. මේ නටගාමිණී බිය වෙනවා. තෙරුවන් සරණ යනවා උතුම් පැවිදි උපසම්පදාව ලබලා උතුම් මරිහත් භාවයට පත්වෙනවා පිංහතුනි. එනම් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන ධර්මය තුළ වර්තමාන සමාජයට බලවත් අනතුරු හැඟවීමක් කරනවා පිංහතුනි. මොකද මේ වර්තමානය උළුප්පල පෙන්නන මේ චරිත පිටිපස්සේ අපි ගමන් කළොත් අපි නිරේතුරුවම වැටෙන්නේ පායාස නිරය පැත්තටමයි පිංහතුනිි. මොකද ඔබ පිරිමි කෙනෙක් වේවා කාන්තාවක් වේවා ඔබ ලස්සන රූපයක් මේ ජීවිතේ ලබලා තියෙනවා නම් ඒ රූපය ඔබට ලැබුණේ පින්ඇතුනේ ඔබේ අම්මා තාත්තා නිසා නම් නෙමේ. ඔබ මේ ජීවිතේ මේ ලස්සන රූපය ලබන්න ඔබ ගිය ජීවිතේ මල් වට්ටි දහස් ගාණක් පූජා කළා තියෙනවා පින්ඇතුනේ. ඔබ ගිය ජීවිතේ බෝමලු දහස් ගාණක් ඇමදලා තියෙනවා. ඔබ ගිය ජීවිතේ මෛත්‍රී චිත්තයන් දහස් ගාණක් වඩලා තියෙනවා පින්ඇතුනේ. මෙහි ඵලය හැටියටයි ඔබට මේ ජීවිතයේ මේ ලස්සන රූපය ලැබුණේ. මේ ලස්සන රූපය ඔබ ලබන්න ඔබ මල්වට්ටි දහස් ගාණක් පූජා කරලා බෝමලු දහස් ගාණක් ඇමදලා මෛත්‍රී චිත්තයන් දහස් ගාණක් වඩලා එහි ඵලය හැටියටයි මේ ලස්සන ජීවිතය ලැබුවේ. එනිසා තමා තුලින් විශ්වාසයක් ඇති කරගන්න ඕනේ. මම මේ ලබාගත්තා වූ ජීවිතය පායාස නිරය කියන තැන්ට අරගෙන යන්නේ නෑ කියලා. මොකද මේ වර්තමාන සමාජය මතු කරලා පෙන්නන මේ ජනප්‍රිය චරිත පස්සේ ගිහිල්ලා මම පායාසයට වැටෙන්නේ නෑ කියන තැනට ඔබ එන්න දක්ෂ වෙන්න ඕනේ. මොකද බුදුරජාණන් වහන්සේ බොහොම පැහැදිලිව දේශනා කරනවා අපි අඳින ඇඳුමකින් පැළඳුමකින් හෝ අපි මේ රූපය තුලින් ලෝකයාට කාමච්ඡන්දයන් සකස් කරනවා නම් එය නිරයගාමී පායාසගාමී අකුසලයක් කියලා පිංගතුනි. මොකද මේ ලෝකේ ජීවත් වෙන ශේෂ්ඨ නාට්‍යාංගනාවක් ඉන්නවා. ඒ නාට්‍යාංගනාව මේ ලෝකේ ජීවත් වෙන ශේෂ්ඨ සුරූපී නාට්‍යාංගනාවක් පිංගතුනේ. අපි දන්නේ එක්තරා සාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කළ බල්ලා තියෙනවා. මේ නාට්‍යාංගනාව ගිය ජීවිතේ කවරෙක්ද කියලා. ඒ වෙලාවේ සාමින් වහන්සේ දකින්නේ ඇය ගිය ජීවිතේ දේව දාසියක් පිංගතුනේ. දෙවියන් උදෙසා ජීවිතය පූජා කරන්නේ දේව දාසයක් කියලයි ඉන්දිය සමාජය හඳුන්වන්නේ. මේ දැරිය ගිය ජීවිතයේ පුංචි කාලෙම දෙවලට ගෙනල්ල පූජා කරනවා. දෙවලට ගෙනල්ල පූජා කරපු දවසේ ඉඳම්ම මොකක්ද කරන්නේ ඒ දේවදාසිය දෙවියන් උදෙසා මල් කඩනවා මල්මාලා ගොතනවා මලින් දෙවියන්න පූජ කරනවා. කහදියරෙන් දෙවල හෝදනවා මුරුතැන්බත් තුයෙනවා දෙවල අමදිනවා මුළු ජීවිත කාලෙම දෙවියන් උදෙසා දේවදාසයක් විදියට සේවය කළා. මල් ලක්ෂ ගණන් කැඩුව මල් ලක්ෂ ගණන් ගෙතුව මල් ලක්ෂ ගණන් මල්මාලා හැදවා. දෙවියන්ම මලින්ම සුවඳින්ම පූජා කලා පිඟතුනේ. මෙහෙම කරලා ඒ ජීවිතේ මැරිලා මේ ජීවිතේ මිත්‍යාදුෘෂ්ටික පවුලක සුරූපී දැරියක් වෙලා උපත්තිය ලබනවා. දැන්ගේ සුරූපී දැරිය මේ ලෝකයේ ඉන්න දක්ෂම රංගන ශිල්පිනියක්. එයා තමන්ගේ රූපය උපයෝගී කරගෙන මේ මොහොතේ කෝටි ගානක් දෙනා තුළ කාමස් සන්ධයන් සකස් කරනවා පිංහතුනේ. එනම් බලන්න එයා මෙච්චර ලස්සන ජීවිතයක් ලබන්න පෙර ජීවිතේ කොච්චරනං වෙහෙස වුනාද කියලා පිංහතුනේ. මල්කී ලක්ෂයක් පූජා කරලද මේ ලස්සන ජීවිතය ලැබුවේ. නමුත් යම් හේකින් හෙට එයා මැරුණොත් එයා අනිවාර්යෙන්ම යන්නේ පායාස නිරේටයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අපි දන්න එක්තරා ස්වාමීන් වහන්සේ නමක් කුතුම් සමාධියෙන් පසු වෙනකොට උන්වහන්සේ අරමුණු කල්ල බල්ල තියෙනවා මේ පායාස නිරය කියන්නේ කොයි වගේ තැනද්ද කියලා පිංහතුනේ. ඒ වෙලාවෙ උන්වහන්සේ දකිනවා මේ පායාස නිරේ පහළ වෙන නිරිසතා ඇටසැකිල්ලක් හැටියටයි පහළ වෙලා තියෙන්නේ. එයාට මස පිහිටල නෑ පිංහතුනේ. මස් මූුණක් තියෙනවා නමුත් ශරීරය ඇටසැකිල්ලක්. මොකද පෙර මනුස්ස ජීවිතේ එයා මස අනුන්ගේ කාමච්ඡන්දයන් උදෙසා යොමු කළා. අනුන්ගේ අකුසලයේ උදෙසා එයා යොමු කළා. ඒ නිසා ඇටසැකිල්ලක් හැටියටයි නිරිසතා උප්පත්තිය ලැබලා තියෙන්නේ. ඒ ඇටසැකිල්ල ගින්දරට යෝධියට පිච්චෙමින් අප්‍රමාණ දුකටපත් වෙනවා. ඒ වගේ මේ පායාස නිරේ ජීවත් වෙන තවත් නිරිසතෙක් ඉන්නවා. එයා හැම ගහපු නිරිසතෙක් පිංගතුනේ. ඔබ හිතන්න ශක්තිමත් මිනිස්සේ කරගෙන ඒ මිනිස්යාගේ මේ උඩු හැම සම්පූර්ණයෙන්ම ගලවලා දානවා කියලා. මේ උඩු හැම සම්පූර්ණයෙන්ම ගැලෙව්වට පස්සේ මේ ලේ මතු වෙලා නහරවල් මතු වෙලා මස් මතු වෙලා තියෙන ශරීරය ඔබ නුවණින් දකින්න කොයි වගේද කියලා. ඒ වගේ හැම ගහපු නිරිසතෙක් පිංගතුනේ මසම පීඩාවට පත් වෙනවා මසම පුච්චනවා. ඇයි මේ ලැබුවා වූ ශරීරය ලෝකයාගේ කාමච්ඡන්දයන් උදෙසා යොමු කළා. එනිසා ඔබ මේ මොහොතේ පරිස්සං වෙන්න ඕනේ වර්තමාන සමාජය ඔබට මතු කරලා පෙන්නන මේ චරිත පිටිපස්සේ ජනප්‍රිය චරිත පිටිපස්සේ යන්න එපා. ඔබලා අතීතයේ පරමාදර්ශී ජීවිත ගත කරපු විසාකාව ජීවත් වුණේ යම්සේද අනේපිටු සිටුතුමා ජීවත් වුණේ යම්සේද අර වේලුකණ්ඩගේ නන්දමාතාව උග්‍ර ගෘහපතිවරයා ජීවත් වුණේ යම්සේද අර නකුල මාතා නකුල පියා ජීවත් වුණේ යම්සේද නකුල පියා අවුරුදු 80 වයසේදී හැරමිටි වාරුවෙන් බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්න ඇවිල්ලා කියනවා භාග්‍යවතුන් වහන්සේ මම මේ නකුල මාතාව ගෙදෙට්ට කැන්දන් ආවේ අවුරුදු 14 දී අද වෙනකොට අවුරුදු 66ක් වෙනවා අපේ පෞල් ජීවිතේට මේ අවුරුදු 66 පුරාවට මම එක වචනකින්වත් නකුල මාතාව ඉක්මෝලා ගියේ නෑ නකුල මාතා මාව එක වචනකින්වත් ඉක්මෝලා ගියේ නෑ භාග්‍යවතුන් වහන්සේ ඒසා සාමකාමී පවුල් ජීවිතයක් අපි ගත කළා. අපිට කියන්න මේ ජීවිතයෙන් පස්සේ. ඊළඟ ජීවිතේත් මේ නකුල මාතා මගේ බිරිඳ කරගන්න මාර්ගය කියන්න කියලා බුදුරජාණන් වහන්සේට කියනවා. බුදුරජාන් වහන්සේ කියනවා නකුල සමසද්දා සමසීල සමතයාග සම ප්‍රඥා වඩන්න එවිට ඔබලා ඊළඟ ජීවිතේත් එකට එකතු වේවි කියලා. බලන කොයිසා වටිනා පරමාදර්ශී පවුල් ජීවිතද පිංහතුනේ එනම් මේ පරමාදර්ශී චරිත ඔබේ ජීවිතේ පරමාදර්ශය බවට පත් කරගන්න. මුලින් ඔබ චිත්තයක් ඇති කරගන්න මේ ජීවිතේ සතරාපායෙන් මිදෙනවා කියලා. ඊළඟට විචිකිච්ඡාවෙන් බැහැර වෙන්න. ඊළඟට මේ පරමාදර්ශී ජීවිතානුව ඔබේ ජීවිතය ගොඩනගා ගන්න. මෙහෙම ගොඩනගාගෙන යනකොට පිංහතුනේ ඊළඟ ඇතිවෙන බාධාව තමයි මාන්‍යය කියන කාරණය. මේ ධර්මමාර්ගයේ ගමන් කරනකොට මාන්‍ය කියන කාරණයට ජීවිතේ ඉදිරියට එන්න දෙන්න එපා. මොකද මේ ජීවිතේ ධර්මමාර්ගය ගමන් කරනකොට අපිට සමාජය තුළ පේනවා ගොඩාක් අය මාන්‍ය ඇති කරගන්නවා. සීලය නිසා මාන්‍යයට පත්වෙනවා සමාධිය නිසා මාන්‍යයට පත්වෙනවා මෛත්‍රිය නිසා මාන්‍යයට පත්වෙනවා භාවනාව නිසා මාන්‍යයට පත්වෙනවා මේ මාන්‍ය කියන කාරණේ ජීවිතයට එන්න දෙන්න පාපිංහතුනේ. මොකද මේ ධර්මමාර්ගය තුළ අපි ගමන් කරනවා කියන්නේ හිස්කිරීමක් අපි කරන්නේ. පුරවා ගැනීමක් නෙමේ. හිස්කරමින් හිස්කරමින් යන්නා වූ ගමනකුයි ධර්මමාර්ගය යන්නේ. මොනවද අපි හිස් කරන්නේ. මුලින් අපි සක්කාය දිට්ටි විචිකිච්ඡා සීලබ්බත පරාමාසයන් හිස් කරනවා. ඊළඟට අපි කාම රාග පටිගයන් හිස් කරනවා. මේවා හිස් කරමින් හිස් කරමින් යන ගමනේදී නිහතමානී භාවයමයි අපි තුල සකස් වෙන්න ඕනේ. මාන්නයට ඉඩ දෙන්න එපා. සෑම රාත්‍රියකම තමා තුළින් ස්වයම් පරීක්ෂණයක් කරලා බලන්න තමා තුළ මාන්‍යය වැඩෙනවද කියලා පිංහතුනේ. මාන්‍යය වැඩෙනවනං ඔබ යන්නේ වැරදි ගමනක්. මොකද ඔබ ශේකල යුතු සක්කායදිට්ටිය වඩාගෙන යන ගමනක් ඔබ යන්නේ. එනිසා සක්කායදිට්ටිය කියන්නේ මමත්වේ දැඩිභාවය මුලින්ම ශේකරගන්නයි අපි ධර්මමාර්ග ගමන් කරන්නේ. මොකද ගිහි පිංහතුල්ලා හැටියට අපේ ජීවිත අපි ගොඩාක් දේවල්වලින් පුරෝගෙන ඉන්නවා. මටත් ගිහි ජීවිතයක් තිබ්බා. ඒ ගිහි ජීවිතේ මමත් ගොඩාක් දේවල් වලින් මගේ ජීවිතේ පුරෝගත්තා. දැනුමෙන් ජීවිතේ පුරෝගත්ත යන යන තැන නායකත්වයේ බලාපොරොත්තුනේ පළවෙනිය වෙන්නයි බලාපොරොත්තුනේ. නමුත් මේවා වැරදි දේවල් කියලා ඉබ්දා අපි දැක්කේ නෑ පිංගතුනේ. නමුත් කල්යාණ මිත්‍රාශ්‍රය ලබනකොට සද්ධර්ම ශ්‍රවණය කරනකොට ඒ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරනකොට අන්න අපිට තේරුණා මේ පුරවගන්නේ වැරදි දෙයක් කියන කාරණේ. අපි යම් දවසක පැවිදි වෙලා කැලයට ගියාද අපි මොකක්ද කළේ පිංහතුනේ මා විසින් පුරවා ගත්තා වූ දේ මා විසින් මෙහිස් කළා මේ ඇස නිත්‍යභාවයෙන් ගැනීම තුල පුරවා ගත්තා වූ දේ මේ ඇසේ අනිත්‍යභාවය දකිමින් හිස් කළා මේ කන මේ නාසය මේ දිව මේ ශරීරය මේ මනස නිත්‍යභාවයෙන් ගැනීම දේ මේවායේ අනිත්‍යභාවය දකිමින් හිස් කළා හිස් කරන්න හිස් වෙන්න හිස් වෙන්න හිස් වෙන්න හිස් වෙන්න හිස් වෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමාට තමා අතහැරෙන තැනක් වෙනවා කියලා. පටිච්ච සමුප්පන්න ඔයා ජීවිතේ දකිනවා. හේතුඵල ධර්මයන් අනුව එයා ජීවිතේ දකිනවා කියනවා. එහෙනම් අපි එතෙන්ටයි මේ යන්නේ පිංගතුණී. මේ හිස්කිරීම කරමින් යන ගමනක් මේක. එහෙනම් ආඩම්බරකම මාන්නය ජීවිතයට එන්න දෙන්න එපා. මුලින්ම තමා තමාට නිහතමානී වෙන්න. තමා තමාට කල්යාණ මිත්‍රයෙක් වෙන්න. ලෝකේ අනදිසාවට ඔබ යන්න එපා. මොකද ලෝකය හැමදාමත් යන්නේ දුක දිසාවටමයි ලෝකයේ අයිති මාරයටයි පිංහතුනේ. එනිසා ලෝකයේ දුක දිසාවට ගියදෙන් ඔබ ධර්මය දිසාවට එන්න. ඔබ ධර්මය දිසාවට එනවා කියන්නේ මේ ධර්මමාර්ගයේ ගමන් කරන කෙනා පිංහතුනේ උඩුගම් බලායන කෙනෙක්. මුහද පැත්තට නෙමේයා ගලාගෙන යන්නේ. දුක පැත්තට නෙමේයා ගලාගෙනන්නේ. මේ ධර්මමාර්ගයේ යන කෙනා බලා යන කෙනෙක්. ඔබ උඩුගම් බලා යනකොට ලෝකයාට ඔබව අමුත්තෙක් හැටියට පේන්න පුළුවන්. ලෝකයාට ඔබ පිස්සෙක් පිස්සියක් හැටියට පේන්න පුළුවන්. නමුත් ලෝකයා ඔබට මොනාආකාරයෙන් කොයි ආකාරයෙන් දැක්කත් ඔබ තුළ විශ්වාසයක් තියෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ මල්ලඟ ඉන්නවා කියන විශ්වාසය පිංහතුනේ. මුළු ලෝකයාම අපේ අත්වැල් අල්ලගෙන කරට අතදාගෙන හිටියත් වැඩක් නෑ බුදුරජාණන් වහන්සේ අපේ ළඟ නැත්තං. එනිසා ලෝකේ යන දිසාවට යන්න එපා බුදුරජාණන් වහන්සේ පෙන්වූ ධර්මයේ දිසාවට ඔබ යන්න එහෙම ගමන් කරමින් මේ ගමනේ අධ්‍ය පිංහතුනේ අපි සතරාපායෙන් මිදන්න නං බුදුරජාණන් වහන්සේ කාරණා තුනක් අපිට දේශනා කරනවා. පළවෙනි කාරණය තමයි තෙරුවන් කෙරෙයූ අචල සද්ධාව. දෙවැනි කාරණය තමයි සීලය ආර් සීලකිබන තුන්වෙනි කාරණය තමයි පංච උපාදානස්කන්දය අනිත්‍ය භාවය දකින්න. දැන් තෙරුවන් කෙරේ වූ අචල සද්ධාව කියන්නේ පිංගතුනේ බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නය සංඝ රත්නය කෙරේ ඇති කර ගන්නා වූ අචල වූ සද්ධාව විශ්වාසය. දැන් බලන්න මේ මොහොතේ අපි මේ ලබන්නා වූ සැනසille කවුරුන් නිසාද ලබන්නේ? බුදුරජාණන් වහන්සේ නිසායි. අපි මැරිලා නැවත උපදිනවා කියලා අපිට කිව්වේ කවුද? බුදුරජාණන් වහන්සේ. අම්මා තාත්තාට සැලකුව සක්‍රියා කියන තැනට යන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ මේසා බියකුරු සතරාපායක් තියෙනවා කියලා අපිට පෙන්නුවේ කවුද බුදුරජාණන් වහන්සේ මේ ජීවිතේම සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන්ට පත්වෙන්න ආර්යෂ්ටාංගික මාර්ගය මතු කළා දුන්නේ කවුද බුදුරජාණන් වහන්සේ පිංගතුනේ එනම් බලන්න මේසා සැනසෙල්ලක් අපිට ලබලා දෙන්න බුදුරජාණන් වහන්සේ කොයිසා දුක්ඛන්දරාවක් විඳින්නේ නැද්ද එදා බලන්න දීපංකර බෝධි බුදුරජාන් වහන්සේගේ පාදමූලෙදී අවශ්‍ය නං තිබුණා චතුරාර් සත්‍ය අවබෝධ කරගන්න පිංහතුනි. නමුත් චතුරාර් සත්‍ය අවබෝධයට යන්නේ නෑ උන්වහන්සේ සංසාරයට බහිනවා සාරා සංක කල්ප ලක්ෂ ගානක් අප්‍රමාණ වූ දස පාරමීදම් පුරමින් ගමන් කරනවා. පසුකාලීනෙම බුදුරජාණන් වහන්සේ ආනන්ද සාමීන් වහන්සේට කියනවා ආනන්ද මං මේ ආවා වූ දීර්ඝ ගමනෙදී මහාසාගරයේ ජලයට වඩා රුදිරිය දන් දුන්නා. මහා පොළවේ පසට වඩා මං ශරීර මාංශ දන් දුන්නා නන්ද. බිසවක් බිරිඳක් රටක් රාජ්‍යයක් දරුවෙක් මුණුපුරෙක් හිටියද මේ සෑම දෙයක්ම මං දන් දුන්නා නන්ද. කුමක් උදෙසාද ඔබටත් මටත් මේ ලබන සැනසිල්ල ලබල දෙන්න. ඉන් පස්සේ උන්වහන්සේ සිදුහත් කුමාරය හැටියට උපත්තිය ලබෙනවා බලන කොයිසා අසිරියද්ද ජීවිතයෙන් ලබන්න කියලා. රම්මේ සුරම්ම සුභ මාලිගාවන් ලබනවා සක්විති රජකමේ උරුමය ලබනවා අර යසෝදරාව රාහුල වගේ බිරිඳක් දරුව ලබෙනවා උදේට එලියට දාන කෙලපිඩක් වගේ මේවා අතහැරලා දානවා. අය අවුරුද්දා දුෂ්කරක්‍රියා කරනවා. බෝ බුදුරජාණන් වහන්සේ පසුකාලීනව දේශනා කරනවා ආනන්ද මට ගුරුවරයෙක් හිටියේ නෑ පතක් පොතක් තිබුණේ නෑ මාර්ගය කියා දෙන්න කෙනෙක් හිටියේ නෑ. දුක තුලින්මයි දුක ජයගන්න කියලා හිතුවේ ආනන්ද මම දුක තුලින්මයි දුක ජයගන්නවා කියලා හිතුවේ. එනිසා මම මේ ශරීරයට අප්‍රමාණ දුක් දුන්නා. එදා මට මේ උදරය කියලා පිටකොන්ද කියලා දෙකක් තිබුණේ නෑ. උදරය අතගානකොට පිටකොන්දයි අහුනේ පිටකොන්ද අතගානකොට උදරයයි අහුනේ ආනන්ද. ඒසා මම මේ ශරීරයට දුක් දුන්නා. සමහර දාට මං එක කඩලැටයක් විතරයි වැළඳුවේ. සමහර දාට මං එක මුං ඇටයක් විතරයි වැළඳුවේ සමහර දාට මං එක බත් ඇටයක් විතරයි වැළඳුවේ. ඊට වඩා දෙයක් මං මේ ශරීරයට දුන්නේ නෑ. දුක තුළින්මයි දුක ජයගන්න කියලයි මං හිතුවේ ආනන්ද. දැම්මට ඇවිදගන්න බෑ මන් දැම් බඩගාමින් ජීවත් වෙන්නේ. බඩගාමින් බඩගාමින් මං අර ගොපලු ගාල්වලට ගිහිල්ලා ගොපලු දරුවා ඈතට යනකං ඉඳලා මං හරක්ගේ තනපුඩුවලට කටතියලා කිරි උරාබනවා මේ හරක් පයින් ගහනකොට මං ගව ගාලේ වැටිලා සුමාන දෙක මට निराහාරව සිහිසුන්ව ඉන්නවා. මට සිහිය එනකොට මට බඩගා ගන්නවත් පණ නෑ ආනන්ද. මං අර හරක් පැටව් දාලා තිබ්බේ කහපාට අසූචි වැළඳුවානන්ද ඒ කහපාට අසූචි වළඳද්දී මට අපුලක් දුකදක් දැනුනේ නෑ ආනන්ද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනම් බලන්නේ කහපාට අසූචි වළඳද්දී ඒ බෝධිසත්වයින්ට අපුලක් දුගදක් නොදැනුනේ ඇයි පිංහතුනේ ඔබටත් මටත් මේ සැනසිල්ල ලබල දෙන්නමයි. අවසානය උන්වහන්සේ අවබෝධ කරගන්නවා දුකතුළින් දුකජයගන්න බැහැ කියලා. අර සුජාතාවගේ කිරිපිටුදානය වලඳලා ජයස්ශ්‍රී මහා බෝධි මූලෙ වාඩි වෙලා චිත්තයක් අධිෂ්ඨානයක් ඇති කරගන්න. මොකක්දේ චිත්තය අධිෂ්ඨානය මේ ලේ මස් සම් මැටන හැර වියලේවා මම සම්මා සම්බෝධිය අවබෝධයෙන් තොරව නැකිටින්නේ නෑ කියලා. මොකක්ද මේ කරන්න පිංහතුනේ. ජයස්ශ්‍රී මහා බෝධි මූලෙදී ජීවිතය මරණයට දැම්ම පිංහතුනේ. ජීවිතය මරණයට දැම්ම කියන්නේ මොකක්ද රූපය කෙරෙහි තියෙන තුෂ්ණාව අතහැරුණා. වේදනාව කෙරෙහි තියෙන තුෂ්ණාව අතහැරුණා. සංඥාව චේතනාව විඤ්ඥානය කෙරෙහි තියෙන තුෂ්ණාව අතහැරුණා. පංච උපාදානස්කන්දය කෙරේ තියෙන තුෂ්ණාව අතහැරෙනකොට ජීවිතේ මරණයට වැටෙනකොට අන්න චතුරාර් සත්‍යයක්ත් සම්මා සම්බුද්ධ රාජ්‍යත් අවබෝධ කරගන්නවා. එනම් බලන්න මේ උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍යය බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගන්නේ ජයස්ශ්‍රී මහා බෝධි මූලෙදී ජීවිතය මරණයට දාල පිංහතුනේ. ජීවිතය මරණයට දාලා ලබාගත්තා වූ අවබෝධය පලයකුයි අපි මේ බුක්තිවිදින්නේ. එනන් තමන් නුවනින් දකින්න මේ ආවා වූ භව ගමනේදී බෝධි සත්වයෝ මහා සාගරයේ ජලයට වඩා රුධිරය දන් දුන්නා නම් මහා පොළවේ පසට වඩා ශරීර මාංශ දන් දුන්නා නම් ලක්ෂ කී වාරයක් ජීවිතේ මරණයට දාන්නේ නැද්ද? ලක්ෂ කී වාරයක් ජීවිතේ මරණයට දාන්නේ නැද්ද? මහා සාගරයේ ජලයට වඩා රුධිරය දන් දුන්නා. මහා පොළවේ පසට වඩා ශරීර මාංශ දන් දුන්නා. ලක්ෂ කී වාරයක් ජීවිතේ මරණයට දාන්න නැද්ද? ලක්ෂ කී වාරයක් ජීවිතය මරණයට දාලා ලබාගත්තා වූ අවබෝධයක ඵලයක්ද පිංගතුනේ අපි මේ භුක්ති විඳින්නේ. ඉන් පස්සේ සම්මා සම්බුද්ධ රාජ්‍ය ලබලා අවුරුදු 45 වසරක් මුරාවට උන්වහන්සේ මොකද කරන්නේ? ඔබත් මමත් වැනි අසරණ සත්වයින්ගේ නිවන් මාර්ගයමයි කියලා දුන්නේ පිංගතුනේ. අවසානය බලන්න පිරිනිවන් මංචකයේ සැතපිලා බුදුරජාණන් වහන්සේ අවසාන වචන හැටියට ලෝකට මොකක්ද කියන්නේ මහනෙන මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි. මේ සියලු සංස්කාරයෝ කියන මේ සෑම කුසල් සංස්කාරයක්ම විපාකදීලා අනිත්‍ය වෙනවා. මේ සෑම අකුසල් සංස්කාරයක්මත් විපාකදීලා අනිත්‍ය වෙනවා. ඒ නිසා මහනෙන මේ කුසලයට අකුසලයට බැඳෙන්න එපා. හිස ගිනිගත්තේ කේගිනි නිවන්නේ යම්සේද බව ගින්දරම නිවාගන්න කියලයි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ. උන්වහන්සේ අවසාන වචනේදී අපිට කිව්වේ නෑ අහවල් දිව්‍ය තලයේ සැප තියෙනවා කියලා. අහවල් බ්‍රහ්ම තලයේ සැප තියෙනවා නැත්නම් තට්ටු දෙකේ තුනේ ගෙයක් හදාගෙන ජීවත් වෙන්න එතන සැප තියෙනවා කියලා. ඇයි එහෙම නොකිව්වේ පිංගතුනේ? උන්වහන්සේ කිව්වනම් අහවල් දිව්‍ය තලයේ සැප තියෙනවා කියලා ඔබ එතන හිත පිහිටනවා. පින්කං කරලා ඔබ එතෙන්ට යනවා. නමුත් අනාගතයේදී පහළ වෙන අවුරුදු ලක්ෂ ගණන් වූ දීර්ඝ අබුද්ධෝත්පාද කාලවල් වල ආයිමත් ඔබ සතර අපායන්ට වැටෙනවා පිංගතුනි. එනම් බලන්න බුදුරජාණන් වහන්සේ තවත් අවුරුදු ලක්ෂ ගාණක් ගිහිල්ලා වූ ඔබ සතර අපායට වැටෙනවා දකින්න කැමති උනේ නැහැ. බලන්න කොයිසා මහා කරුණාවක්ද කියලා පිංගතුනි. අපේ අම්මා තාත්තා තුලේ කරුණාව තිබ්බද? අපේ අම්මා තාත්තා අපිට ආදරය නිසා මොකක්ද කිව්වේ හොඳට ඉගෙන ගන්න හොඳ රැකියාවක් කරන්න හොඳ විවාහයක් වෙන්න හොඳ සමාජ තත්ත්වයක් ඇති කරගන්න ආදරයටමයි මේ පාර පෙන්නුවේ ඊට වඩා පාරක් කියන්නේ අම්මා තාත්තා දැනගෙන හිටියේ නෑ පිංගතුනේ නමුත් බලන්න බුදුරජාණන් වහන්සේ අපිට පාර පෙන්වන්නේ දුකෙන් මිදෙන දිසාවටමයි එහෙනම් අපිට දුකෙන් මිදෙන්න පාර පෙන්නපු සැබෑම අම්මා තාත්තා බුදුරජාණන් වහන්සේම කියන කාරණය අපි දකින්න ඕනේ. ඒ බුදුරජාණන් වහන්සේගේ අයෝමය කරුණා ගුණේ තියෙන්න වූ ඒ මහා කරුණාව අපි නිරතුරුව දකින්න ඕනේ. මෙහෙම දකිනකොට මොකක්ද අපි තුල සකස් වෙන්නේ පිංගතුනේ? සද්ධාව. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති කරගත්තා වූ සද්ධාව. නමුත් මේ සද්ධාව ප්‍රමාණවත් නැහැ සෝවාන් ඵලයටපත් වෙන්න. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. සද්ධාව ප්‍රමාණවත් වෙන්නේ සුගතියට යන්න විතරයි පිංහතුනි. සෝවාන් පලේට යන්න සද්ධාව ප්‍රමාණවත් නැහැ. සෝවාන් පලයට පත්වෙන්න නං සද්ධාවත් අපි විදර්ශනානුවනින් දකින්න ඕනේ. අචල සද්ධාවක් බවට පත් කරන්න ඕනේ. මේ සද්ධාව විදර්ශනා නුවනින් දකින්න ඉස්සෙල්ලා. මේ සද්ධාවේ භයානක තැනක් තියෙනවා පිංහතුනි. ඒකට තමයි අමෝලිකා සද්ධාව කියල කියන්න. බුදුරජාණන් වහන්සේ මේ මහ පොළවෙන් පස්සහුරක් අරගෙන ලෝකයාට පෙන්නලා කියනවා මහණෙනි මේ මැරෙන සත්වයින්ගෙන් නැවත සුගතිගාමී වෙන්නේ මේ අතේ තියෙන පස් ප්‍රමාණයටයි කියලා. එනම් බුදුරජාණන් වහන්සේ මේ පෙන්නන පස් ප්‍රමාණය තුල බලවත් අනතුරු හැඟවීමක් වර්තමාන සමාජයට කරනවා පිංගතුනි. මොකක්ද මේ අනතුරු හැඟවීම? මැරෙන මිනිස්සෙයින්ගෙන් සුගතිගාමී වෙන්නේ මේ අතේ තියෙන පස් ප්‍රමාණයටයි කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එනම් මේ අමූලිකා සද්ධාව කියන කාරණය වර්තමාන සමාජයට බලවත් අනතුරක් වින්නතුනේ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සද්ධාව කියන්නේ මේ ලෝකේ තියෙන ශේෂ්ඨ ධනයයි කියලා. සද්ධාවට වඩා ශේෂ්ඨ ධනයක් මේ ලෝකේ නෑ පිංගතුනේ. ඔබට සක්විති රජකම තියෙන්න පුළුවන්. නමුත් සක්විති රජකමටත් වඩා සද්ධාව ශේෂ්ඨයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනම් සද්ධාව කියන්නේ එසේ මෙසේ දෙයක් වෙන්න බෑපිංහතුනේ. පන්සල් ගියා කියලා මල් පූජා කලා කියලා සිල් සමාදන් කලා කියල් වෙලාන කියල නං සද්ධාව සකස් වෙන්නේ නෑ. ඔබ හිතන්න එපා මේවා කලා කියලා සද්ධාව සකස් වෙනවා කියලා. එනිසා සද්ධාව සකස් වෙන්න නං. අනිවාර්යෙන් ඔබ කාරණා තුනක් සිද්ධ කරන්න ඕන පිංහතුනේ. එක තමයි කල්්‍යාන මිත්‍රාශ්‍රය. දෙක තමයි සද්ධර්ම ශ්‍රවණය. තුන තමයි ශ්‍රවණය කලා වූ සද්ධර්මය නුවනින් මෙනෙහි කිරීම. මෙතන තමයි සද්ධාව සකස් වෙන තැන. නැත්තං කොච්චර පින්කම් කලා සිල්ගත්තා කියලනන් සද්ධාව සකස් වෙනවා කියලා හිතන්න එපා. මේ කාරණා තුන වැඩීම තුළයි සද්ධාව සකස් වෙන්නේ. මොකද එක්තරා මහත්තෙක් ජීවත් වනා පිංහතුනේ. එයා හැමදාම සිල් සමාදන් වෙන මහත්තයෙක් සිල්පද පහ සමාදන් වෙන මහත්තයෙක්. හැම මාසෙකටම සැරයක් පන්සලට සලාක දාන දෙන මහත්තයෙක්. අපේ දැක්මෙන් දැක්කොත් එයා හොඳ බෞද්ධ මහත්තයෙක් පින්වතුනි. මේ මහත්තයා අර සුනාමිය ආපු වෙලාවේ සුනාමියට අහුණා වූ කෝච්චි පෙට්ටිය ඇතුළේ හිටපු මහත්තයෙක්. සුනාමි රැළ ඇවිල්ලා මෙයා කෝච්චි පෙට්ටිය ඇතුළේදීම රැළට යට වෙලා රැළෙන් ඉහළට එනකොට එයාට එකපාරට හිටිලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේත් බොරුයි ධර්ම රත්නයත් බොරුයි කියලා. මොකද එයාට ගැළපුණේ එහෙමයි. බුදුරජාණන් වහන්සේ ඇත්තනම් ධර්මයේ ඇත්තනම් මට මෙහෙම දෙයක් වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේත් බොරුයි ධර්මයත් බොරුයි කියලා එයාට හිතුනේ. සද්ධාවෙන් බැහැර වුණා පිංගුතුනි. දෙවෙනි රැළත් ආවා. දෙවෙනි රැළටත් මේ මහත්තයා යට වෙලා දෙවෙනි රැළිනුත් උඩට එනකොට එයා කියනවා අකුසල් හිත් සියගානක් ඇතිවෙමින් නැතිවෙමින් ගියා කියලා. කිසිම කුසල් හිතක් මතු වෙලා නෑ. ඇයි මුල් රැලේදී අසද්ධාවට පත් වනා තෙරුවන් සරණයෙන් බැහැර වුණා. ඊට අදාළව අකුසල් හිත්මයි සකස් වනේ පිංහතුනේ. නමුත් මේ මහත්තයා මැරුණෙ නැහැ. ඒ මහත්තයා අදත් කියනවා හා මුදුරුවනේ එදා මං මැරුණනං මං කොහේ අයිද කියලා මමවත් දන්නෑ කියලා. මොකද කිසිම කුසල් හිතක්කයාට ඇතිවෙලා නෑ ඇයි පිංහතුනී මේ අමූලිකා සද්ධාව තුළ දලා තියෙන. පන්සල් ගියා සිල් සමාදන් වුණා දන් දුන්නා නමුත් අමූලිකා සද්ධාව තුළයි ඉඳලා තියෙන. එනිසා මේ අමූලිකා සද්ධාව කියන දේ බලවත් තර්ජනයක් වර්තමාන සමාජයට පිංහතුනි. එනිසා ඔබ මුලින්ම අමූලිකා සද්ධාව හඳුනගෙන අමූලිකා සද්ධාවෙන් මිදෙන්න. වැඩි වැඩියෙන් කල්්‍යාන මිත්‍රාශ්‍රය සොයාගෙන යන්න. වැඩි වැඩියෙන් සද්ධර්ම ශ්‍රවණය කරන්න. ශ්‍රවණය කරලා ඒ සද්ධර්මය නුවණින් මෙනෙහි කරන්න පිංගතුනේ අන්න සද්ධාව සකස් වෙනවා. එහෙනම් අමූලිකා සද්ධාව අපි වරන් යන්නේ දුගතියටයි. සද්ධාව අපි වරන් යන්නේ සුගතියටයි. දැන් අපි යන්න හදන්නේ කොතෙන්ටද? මේ සුගතියත් දුගතියත් දෙකම අනිත්‍යයි කියලා දැකලා විදර්ශනා නුවණ ඇති කරගන්නයි අපි යන්නේ පිංගතුනේ. එතනදී අපි දක්ෂ වෙන්න ඕනේ සද්ධාවත් විදර්ශනා නුවණින් දකින්න. සද්ධාව විදර්ශනා නුවණින් දකින්නේ කොහොමද පිංගතුනේ? දැන් මං කිව්වා දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලෙදී අපේ බෝධිසත්වයෝ අර දීපංකර බුදුරජාණන් වහන්සේට පාවඩයක් වෙනවා. මඩ වගුරක වැතිරිලා පාවඩයක් වෙනවා පිංහතුනේ. දැන් දීපංකර බුදුරජාණන් වහන්සේ අර පාවඩේ මතින් අපේ බෝධිසත්වයන්ගේ සිරුර මතින් ශ්‍රීපාද තබමින් වඩිනකොට අපේ බෝධිසත්වයින්ට කොයි සානම් විඳීම් ඇතිවෙන් නැද්ද පිංහතුනේ. ඒ විඳීම් නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි. ඊට පස්සේ දීපංකර බුදුරජාණන් වහන්සේ අපේ බෝධිසත්වයින්ට නියත විවරණ දෙනවා. ඔබ ආහවල් කාලේ ගෞතම බුදුරජාණන් වහන්සේ හැටියට බුදුවෙනවා කියලා. බලන්න ඒ වෙලාවේ කොච්චරනම් විඳීම් ඇතිවෙන්න ඇද්ද. ඒ විඳීම් නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි පිංහතුනේ. සංසාරයට බැහැලා මහා සාගරයේ ජලය පරාද වෙන්න රුධිරය දන් දෙනකොට මහා පොළවේ පස් පරාද වෙන්න ශරීර මාංශ දන් දෙනකොට ඇති වුණා වූ විඳීම් නিত্যද අනිත්‍යද අනිත්‍යයි ඒ තිබුණා වූ රූපයන් නিত্যද අනිත්‍යද ඒ රැස් වුණා වූ සංස්කාරයන් නিত্যද අනිත්‍යද අනිත්‍යයි පිංගතුනි දැන් දැන් බලන්න හය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරනකොට කොයිසා විඳීම් ඇතිවෙන්න ඇද්ද. ඒ විඳීම් නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි පිංහතුනි. බලන්න අවසාන වසා මොහොතේ උන්වහන්සේ පිරිනිවන් මංචකේ සැතපෙන මොහොතේ. අර සාරා සංක කල්ප ලක්ෂ ගානක් පාරමීදම් පුරලා ඇතිකරගත්තා වූ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන ඒ සම්මා සම්බුද්ධ රූපකායත් අලු ගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් බවට පත් වනා පිංහතුනි. බලන්නේ දෙතිස්මහා පුරුෂ ලක්ෂණයන් ඇතිකරගන්න සාරා සංක කල්ප ලක්ෂ ගානක් දසපාරමී දම් පිරුවා. ඒ දෙතිස්මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන රූපයත් පිරිනිවන් මංචකේදී අලු ගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් බවට පත් වනා. අරසාරා සංක කල්ප ලක්ෂ ගානක් පාරමී දම්පුරලා අවබෝධ කොට වදාලා වූ සම්මා සම්බුද්ධ ඥානයත් පිරිනිවී යන වෙලාවේ අනිත්‍යභාවයට පත් වුණා පිංගතුනේ. එහෙනම් දැන් ඇස් දෙක පියාගෙන ඔබ මුලින් බුද්ධානුස්සතියෙන් ජීවිතය පුරවගන්න. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ මේ ආදී වශයෙන් බුදුගුණ සිහිපත් කරමින් බුදුගුණ සිහිපත් කරමින් බුද්ධානුස්සතියෙන් ඔබ මුලින්ම ජීවිතේ පුරෝගන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ ඥානයන්ගෙන් ජීවිතය පුරෝගන්න. දුක්ඛේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ සමුදයේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං බුද්ධ ඥානං මෙවැනි බුද්ධ ඥානයන් සිහිපත් කරමින් සිහිපත් කරමින් ඒ බුද්ධ ඥානයන්ගෙන් ජීවිතය පුරෝගන්න දැන් ඔබ බුද්ධානුස්සතියෙන් ජීවිතේ පුරෝගනා ඉන්න පිංහතුනේ දැන් ඊළඟට බුද්ධානුස්සතියක් විදර්ශනා නුවණින් දකින්න බුද්ධානුස්සතිය විදර්ශනා නුවණින් දකින්නේ කොහොමද? ඔබ ඇස් දෙක පියාගෙන නුවණින් දකින්න අතීතයේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගාණක් බුද්ධත්වයට පත් වුණා. ඒ සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම පිරිණිවන් පෑවායි කියන කාරණේ නුවණින් දකින්න. අතීතයේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගාණක් තිබුණා. ඒ සෑම ශාසනයක්ම අතුරුදහන් වෙලා ගියායි කියන කාරණේ නුවණින් දකින්න. අතීතයේ ලක්ෂ ගානක් සම්මා සම්බුද්ධ ශාසනවල වැඩ සිටියා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිස කෝටි ප්‍රකෝටි ගානක් පිරිණිවී ගියාය කියන කාරණේ නුවණින් දකින්න අනිත්‍යභාවයට පත් වුණාය කියන කාරණේ නුවණින් දකින්න අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන ඒ සම්මා සම්බුද්ධ රූපකාය පිරිනිවන් මංචකයේදී අලු ගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් වුණා නුවණින් දකින්න. ඒ සම්මා සම්බුද්ධ ඥානයත් අනිත්‍ය වෙලා ගියාය කියන කාරණේ නුවණින් දකින්න. අනාගතයේදී කහපාට නූලක් පමණක් බැඳගත්ත කාසාය කණ්ටකලාගේ ලෝකයේ නුවණින් දකින්න. අන්න සද්ධාව විදර්ශනා නුවණින් දකිනවා පිංගතුනේ. අපි බුදුරජාණන් වහන්සේට බැඳී යන්නේ නැහැ ධර්ම රත්නයේට සංඝ රත්නයේට බැඳී යන්නේ නැහැ. මේ උතුම් ධර්මතාවයනොත් අනිත්‍යයි කියලා අපි දකිනවා පිංගතුනේ. මොකද මේ ධර්මතාවයන්ට බැඳී ගියොත් එතන සද්ධාවයි සකස් වෙන්නේ සද්ධාව අපිව සුගතියට විතරයි අරන් යන්නේ පිංගතුනේ. ඒ නිසා සුගතිය කියන්නේ අනිත්‍ය වූ දෙයක්. ඒ නිසා මුලින්ම අමූලිකා සද්ධාවෙන් බැහැර වෙන්න. ඊළඟට සද්ධාව සකස් කරගන්න. සද්ධාව තුලින් බුද්ධානුස්සතියෙන් ජීවිතයේ নিরතුරුව පුරව ගන්න. බුද්ධානුස්සතියෙන් ජීවිතය පුරෝගෙන බුද්ධානුස්සතිය විදර්ශනාවෙන් දකින්න පිංහතුනේ. බුද්ධානුස්සතියෙන් ජීවිතය පුරෝගන් නැතුව කවදක්වන් බුද්ධානුස්සතිය විදර්ශනාවෙන් දකින්න යන්න එපා. මුලින් ඔබ සද්ධාව තුළ ශක්තිමත් වෙන්න ඕනේ. සද්ධාව තුළ ශක්තිමත් වනාට පස්සේ ඔබ සද්ධාවත් විදර්ශනා නුවනින් දකින්න ඕන පිංහතුනේ එතන තමයි අච්චල සද්ධාව. ඊළඟ කාරණය තමයි සීලය ආර්ය සීලයක් හැටියට වඩන්න මොකද දැන් අපි මේ සෝවාන් ඵලයට පත්වෙන්න යන ගමනක් මෙතෙන්දි සද්ධාව වැඩෙන්නත් ඕනේ ප්‍රඥාව මෝදු කරමින් විදර්ශනා නුවණ මෝදු කරමින් පිංගතුනි සීලය වැඩෙන්නත් ඕනේ ප්‍රඥාව විදර්ශනා නුවණ මෝදු කරමින්මයි ඒ නිසා සීලය ආර්ය සීලයක් බවට පත් කරගන්න ඕනේ මොකද අපි කොච්චර සිල් සමාදන් වුණත් ඒ සීලය අපිව අරන් යන්නේ සුගතියේ උපතකටයි මේ පිංගතුනි බුදුරයන් වහන්සේ දේශනා කරනවා මේ ආවා වූ ගමනේදී අපිට මුණ ගැසුණු සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානේදී ඔබලා සිල් සමාදන් වෙන්න ඇන්ද සුදු සිල් රෙදි එක ගොඩක් ගැහුවොත් එය ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි කියලා පිංගතුනි. මොකද සමහර සම්මා සම්බුද්ධ ශාසන අවුරුදු 50000ක් දීර්ඝයි. සමහර ඒවා 40000යි 30000යි 20000යි මෙවැනි දීර්ඝ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානකදී අපි සිල් සමාදන් වෙන්න ඇන්ද සුදු සිල් රෙදි එක ගොඩක් ගැහුවොත් ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි කියනවා පිංගතුනි. එහෙනම් එච්චර සංසාරේ අපි සිල් සමාදන් වෙලා තියෙනවා. ඒ සිල් සමාදන් වීම තුළ අපි ප්‍රාර්ථනා කළේ භවයමයි පිංගතුනි. විදර්ශනා නුවණකට ගියේ නෑ. සීලය ආර්ය සීලයක් බවට අපි පත් කරගත්තේ නෑ. එහෙනම් සීලය ආර්ය සීලයක් බවට පත් කරනවා කියන්නේ සීලය විදර්ශනා නුවණින් දකිනවා පිංගතුනි. කොහොමද සීලය විදර්ශනා නුවණින් දකින්නේ? සිල් සමාදන් වෙනවා. අපි කියමු පංච සීලය සමාදන් වෙනවා. ඇස් දෙක වගේ සිල්පද ආරක්ෂා කරගන්නවා. ආරක්ෂා කළා වූ සිල්පද ආවර්ජනය කරනවා. ආවර්ජනය කරමින් සීලේ ආනිසංසයන්ගේ අනිත්‍යභාවය දකිනවා. ආනිසංසයට බැඳෙන්නේ ආස්වාදයට බැඳෙන්නේ සීලෙන් ලැබෙන ආනිසංසයන් මොනවාද? සුගතියේ ඉපදෙනවා, සිහි මුලා නොවි මැරෙනවා, කීර්තිනාවය පැතිරෙනවා, ඕන සභාවක් ඉදිරියට නොබියව යනවා, අප්‍රමාදීභාවය සකස් වෙනවා. මේ කියන ආනිසංස නিত্যද, අනිත්‍යද? අනිත්‍යයි. කොච්චර සුගතියේ ඉපදුනත් ආයිමත් අපි දුගතියට වැටෙන්න පුළුවන්. කොච්චර සිහි මුලා නොවි මැරුණත් ආයිමත් අපි සිහිමුලාවට පත්වෙන්න පුළුවන්. මේ කීර්තිනාවේ කොච්චර පැතිරුණත් හෙට දවසේ මේ කීර්තිය අහිමි වෙලා යන්න පුළුවන්. කොච්චර සභාවන් ඉදිරියට අපි නොබියව ගියත් හෙට දුස්සීලභාවයට පත් වුණොත් ආයිමත් බිය සකස් වෙන්න පුළුවන්. එහෙනම් මේ ආනිසංස අනිත්‍ය වෙන දෙයක් පිංගතුනේ. එහෙනම් ඔබ සිල් සමාදන් වෙලා මේ ආනිසංසයට බැඳෙනවා කියන්නේ අනිත්‍ය වෙන සංස්කාරයකට ඔබ බැඳෙනවා. එහෙමනම් ඔබ සිල් සමාදන් වෙලා ප්‍රාර්ථනා කරන්නේ අනාගත දෙවියෙක් වේවා කියලා නම් ඔබ දක්ෂ වෙන්න ඔබ අතීතේ සක්‍රියා වෙලා ඉඳලා සතර පායට වැටුණ හැටි සිහිපත් කරන්න. සිල් සමාදන් වෙලා ඔබට හිතක් සකස් වුණොත් අනාගතේ මිනිස්සෙක් වේවා කියලා ඔබ හිතන්න නුවණින් සක්විති රජ වෙලා නැවතත් සතර පායට වැටුණ හැටි සිහිපත් කරන්න. සිල් සමාදන් වෙලා ඔබට බ්‍රහ්මේක් වේවා කියලා චිත්තයක් ඇති වුණොත් ඔබ රූපාවචර අරූපාවචර බ්‍රහ්මතල වෙල කල්ප ගණන් ජීවත් වෙලා ආයිමත් සතර පායට වැටුණ හැටි සීපත් වෙන්න භවයට බැඳෙන්න එපා සංස්කාරයන්ට බැඳෙන්න එපා පිංගතුනේ භව නිරෝධය කරාම යන්න විදර්ශනා නුවණයි එතන සකස් වෙන්නේ එනිසා නිරේතුරුව සිල්පද රකින්න සිල්පද ආරක්ෂා කරගන්න ආරක්ෂා කරමින් සීලේ ආනිසංසයන්ගේ අනිත්‍යභාවය දකින්න. භවයට බැඳෙන්නේ නෑ අනාගත සංස්කාරයන්ට බැඳෙන්නේ නෑ. මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන මොහොතේම විදර්ශනා නුවණයි ඔබ තුල සකස් වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම සීලේ භයානක තැනක් තියෙනවා පිංගතුනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කාය කර්ම වචී කර්ම වලට වඩා මනෝකර්ම බලවත් කියලා. මෙන්න මෙතන බලවත් භයානක තැනක් අපි ඉදිරියේ තියෙනවා. දැන් ඔබ හිතන්න ඔබ පසළොස්සක පෝයදාට මේ ධර්ම මණ්ඩපේ සිල් සමාදන් වෙනවා කියලා. දැන් උපෝසට අට්ටාංග සීලය සමාදන් වුණා. දැන් සමාදන් වෙලා හොඳින් සිල්පද ආරක්ෂා කරනවා. හවස් වෙනකොට කේන්තියක් සකස් වෙනවා පිංගතුනේ. දැන් කේන්තිය සකස් වුණාම ඔබ බලනවා සමාදන් වුණා වූ සිල්පද අට බිඳුනද කියලා. සිල්පද බිඳිලාද? බිඳිලාද සිල්පද? සිල්පද බිඳිලා නැහැ. දැන් ඔබ සතුටුයි. සතුටු සිතෙන් ඔබ සිල් සමාදන් වෙලා ගෙදර යනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ රැක්කා වූ කාය කර්ම වචී කර්ම වලට වඩා බලවත් මනෝ කර්මයක් සිද්ධ කරගෙනයි ගෙදර යන්නේ කියලා පින්වතුනි. මොකද මේ මනෝ කර්ම කියන්නේ මොකද්ද? අකුසල මූලයන්. අකුසල මූලයන් කියන්නේ ලෝභ, ද්වේෂ, මෝහ කියන කාරණයයි. එනම් ඔබ සිල් සමාදන් වෙලා පිංහතුනේ මේ ලෝභ ද්වේෂ මෝහයන් නැති කරගන්නවා නම් ඒ සෑම මොහොතකම ඔබ සමාදන් වෙන කාය කර්ම වචී කර්ම වලට වඩා බලවත් මනෝ කර්මයක් සිද්ධ කරගන්නවා පිංහතුනේ. මේ වර්තමාන සමාජයේ සීලේ ශක්තිය මතු නොවෙන්නේ මේ හේතුව නිසායි. දැන් බලන්න ලංකාවේ 15ක පෝය දාට ලක්ෂ කීයක් සිල් සමාදන් වෙනවද කියලා? එමනම් බලන්න මේ ප්‍රමාණය ගත්තාම ලංකාවේ කොච්චරනම් අර්ථවත් පිරිසක් ඉන්න ඕන්ද. නමුත් එතන යම් දුර්වලතාවයක් තියෙනවා නම් පිංගතුනේ ඒ දුර්වලතාවය මතු කළා දෙන්නේ මේ කාය කර්ම වචී කර්ම ගැන අපි හිතනවා බලවත් මනෝ කර්මයන් ගැන හිතන්නේ නැහැ පිංගතුනේ. එහෙනම් කාය කර්ම වචී කර්ම වලට වඩා මනෝ කර්මයි බලවත්. ලෝභ, ද්වේෂ, මෝහ. අපි සමහර වෙලාවට සිල් සමාදන් වෙන්න ගියාම ඉඳගෙන ඉන්න ඉඩ ප්‍රමාණයට ලෝභ සිත සකස් කරගන්න. දාන ටික ගන්න ගියාම ද්වේෂ සිත සකස් කරගන්න. මේ වගේ ඔබ බලන්න ඔබ පන්සිල් සමාදන් වුණත් ඒ දවසේ පුරාවට කොච්චර ලෝභ ද්වේෂ මෝහ සිතුවිලි ඇති කරගන්නවද කියලා. ඒ කියන්නේ ඔබ සමාදන් වෙන කාය කර්ම වචී කර්ම වලට වඩා බලවත් මනෝ කර්මයන් සිද්ධ කරගෙන මිනිස් සිටින්න පිංගතුනි. ඒ නිසා මොන සීලය සමාදන් වුණත් ලෝභ, ද්වේෂ, මෝහ අකුසල මූලයන්ට එන්න දෙන්න එපා පිංගතුනි. අන්න එතන පරිස්සම් කරගන්න. ඊළඟ කාරණය තමයි තම සමහර පිංගතුල්ලා අපිට ඇවිල්ලා කියනවා හාමුදුරුවනේ මට එක සිල්පදයක් දෙකක් නිරේතුරුවම බිඳෙනවා කියලා. මම ව්‍යාපාරයක් කරන්නේ රැකියාවක් කරන්නේ ඒ නිසා මට බොරුවක් කියවෙනවා කියලා. එනිසා කොයි වෙලාවකවත් පිංගතුනේ බිඳෙන සිල්පදය ගැන හිතලා ගැටෙන්න යන්න එපා. ඒක හරි අපරාධයක්. මොකද ඔබ ගැටෙන සිතෙන් ඉන්න වෙලාවක ඔබ මිය පරලොව ගියොත් ඔබ වැටෙන්නේ සතර අපායටයි පිංගතුනි. නමුත් රකින්න සිල්පද හතරක් මෙතන තියෙනවා. එනිසා නිරතුරුවම රකින්න සිල්පද හතර ගැන හිතලා සතුටු වෙන්න. බිඳෙන සිල්පදේ ගැන ගැටෙන්න යන්න එපා. රකින්න සිල්පද ගැන හතර හතර සතුටු වෙන්න. ඒ හතරේ සතුට විසින්ම බිඳෙන සිල්පදේ නිවැරදි කරගන්න ඔබට හැකියාව ලැබෙයි පිංගතුනි. එනිසා නිරතුරුවම රකින සිල්පද ගැන හතර හිතන්න. ඒ ගැන හිතමින් සතුටු වෙන්න බිදෙන සිල්පදේ ගැන ගැටෙන්න යන්න එපා පිංගතුනි. නමුත් බිදෙන සිල්පදේ නිවැරදි කරගන්න උත්සාහ ගන්න. මොකද යමෙකුට සිල්පද නිවැරදි කරගන්න බැරි නම් කොච්චර උත්සාහ ගත්තත් ඒක හේතුඵල ධර්මයක් පිංගතුනි. හේතුව තමයි ඔබලා ගිය ජීවිතේ සිල් ආරක්ෂා කරන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිසට චෝදනා කරලා තියෙනවා නිග්‍රහ කරලා තියෙනවා පිංගතුනි. එනිසා මේ ජීවිතයේ සීලය පිහිටන්නේ නෑ. නමුත් ඔබ ගැටෙන් අවශ්‍ය නැහැ. ඔබ මේ ජීවිතයේ සිල් ආරක්ෂා කරන භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකා සිව්ුවනක් පිරිස හොයාගෙන ගිහිල්ලා. ඒගොල්ලන්ට සිල් ආරක්ෂා කරන්න අවශ්‍ය උපකාරක ධර්මයන් සකස් කරලා දෙන්න. එහෙම සකස් කරලා ඔබ චිත්තයක් ඇති කරගන්න. අතීතයේ මගේ ජීවිතයට බලපාන මෙවිනි අකුසල් තිබේ නං මේ කරන්න වූ කුසල් ශක්තියෙන් ඒවා යටපත් වේවා කියලා පිංගතුනි. එහෙම චිත්තයක් ඇති කරගන්න. ඊළඟට පිංගතුනි නිරේතුරුවම අපි සිල් සමාදන් වෙන්න ඕනේ පිංගතුනි සතර අපාය කෙරෙහි බිය ඇති කර ගනිමින්මයි. ඒක හොඳට දන්න ඕනේ. මොකද මේ සතර අපාය කියන්නේ සිල්පද බිඳගත් අයගේ ලෝකයයි පිංගතුනි. දැන් මේ සතර අපායේ තිරිසන් ලෝකේ ඔබට පේනවා ඔය තිරිසන් ලෝකේ බල්ලෙක්, පූසෙක්, හරකෙක්, එළුවෙක්, කූරෙක් ගන්න ඔය කවුද? පෙර ජීවිතයේ ලස්සන මනුස්සයෙක් පිංහතුනේ. ලස්සන මනුස්ස ජීවිතයක් ලබලා සීලයක් ආරක්ෂා කළේ නෑ ගුණධර්මයක් වැඩුවෙනෑ. මැරෙන වෙලාවේ ගැටෙන හිතෙන් මැරිලා අන්න තිරිසන් ලෝකෙට වැටෙනවා පිඟතුනි. දැංගිතින් කල්ප ගානක් ගොඩේමක් නෑ. දුකෙන් දුකටම දුකෙන් දුකටම වැටිලා නිරයන්ට වැටිලා කල්ප ගණන් දුක්විඳිනවා පිංහතුනි. දැන් අපේ කාලේ ජීවත්වෙච්ච මහත්තෙක් හිටියා. එයා අප්‍රමාණ මිනිමරපු මහත්තෙක්. එයා කුලියටත් මිනිමැරුව පිංහතුනි. මෙහෙම ජීවත් වෙලා යා මැරෙනවා. මැරෙන්නෙත් ගොඩාක් අසනීප වෙලා දුක්විඳයි මැරෙන්නේ. එහෙම මැරුණට පස්සේ අපි දන්න සාමීන් වහන්සේ කෙනෙක් උතුම් සමාධියෙන් අරමුණු කළ බල්ල තියෙනවා මේ මැරිච්ච මහත්තයා නැවත ඉපදුනේ කොතනද කියලා පිංහතුනි. ඒ වෙලාවේ සාමීන් වහන්සේ දකින්නේ ඊරියකගේ මව්කුසක් පිංහතුනේ. ඒක යන ඊරියකගේ කුසේ ඊරි පැටියෙක් වෙලා ඌරු පැටියෙක් වෙලා උපත්තිය ලබලා. ඇයි මේ මාස හයෙන් හයට මැරුම් කන්න පිංහතුනි. දැන්ගේ ඌරු පැටියා මාස හයෙන් මාසහයට මැරුම් කනෝ. බුදුරජන් වහන්සේ දේශනා කරන අය කුකුල් කුලේ ඌරු ඊරි එතනින් ගියාම එළුව හරක් වගේ කුළුවන්ලොල සත්තු එක දිගටම ආත්මභාව පන්සීයක් විතර ඒ කුලේම ඉපදෙනවා කියලා පිංහතුනි. මොකද ඒගොල්ලන්ට මැරෙන වෙලාව එකපාරට සිහිපත් වෙන්නේ ඒගොල්ලන්ගේ රැළමයි. කුකුලෙක් මැරෙද්දියාට එකපාරට සිහිපත් වෙන්නේ බිත්තරේමයි. හරකෙක් මැරෙද්දියාට එකපාරට සිහිපත් වෙන්නේ රැළමයි. ඒ රැළේම ආයිමත් එවැනි සතෙක් වෙලා ඉපත්තිය ලබනවා. මේ විදියට 500 වතාවක් විතර එකම කුලයේ උපත ලබනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් එහෙනම් බලන්න අර මිනිස්සයා ඌරු කුලයේ උප්පත්තිය ලැබුවා. දැන් ඒ ඌරා මාස 6න් මාස 6ට මැරුම් කනවා පිංගතුනි. මේ පෙර ලස්සන මනුස්්‍ය ජීවිතයක් ගත කරපු කෙනෙක්. එහනම් මේ සතර අපාය කෙරෙයි බිය ඇති කර ගනිමින්මයි ඔබ සීලය තුළ ශක්තිමත් වෙන්න ඕනේ. මොකද ලෝකයාට පිංහතුනේ අපිට කරන්න පුළුවන් දෙයක් නෑ. ලෝකය අවශ්‍යනං අපිට චෝදනා කරාව ඊට වඩා දෙයක් ලෝකයාට කරන්න පුළුවන් දෙයක් නෑ. තමා බියවෙන්න ඕනේ තමා තුළ සකස් වෙන්න වූ ජූරියටයි පිංහතුනේ. මොකද අවසාන තීන්දු අවසාන විනිශ්්‍ය අවසාන ජූරිය සකස් වෙන්නේ තමා තුලයි. තමා තුල සකස් වෙන්නා වූ ජූරියටයි තමා බිය වෙන්න ඕනේ පිංගතුනි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමා තුල ජූරි සභිකෙන් පස් දෙනෙක් ඉන්නවා කියලා. මේ පස් දෙනා කොයිම වෙලාවකවත් එකම පේලියේ වාඩි වෙලා නැහැ පිංගතුනි. මේ පස් දෙනා තමයි පස්ස වේදනා සංඥා සංකාර විඥාන කියන ජූරි සභිකයෝ පස් දෙනා. මේ පස් දෙනාගෙන් ඉස්සෙල්ලාම මේ පස්සේ කියන ජූරි සභිකයා වාඩි වෙනවා. එයා නැකිටල ගියාට පස්සේ වේදනාව කියන ජූඩි සැබිකයා වාඩි වෙනවා. වේදනාව කියන ජූඩි සැබිකයා නැකිටල ගියාට පස්සේ සංඥාව කියන ජූඩි සැබිකයා වාඩි වෙනවා. සංඥාව කියන ජූඩි සැබිකයා නැකිටල ගියාට පස්සේ සංස්කාර චේතනාව කියන ජූඩි සැබිකයා වාඩි වෙනවා. සංස්කාර කියන ජූඩි සැබිකයා තමයි තීන්දුව ප්‍රකාශ කරන්න පිංගතුනේ. සංස්කාර කියන ජූරි සභිකයා තීන්දුව ප්‍රකාශ කරලා නැකිටල යද්දී විඤ්ඥානය කියන ජූරි සභිකයා තීන්දුව ක්‍රියාත්මක භාවයට පත් කරනවා. එනම් බලන්න ජූරිය තියෙන තමා තුළයි. අවසාන විනිශ්්‍ය සකස් වෙන තමා තුළිනුයි පිංහතුනි. එනිසා තමා තුළ සකස් වෙන ජූරිය කෙරෙයි බියනුයි තමා සීලය තුළ ශක්තිමත් වෙන්න ඕනේ. මොකද අපේ කාලේ ජීවත්වෙච්ච මහත්මෙක් හිටියා ඒ මහත්තයා කෝටිපති මහත්තෙක් පිංහතුනි. එයාගේ ජීවිතයේ කොතනකින්වත් සිල්පදයක් බිදුනාය කියලා තැනක් හොයන්න තැනක් තිබෙනෑ ඒ තරම් සිල්වත් ජීවිතයක් යා ගත කළේ පිංගතුනි. මේ මහත්තයා වයෝ වෘද්ධ වෙලා ටික කාලයක් ලෙඩ වෙලා මැරෙනවා. මැරුණාට පස්සේ එයාගේ දරුවෝ ඇවිල්ලා ස්වාමින් වහන්සේලාට කියලා තියෙනවා අපේ තාත්තා රෑට සුදු සරමක් සුදු කමිසයක් ඇඳලා අපේ වත්තේ ඇවිදිනවා අපි දැක්ක කියලා. සමහරු කියලා තිනවා අපේ තාත්තා සුදු සරමක් සුදු කමිසයක් ඇඳලා අපේ දොරකොඩ ඉන්නවා දැක්ක කියලා. නමුත් මේ සෑම දෙයක්ම පිංහතුනේ සිහිනෙන් දැක්කා වූ සිහිනයන් පමණක්මයි. අපි දන්න එක්තරා සාමීන් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණවා මේ මැරිච්ච මහත්මයා කොතනද උපත්තියක් ලැබුවේ කියලා. මොකද මෙයා කොතනකවා සීලයක් බිඳගත්ත කෙනෙක් නෙමේ පිඟතුනේ. දැන් මේ සාමීන් වහන්සේ උතුම් සමාධියෙන් දකිනවලු විශාල ජලතටාකයක් පිඟතුනේ. මේ ජලතටාකේ උන්වහන්සේට අවශ්‍ය නම් මීටර් 100ක් විශාලයට දකින්න මීටර් 100ක් විශාලයට දකින්න පුළුවන්. උන්වහන්සේට මේ ජලසටාකේ මීටර් 1000ක් විශාලයට දකින්න ඕන නම් මීටර් 1000ක් විශාලට දකින්න පුළුවන් පිංගතුනි. මේ ජලතටාකේ තියෙන ජලය කළුම කළු පාට අපුල ජලයක්ලු. ඔය පිටකොටුවේ වැස්ස වෙලාවට කාණු උතුරලා යනකොට තියෙන කළු පාට අපුල ජලයක් තියෙනවනේ. මේ වගේ අපුල ජලයක්ලු පිංගතුනි. දැන් ඔබ හිතන්නේ මේ කළුපාට ඩලය තියෙන ජලතටාකය අපි ගින්දර දාලා රත් කරනවා කියලා හිතන්නකෝ. එතකොට මොකද වෙන්නේ? මුලින්ම දුම නගිනවා පිංගතුනේ. තව තව ගින්දර දාලා රත් කරනවා. රත් කරනකොට ජෑම් ගෙඩි ප්‍රමාණයට බුබුලු නගිනවා. තව තව ගින්දර දාලා රත් කරනවා. එතකොට දෙහි ගෙඩි ප්‍රමාණයට බුබුලු නගිනවා. තව තව ගින්දර දාලා රත් කරනවා. එතකොට බෙලි ගෙඩි ප්‍රමාණයට ගොජ ගොජ ගාලා බුබුලු නගිනවා පිංගතුනේ. දැන් මේ ස්වාමින් වහන්සේ උතුම් සමාධියෙන් දකින්නේ අර කළුපාට ජලතටාකය බෙලිගෙඩි ප්‍රමාණයට ගොජ ගොඩ ගාලා උතුරනවා පිංගතුනි. මොකක්ද මේ ස්වාමින් වහන්සේ දකින්නේ ලොහකුඹු නිරයයි පිංගතුනි. එහෙනම් දැන් බලන්න අර මහත්තයා ලොහකුඹු නිරේ උප්පත්තිය සකස් කරගෙන. නමුත් ස්වාමින් වහන්සේට මේක ප්‍රශ්නයක් නෙමේ. උන්වහන්සේ මේක උතුම් සමාධියනුයි දැකලා ඉන් පස්සේ සොයාගෙන ගිහිල්ලා තියෙනවා මේ මහත්තයාට ප්‍රකට ජීවිතයක් වගේම අප්‍රකට ජීවිතයකුත් තිබ්බද කියලා. මෙන්න මේක වාට ගොඩාක් වටිනවා පිංහතුනි. මහර පිංහතුල්ලාට ප්‍රකට සහ අප්‍රකට කියලා ජීවිත දෙකක් තියෙනවා. මේ ප්‍රකට ජීවිතය තමයි බාහිරට පේන්නේ ලෝකෙට පේන්නේ. අප්‍රකට ජීවිතේ ලෝකෙට පෙන්න්නන්නේ නෑ පිංහතුනේ. මෙන්න හොයාගෙන යනකොට මේ මහත්තයාටත් අප්‍රකට ජීවිතයක් තිබිලා තියෙනවා. මේ අප්‍රකට ජීවිතයේදී මේ මහත්තයා දැඩි ආකාරයෙන් කාමේ වරදවා හැසිරිච්ච කෙනෙක්. දැඩි ආකාරයෙන් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකං මේවා කරලා අනුන්ගේ දියුණුව අඩපන කරන්න උත්සා කරපු කෙනෙක්. එනං ඉන්න තැන සාධාරණද අසාධාරණද සාධාරණයි. ලෝකයේ රැවටුනාද තමාමයි රැවටුනේ පිඟතුනේ. ලෝකය රැවටුනේ නෑ අවසානෙ තමාමයි රැවටුනේ. මොකද තමා තුළයි ජූරිය සකස් වුනේ අවසාන තීන්දුව අවසාන විනිශ්චය සකසුනේ තමා තුලින් නැතුනේ. තමා තුල සකස් වෙන්නා වූ විනිශ්චය කෙරෙහි බියනුයි තමා සීලය තුල පරිපූර්ණපත් වෙන්න ඕන. එනම් මන් දැන් තෙරුවන් කෙරේ අතල සද්ධාව ගැන මතක් කළා. සීලය ආසීලයක් බවට පත් කරන හැටි මතක් කළා. තුන්වෙනි කාරණය පිංගතුනේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය. පංච උපාදානස්කන්ධය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මෙතනදි මේ පංච උපාදානස්කන්ධයේ මුල්ම උපාදානස්කන්ධය මොකද්ද? රූප උපාදානස්කන්ධය. රූපය කෙරෙහි ඇති කරගන්නා වූ තෘෂ්ණාව නිසායි වේදනා සංඥා සංකාර විඥානයන් අපි ඇති කරගන්න පිංගතුනි. දැන් ඔබ හිතන්න මේ ලෝකේ කොහේ හරි රහතන් වහන්සේ කෙනෙක් ජීවත් වෙනවා නම් ඒ රහතන් වහන්සේටත් ඇහක් තියෙනවා. ඒ රහතන් වහන්සේ ඇහෙන් රූප දකිනවා. රහතන් වහන්සේටත් කනක් තියෙනවා රහතන් වහන්සේ කණෙන් ශබ්ද අහනවා. දැක්කා ඇසුනා කියන්නේ මොකද්ද? පස්සේ කියන්නේ මොකද්ද? කාරණා තුනක එකතුව. මොකද්ද කාරණා තුන? අධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයත්, විඥානයත්. මේකතු වෙච්ච තැන පස්සේ කියලා කියනවා. එහෙනම් රහතන් වහන්සේ තුලත් පස්සේ සිද්ධ වෙනවා පිංගතුනි. මේ තුන එකතු වෙනවා. පස්සේ ළඟදිම රහතන් වහන්සේ අනිත්‍යයි කියලා දකිනවා. මොකද පස්සේ ළඟදිම රහතන් වහන්සේ ඕනෑම රූපයක් අනිත්‍යයි කියලා දකින්න දක්ෂයි. මොකද එයා චතුරාර්ය සත්‍ය අවබෝධ කරන වෙලාවේ ඥාන දර්ශන තුලින් රූපේ අනිත්‍යභාවය අවබෝධ කළා පිංගතුනි. ඒ නිසා රහතන් වහන්සේ ඕනෑම රූපයක් පස්සේ ළඟදීම අනිත්‍යයි කියලා දකින්න දක්ෂයි. පස්සේ ළඟදී අනිත්‍යයි දැක්කනම් වේදනාවක් ඇති වෙනවද? වේදනාවක් නැත්නම් සංඥාවක් ඇති වෙනවද? ඒනම් චේතනාවක් විඤ්ඥානයක් සකස් වෙන්නේ නෑ පිඟතුනි. එහෙනම් මේ පංච උපාදානස්කන්දේ රූප උපාදානස්කන්දයයි අපි අපේ ඉලක්කය කරගන්න ඕනේ. මොකද රූපය කරේ තියෙන තුෂ්ණාව නිසාමයි වේදනා සංඥා සංකාර විඤ්ඥානයන් අපි සකස් කරගන්න පිඟතුනි. ඒකයි බුදුරජාණන් වහන්සේ සතර සටිපට්ඨාන සූත්‍රයේදි දේශනා කරන්නේ මේ පේම අනිත්‍යභාවය දකිමින් ජීවත්වවෙන්න. ආයතන හැටියට මේ රූපේ අනිත්‍යභාවය දකින්න. සතර මහා ධාතුව හැටියට මේ රූපයේ අනිත්‍යභාවය දකින්න. දෙතිස් කුණුපේ හැටියට මේ රූපයේ අනිත්‍යභාවය දකින්න. දැන් බලන්න ආයතන හැටියට මේ රූපයේ අනිත්‍යභාවය දකිනවා කියන්නේ ඇස කන දිව ශරීරය නාසය මනස හැටියට මේක කොටස් 6ක් කරලා දකින්න කියනවා. කොටස් 6කට මේක ගලවලා බලන්න. දැන් එතනදී ආයතන හැටියට ඔබ මේ රූපයේ අනිත්‍යභාවය දකිනවා නම් ඔබ හිතන්න ඔබ මේ ඇස කියන රූපය නුවණින් ගන්න. ඇස කියන රූපේ නුවනින් අරගෙන ඇසේ අනිත්‍යභාවය දකින්න. ඇසේ අනිත්‍යභාවය දකිනවා කියන පිංහතුනේ ඔබ ඇස් දෙක පියාගෙන එරමිනිිය ගොතාගෙන වාඩි වෙලා මේ ඇසේ අනිත්‍යභාවය නුවනින් දකින්න. ඇසේ අනිත්‍යභාවය දකිද්දි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබට ඔබේ අම්මාගේ මවකුසට යන්න කියලා. අම්මාගේ මවකුසේ ගර්භාෂ කුටිය ඔබ හිරවෙලා ඉද්දී ඒ කලල රූපේ තිබ්බේ ඇසේ ස්වභාවේ නුවනින් දකින්න. ලේ සැරව තැවරිලා රතුපාට වෙලා වැහිලා තියෙන ඒ ඇසේ ස්වභාවය නුවණින් දකින්න. ඒ කලර් රූපෙට මාස 6ක් මාස 9ක් යද්දී ඒ මව් කුසේ ලේ සැරව තැවරිලා රතු පාටට වැහිලා තියෙන ඇසේ ස්වභාවය නුවණින් දකින්න. කාලය ගත කරද්දී මේ ඇසේ ස්වභාවය නුවණින් දකින්න. ඔබේ ඇස් දෙක සුද ඇවිල්ලා තියෙනවා ඔබ නුවණින් දකින්න. ඔබේ මැස් දෙක අන්ධ වෙලා තියෙනවා නුවණින් දකින්න. ඔබ මනසින් මැරෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ මල කඳේ තියෙන මල ඇස දෙස නුවණින් දකින්න කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා. ඒ මල කඳ දවසක් දෙකක් තුනක් හතරක් පහක් යද්දී ඒ මල ඇස කුණු වෙලා නරක් වෙලා ගඳ ගහලා ඕජාව ගලනවා නිලමැස්ස වහගෙන මේ ඇස් දෙක කනවා නුවණින් දකින්න කියනවා. ඔබගේ මැස් දෙකයි මේ දකින්න පිංහතුනේ. මේ දේහය සුසාන භූමියයට ගිහිල්ල දාලා සුසාන භූමියේ මේක ගිනි තියනකොට මේ ඇස් දෙක ගින්දරක් වෙනවා නුවණින් දකින්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. අවසානයේ මේ ඇස් දෙක මහ පොළොවට පස් වෙනවා නුවණින් දකින්න. මං ඇහුවොත් ඔබෙන් ඔබට ආච්චි කෙනෙක් හිටියද කියලා ඔබ මොකද කියන්නේ? ඔව් මට ආච්චි කෙනෙක් හිටියා කියලායි කියන්නේ. මං ඇහුවොත් ඒ ආච්චිට ඇස් දෙකක් තිබ්බද කියලා ඔබ මොකද කියන්නේ? ඔව් අපේ ආච්චිට ඇස් දෙකක් තිබ්බා කියලායි ඔබ කියන්නේ. මං ඇහුවොත් ඒ ආච්චිගේ ඇස් දෙක මේ වෙලාවේ කොතනද තියෙන්නේ කියලා ඔබ මොකද කියන්නේ? ඒ ආච්චිගේ ඇස් දෙක මහ පොළවට පස් වෙලයි තියෙන්නේ. ආච්චිටත් මේ වගේ රූපයක් තිබුණා. ඒ රූපේ මේ වෙලාවේ කොහෙද තියෙන්නේ කියලා ඇහුවොත් ඔබ මොකද්ද කියන්නේ? ආච්චිගේ රූපය මහ පොළවට පස් වෙලයි තියෙන්නේ කියලා. එහෙනම් ආච්චිගේ ඇස අයිති උනේ රූපය අයිති උනේ මහ පොළවේ පසටයි පිඟුනේ. මහ පොළවේ පසට අයිති වෙන ඇසක් නිසා රූපයක් නිසා ඒ ආච්චි කොච්චර අකුසල් කරගන්න ඇද්ද. ඇස මගේ කරගෙන ඒ මගේ ඇස තුළ ආත්මයක් තියෙනවා කියල දකිමින් ඒ ආත්මය තුළ මම ඉන්නවායි කියල දකිමින් ඒ ඇස නිසා ඒ ආච්චි කොච්චර අකුසල් කරගන්න ඇද්ද. ඒ රූපය නිසා ඒ ආච්චි කොච්චර අකුසල් කරගන්න ඇද්ද. නමුත් අවසානයේ ඇසත් රූපයත් අයිති වුණේ මහපොලවේ පසටමයි පිංහතුනේ එනිසා ඔබ ඇස් දෙක පියාගෙන දැන් නුවනින් දකින්න ඔබ කොච්චර ලස්සන කරන්න හැදුවත් මගේ කරගෙන මේ ඇස් දෙක ජීවත් වනාත් මේ ඇස් දෙකත් කවදා හරි අයිති වෙන්නේ පසටමයි. ඔබ මේ රූපය කොච්චර මගේ කරගෙන ජීවත් වනාත් කොච්චර ප්‍රසන්න කරන්න හැදුවත් මේ රූපය අයිති වෙන්නේ අවසානය මහපොළොවේ පසටමයි. එනිසා මුලින්ම ඔබ චිත්තයක් ඇති කරගන්න මේ ඇසට අයිති වෙන්නේ මහපොළොවේ පසටනං මේ රූපය අයිති වෙන්නේ මහ පොළවේ පසට නම් මේ ඇස නිසා රූපය නිසා මම අකුසල් කරගන්නේ නැහැ කියන තැනට මුලින්ම එන්න. මොකද මේක ඔබට අයිති දෙයක් නෙමේ පිංගතුනේ. මේක අවසානයේ මහ පොළවේ පසටමයි අයිති වෙන්නේ. පසට අයිති වෙන ඇසක් නිසා රූපයක් නිසා මම අකුසල් කරගන්නේ නැහැ කියන චිත්තය මුලින්ම ඇති කරගන්න. ඊළඟට මේ රූපයේ අනිත්‍යභාවය දකින්න. ඇස අනිත්‍යයි කියලා දකිනවා වගේම මේ කන නාසය දිව ශරීරය මනසේ අනිත්‍යභාවය දකින්න. ඊළඟට සතර මහා ධාතු හැටියට මේ රූපේ අනිත්‍ය දකින්න. පඨවි ආපෝ තේජෝ වායෝ හැටියට ඇස් දෙක පියාගෙන මේ ශරීරය මස් ගොඩක් කටු ගොඩක් සම් ගොඩක් කරලා නුවණින් දකින්න. ඇස් දෙක පියාගෙන මේ ශරීරය ලේ ගොඩක් සැරව ගොඩක් මුත්‍රා ගොඩක් කරලා නුවණින් දකින්න. ඒ ගොඩවල් දෙක තුලින්ම වායෝ ධාතුවත් තේජෝ ධාතුවත් දකින්න උත්සාහ ගන්න. කොටස් හතරක් කරලා මේ රූපය දකින්න. ඊට පස්සේ දෙතිස් කුණුපේ හැටියට කෙස්ලොම් නිය සම්දත් හැටියට කොටස් 32ක් කරලා මේ රූපය දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොකද මේ රූපයටමයි සත්වයා බැඳිලා යන්නේ පිංගතුනේ. එනිසා මේ රූපය විදර්ශනා නුවණින් දකින ආකාරයෙන් රූපය අනිත්‍ය සංඥාවට ගන්න. දැන් මෙතන මේ ස්වාමින් වහන්සේ ඔබට බණ කිව්වා ඔබ බණ අහනවා ඔබ හිතන්න තව මොහොතකින් මේ ස්වාමින් වහන්සේ අපවත් වෙනවා කියලා ස්වාමින් වහන්සේ අපවත් වුණොත් ගිහි පිංගතුල්ලා මොකද කරන්නේ දරසෑයක් හදලා මේ සිරුර ගිනි තියාවි පිංගතුනේ දැන් මේ හාමුදුරුවන්ගේ ඇස කන නාසය දිව ශරීරය ගිනි ගන්නවා ගිනි ජාලාවක් නැගෙනවා ඒ ගින්නට ඔබ හරෝ කියලා කියනවාද හාමුදුරුවන්ගේ ඇස කන නාසය දිව ශරීරයයි මන නමුත් ඒ ගින්නට ඔබ කරුවෝ කියන්නේ පිංහතුනේ. ඔබේ ගින්නට කියන්නේ තේජෝධාතුව කියලා. දැම් මේ හාමුදුරුවන්ගේ ශරීරයට ගින්න ඇවිලෙන්න මේ ශරීරයේ මසේ තියෙන තෙල් මතුවෙවී තෙල් මතුවෙවයේ තෙලටයි ගින්න ඇවිලෙන්න පිංහතුනේ. ඒ තෙලට ඔබ හාමුදුරුවෝ කියලා කියනවාද. ඔබ ඒ තෙලට කියන්නේ ආපෝධාතුව කියලයි. දැන් හාමුදුරුවෝ ගිනිගනිමින් ගිනිගනිමින් දුන් ජාලාවන් නගිනවා. ඒ දුමට ඔබ හාමුදුරුවෝ කියලා කියනවද ඔබ ඒ දුමට කියන්නේ වායෝධාතුව කියලයි. අවසානය හාමුදුරුවෝ ගිනි අරගෙන ඉවර වෙලා අලුටිකක් ඇටටිකක් මෙතන ඉතුරු වෙනවා. ඒ අලුටිකට ඇටටිකට ඔබ හාමුදුරුවෝ කියනවාද ඔබ කියන්නේ පටවිය කියලායි පිංහතුනේ. දැ මොකක්ද මෙතන සිද්ධ වනේ. හාමුදුරුවන්ගේ ඇස කණ නාසය දිවශරීරය මනස එක මොහොතකින් අලු බවට තෙල් බවට දුම් බවට පස් බවට පත් වනා. මොකක්ද ඔබ මේ දැක්කේ රූපයේ අනිත්‍යභාවය. ඒසා වේගෙන් අනිත්‍ය වෙන රූපයක් මේ රූපය. ඔබේ ඇස ඒසා වේගෙන් ගින්දර බවට අලු බවට දුම් බවට පත්වෙනවා. ඔබේ කණනාසේ දිවශරීරය මනස ඒසා වේගෙන් අලු බවට දුම් බවට ගින්දර බවට පත්වෙනවා. මේ රූපයේ අනිත්‍යභාවයයි අපි මේ දැක්කේ. ඒ වගේම මේ ඇස අනිත්‍ය වෙලා ගින්දර වුණා ගින්දරත් අනිත්‍ය භාවයට පත්වෙනවා. ගින්දර ජලවාශ්ප හැදෙනවා ජලවාශ්පයෙන් වර්ෂාව හැදෙනවා වර්ෂාවෙන් ගංගා එළදොළ හැදෙනවා මොකක්ද මේ රූපේ අනිත්‍යභාවය අවසාන මේ අලු ටිකක් ඇට ටිකක් ඉතුරුණා මේක මහපොළවට පස් වෙනවා පෝර වෙනවා ගහවැල් හැදෙනවා මොකක්ද මේ දකින්නේ රූපේ අනිත්‍යභාවය පිංහතුනේ එහෙනම් ඔබ දක්ෂ වෙන්න ඕනේ මේ ශරීරය මේ ඇස කණනාසේ දිව ශරීරය මනස පස් ගොඩක් කරලා දකින්න ඔබ දක්ෂ වෙන්න ඕනේ ඒක තමයි යථාර්ථය. ඇස් දෙක පියාගෙන මේ රූපය ගිනි ගොඩක් කරලා නුවණින් දකින්න දක්ෂ වෙන්න. ඇස් දෙක පියාගෙන මේ රූපය තෙල් ගොඩක් අලු ගොඩක් අලු ගොඩක් කරලා දකින්න ඔබ දක්ෂ වෙන්න ඕනේ. ඒක තමයි රූපේ යථාර්ථය. කොයි ආකාරයෙන් හරි පිංගතුණී රූපේ අනිත්‍යභාවය අනිතාවට ගන්න. මොකද අපි යම් දවසක් ජීවත් වෙලා මැරෙන වෙලාවේ අවස්තුති සිත අපිට සකස් වෙනවා පිංගතුණී. චුති සිත කියන්නේ මේ අවසාන පංච උපාදානස්කන්ධය. මේ චුති සිත සකස් වෙන්නේ මොකක් හෝ රූපයක් අරමුණු වෙලයි පිටතුනේ. අපි වඩාත් කැමති හෝ අක්මැති රූපය තමයි අපිට අරමුණු වෙන්නේ. දැන් ඔබ හිතන්න ඔබ ඔබේ දරුවන්ට ගොඩාක් ආදරෙයි කියලා. ඔබ දරුවන්ට ගොඩාක් ආදරේ නම් එක පාට ඔබට සිහිපත් වෙන්නේ ඔබේ දරුවන්වයි පිටතුනේ. දරුවන් සිහිපත් වෙන මොළ වෙලාවෙම ඔබ ඒ නිවසේම පරදත්ත රූප ජීවී ප්‍රේතෙක් ප්‍රේතියෙක් වෙලා උප්පත්තිය ලබනවා. නැත්තං ගේ ඉස්සරාතින ගහේ රුක් දෙවියෙක් වෙලා උප්පත්තිය ලබනවා. ඔබ හිතන්න ඔබ මැරෙන වෙලාට ඔබට එක පාට සිහිපත් වනේ ඔබේ ඉඩකඩන් දේපලනං ඒ ඉඩමේම දේපලේම ප්‍රේතෙක් වෙලා උපත්තිය සකස් කරගන්න. ඔබ මැරෙන වෙලාව එක පාට ඔබට ඇතිවුණේ දවේශයක් නං ඔබ යක්ෂයින්ගේ ලෝකයේ තිරිසන් ලෝකයේ ඔබ උපත්තියක් සකස් කරගන්න. ඔබ මැරෙන වෙලාවේ එකපාරට ඔබට සිහිපත් උනේ ඔබ කළා වූ පින්කමක් නම් ඔබ නැවත මනුස්ස දිව්‍ය ජීවිතයක් ලබලා උප්පත්තිය ලබනවා. එහෙනම් මේ අවසාන චුති සිතට අරමුණු වෙන්නා වූ රූපය ඊට අදාළවයි ප්‍රතිසන්දිය සකස් වෙන්නේ පිංගතුනේ. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ. මැරෙන වෙලාවේ අවසාන සකස් වෙන චුති සිමුණු වෙන්නා වූ රූපය අනිත්‍යයි කියලා දකින්න අපි දක්ෂ වෙන්න ඕනේ. එහෙම දක්ෂ නොවුනොත් පිංගතුනේ රූපේට අදාළව ප්‍රතිසන්දිය සකස් වෙනවා. දැන් එක මහත්තෙක් හිටියා ඒ මහත්තයාගේ විනෝදාංශය තමයි කකුළු අල්ලන එක. එයා උදේට බාල්දි අරගෙන ගිහිල්ලා යකඩ කූරක් අරන් ගිහිල්ලා වෙරළට ගිහිල්ලා කකුළු අල්ලනවා පිංගුතුනි. එයාගේ විනෝදාංශය කර්මය කර්මඵල විශ්වාසයක් දැක්කේ නැහැ. මෙහෙම දීර්ඝ කාලයක් මෙයා මේ විනෝදාංශය සිද්ධ කළා. මෙහෙම කරලා දැඩි හදිසි අනතුරකට ලක් වෙනවා. ලක්වෙලායා දැඩි සත්කාර ඒකකයට ගේනවා පිංහතුනි. ඒ ගෙනාවට පස්සේ එයා මැරෙන්න යනවා. එයා ඇත්තටම හිතනවා එයා දැන් මැරෙයි කියලා. ඒ මැරෙයි කියන හිතන වෙලාවේ එයා කියනවා එයාට අර දැඩි සත්කාර ඒකකේ තියෙන සෑම කුළුණක්ම සෑම කුළුණක් මෙයාට පේන්නේ අඬු දික් කරගත්ත කකුලුවෙක් හැටියට පිංහතුනි. දොස්තර මහත්තයාවත් එයාට කකුලුවෙක් හැටියට පේන්නේ. නෑස් නෝනවත් එයාට කකුළුවෙක් හැටියට පේන්නේ. මොකක්ද මේ වෙන්න යන්නේ. කකුළු බිත්තරේක ප්‍රතිසන්දිය ලබන්නයි යන්න පිංහතුනි. නමුත් ඒ මහත්තයා මැරුණේ නෑ පිංහතුනේ. නමුත් යම් හිදිය විදිහකින් ඒ මහත්තයා මැරුණනං මේ ලෝකේ කිසිම කෙනෙක් විශ්වාස කරන්නේ ඒ ප්‍රභූ මහත්තයා කකුළුවෙක් වෙලා උපදී කියලා පිංහතුනේ. එහෙනම් ඒසා භයානක බව ගමනක් අපිදිරියේ තියෙනවා. දැන් එයා ඇයි ඒ කකුළුවෙක් වෙලා උප්පත්තිය ලබන්න යන්නේ? එයා කකුලුවෝ මැරුවා වගේම නැවත නැවත මැරුම් කන්නයි පිංහතුනි. එහෙනම් බලන්න මේසා භයානක භවයක් අපි ඉදිරියේ තියෙනවා. මේ භයානක භාවයෙන් අපිව මුදවන්න නම් අපි නිරේතුරුව පිංහතුනේ අනිත්‍ය සංඥාව කියන කාරණේ ජීවිතයට වඩන්න ඕනේ. ඒක වඩලා පුරුදුනොත් තමයි අවසාන සකස් වෙන්නා වූ චුතිසිත අනිත්‍යයි කියලා දකින්න අපිට දක්ෂභාවය ලැබෙන්නේ. එනම් මම මුලින්ම ඔබට කිව්වා තෙරුවන් කෙරේ අතර සද්ධාව ගැන ඊළඟට සීලය ආර සීලයක් ගැන පංච උපාදානස්කන්දේ රූප උපාදානස්කන්දේ අනිත්‍යභාවය දක්මින් ජීවත් වෙන්න කියලා. තව එක කාරණයක් මම මතක් කරනවා. ඒක තමයි අපේ පින්වතුල්ලා තුළ ලොකු විශ්වාසයක් තියෙනවා පින්කලොත් සුගතියට යනවා කියලා. පව්කලොත් දුගතියට යනවා කියලා. බුදුරජාණන් වහන්සේ කොතනකවත් කියලා නෑ පිංහතුනේ පින් කළොත් සුගතියට යනවා කියලා. පව් කළොත් දුගතියට යනවා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියන්නේ උපාදාන පච්චයා බව්. උපාදානයයි භවය සකස් කරන්නේ. උපාදානය සකස් කරන්නේ කවුද තුෂ්නාපච්චයා උපාදාන. දැන් එක මහත්තෙක් ජීවත් වුණා. ඒ මහත්තයා කෝටිපති මහත්තෙක් පිංහතුනි. එයා පසලොස්සක පෝයදාට සියගානකට හැමදාම දන් දුන්නා. පන්සල් වෙහෙර විහාර හදලා දුන්නා. සුදු ඇඳුමක් ඇන්දේ කවදාකවත් පාට ඇඳුමක් ඇන්දේ නැහැ. මත් වතුර ටිකක් සිගරට් එකක් කවදාකවත් බිව්වේ නැහැ. පරමාදර්ශී ජීවිතයක් ගත කළා පිංගතුනි. ගත කරලා එයා මිය පරලව යනවා. මිය පරලව ගිහිල්ලා දැන් පාංශකූල වෙලාව. ගමේ පන්සලේ නායක සාමින් වහන්සේලා වැඩම කරලා දැන් අනුශාසනා පවත්වනවා. මේ අනුශාසනාවේදී ගමේ නායක සාමින් වහන්සේ මොකද්ද කියන්නේ? මේ මහත්යාට පින් අවශ්‍ය නැහැ. මෙයා ඒ තරමටම පින් සිද්ධ කරගත්තා. මෙයා දෙවියෙක් දිව්‍යාංගනාවක් මිසක් වෙන කෙනෙක් නම් වෙන්නේ නැහැ. මෙයාට පාංශකූලයක් තුන් මාසේ දානයක් හත් දවසේ බණක් මෙයාට අවශ්‍ය වෙන්නේ නැහැ. මෙයා දෙවියෙක්මයි වෙන කෙනෙක් නම් වෙන්නේ නැහැ කිව්වා. ඒ ගමේ ඉන්න ගිහි පින්වතා ಗುಣකතනයක් කරලා කිව්වේ මොකද්ද? මේ බිමින් යන කූඹියෙක්ගෙන් ඇහුවොත් මේ මහත්තයා වරදක් කරලා තියනවද කියලා කූඹියා කියයි කිව්වා වරදක් කරලා නැහැ කියලා. දැන් මේ මහත්තයා කොහාටද යන්න ඕනේ? කොහාටද? සුගතියටමයි නේද? එහෙම තමයි වර්තමානයේ ඕනෑම මරණයක් අපි විග්‍රහ කරන්නේ එහෙමයි. නමුත් බුදුරජාණන් වහන්සේ කවදාක්වත් මෙහෙම මරණයක් විග්‍රහ කළා නෑ පිංගතුනි. අපි දන්න සාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කළ බල්ලා තියෙනවා මේ මැරිච්ච මහත්තයා නැවත ඉපදුනේ කොතනද කියලා. ඒ වෙලාවේ සාමීන්වහන්සේ දකිනවලු කෝටි ගානක් වටින. ඒ මහත්තයාට අයිති හිස්සිඩමක මේ කම්බුලට අතතියාගත්ත පරදත්ත රූප ජීවී ප්‍රේතෙක් හැටියට උප්පත්තිය ලබලා තියෙනවා. මැරණ වෙලාවේ මොකද්ද උපාදානය වුණේ? ඉඩකඩම්. පින උපාදානය වුණේ නැහැ. මොකද ඉඩකඩම් කෙරෙහි තෘෂ්ණාව තිබ්බේ. අනිත්‍ය සංඥාවක් වැඩිුවේ නැහැ. කල්්‍යාන මිත්‍රාශ්‍රය තිබ්බෙන. මැරෙන වෙලාවෙ තුෂ්ණාව සකස් වනේ ඉඩකඩංවලට ඊට අදාලෝ ප්‍රතිසන්දිය ගියා. නමුත් මැරෙන වෙලාවෙ පින උපාධානය වුණානං දිව්‍යතලයක. නමුත් උපාධානය වනේ තුෂ්ණාව තිබ්බේ ඉඩකඩං කෙරෙයි ඊට අදාළව පරදත්ත රූප ජීවී ප්‍රේතෙක් වෙලා අන්න දැන්ඉන්නවා ඉඩම පිංහතු. එක අම්ම කෙනෙක් හිටියා. ඒ අම්මා අවුරුදු පණහක් දන්දුන්න අම්ම කෙනෙක්. සිල්පදපා හොඳින් ආරක්ෂා කරගන්න උත්සාහ කරපු අම්ම කෙනෙක්. මේ අම්මට දරුවන් අට දෙනෙක් විතර හිටියා. ඒ දරුවන් අට දෙනාගෙන් බාලම දරුව තුන් දෙනාම ගැහැණු දරුවෝ. මේ ගැහැණු දරුවෝ තුන් දෙනා කසාද බැඳලා හිටියේ නෑ. මේ අම්මා මැරෙනවා පිංගතුනි. අවුරුදු 50ක් දන් දුන්න අම්මා. අවුරුදු මෙච්චර ගාණක් සිල් රැක්ක අම්මා මැරිලා ඒ නිවසේම පරදත්ත රූප ජීවි ප්‍රේතියක් වෙලා උප්පත්තිය ලබනවා. මැරණ වෙලායි මොකක්ද උපාදානය වුණේ කසාද බැන්දෙ නැති ගෑනු දරුව තුන් දෙනා. අම්ම කෙනෙකුට කවදාක්වත් පුළුවන් කමක් නෑ දරුව තුන් දෙනෙක් කසාද බැඳලා නැත්තං ඒ දරුව අතහැරලා මැරෙන්න පිංහතුනි. එමනං එයා ශක්තිමත් විදියට අනිත්‍ය සංඥාව වඩලා තියෙන්න ඕනේ. දැන් ඒ නිවසේම පරදත්ත රූප ජීවී ප්‍රේතයක් වුණා. මේ පරදත්ත රූප ජීවී ප්‍රේතයා ප්‍රේතිය කියන්නේ පිංහතුනේ ප්‍රේත ලෝකයේ ඉන්න ඉහළම ප්‍රේතයා. මොකද මේ പ്രേත ලෝකය කියන්නේ හරි අපුල තැනක් පිංගතුනි. අකුසල් වැඩි වෙන්න අකුසල් වැඩි වෙන්න പ്രേතයාගේ විකෘතීන් වැඩි. මේ විකෘතීන්ගෙන් වැඩි പ്രേත ලෝකයේ ඉන්න ඉහළම പ്രേතයා තමයි පරදත්ත රූප ජීවි പ്രേතයා പ്രേතිය කියන්නේ. පරදත්ත රූප ජීවි പ്രേතයෙක් කියන්නේ අලුත් සුදු සරමක් සුදු කමිසයක් ඇඳගත්ත ගෘප්ත මුහුණක් තියෙන කෙනෙක් දකින්න ඒ පරදත්ත රූප ජීවි പ്രേතෙක්. අලුත් සුදු සාරියක් සුදු හැට්ටයක් ඇඳලා ගෘප්ත මූණක් තියෙන කොණ්ඩේ කඩාගත්ත කෙනෙක් දකින්න ඒ පරදත්ත රූප ජීවි ප්‍රේතියක්. හොඳට ඇඳුම් ලැබිලා තියෙනවා. විකෘතියක් නැති හොඳ ශරීර ලැබිලා තියෙනවා. ආහාර පාන ලැබෙනවා. කුමක් නිසාද? පින නිසා. මොකද මේ දෙන්නම පින් කළා. පින ඇවිල්ල එතන විපාක දුන්න අන්න පරදත්ත රූප ජීවිතැනට බැටුණා. උපාදාන පච්චයා බව ප්‍රේත ලෝකේ උප්පත්තිය ලැබුවා පිංගතුනි. එහෙනම් පිංගතුල්ලා පින් කරලා විතරක් ගැලවෙන්න නම් ලෑස්ති වෙන්න එපා. ඒක නම් කවදාක්වත් වෙන්නේ නැහැ. පින් කරලා ගැලවෙන්න එපා. හැකිතාක් පින්කම් කරන්න. පන්සලට ආරන්නේට යොමු වෙලා හැකිතාක් පින්කම් කරන්න. පින්කම් කරමින් එක පැත්තකින් ඒ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න. අනිත් පැත්තෙන් පිංහතුනේ නිරේතුරුවම රූපේ අනිත්‍යභාවය දකිමින් ජීවත්වෙන්. රූපේ අනිත්‍යභාවය දකිමින් ජීවත්වෙන්. එතන තමයි පිංහතුල්ලාට මේ භවෙන් ගැලවීමේ මාර්ගය තියෙන්නේ. එහෙම නැත්නම් මේක මහා බියකුරු විසකුරු භවයක් පිංහතුනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිරේතුරුවම මරණය ගැන සිහිපත් කරමින් ජීවත් වෙන්න කියලා. මොකෝ අපි මරණය ගැන හිතන්න හරි බයයි පිංහතුනේ. කවුරුත් ජීවිතේ මරණය ගැන හිතන්නේ නෑ. ජීවිතේ සැලසුම් කරනවා කොහොමද අධ්‍යාපනය ලබන්නේ කොහොමද විශ්වවිද්‍යාලයන්නේ කොහොමද විවාහ වෙන්නේ කොහොමද දරුවෝ හදන්නේ මේ සියලුම සැලසුම් හදනවා. මේ හැම සැලසුමක්ම ගැන හිතනවා. නමුත් කිසිම කෙනෙක් මරණය ගැන හිතන්නේ නෑ පිංගතුනි. මේ අවුරුදු 60ක් 70ක් ජීවත් වෙන එක ගැන නෙමෙයි අපි හිතන්න ඕනේ. මේ අවුරුදු 60 70 ජීවත් වෙලා අවසාන චුතිසිතේදී වරද්ද ගත්තොත් කල්ප ගානක දුකක් පිළිබඳවයි අපි හිතන්න ඕනේ පිංගතුනි. මේ අවුරුදු 60 70 බඩගින්න ජීවත් වුණත් ප්‍රශ්නයක් නැහැ. මෙතනින් වැරදිලා සතර අපායකට වැටුනොත් කල්ප ගණන් දුකටයි පත් වෙන්න පිංගුතුනේ. මේ මහා මහේෂාක්‍ය ශාස්ත්‍රීය මිනිස්සු මැරෙනවා. පාංශකූලෙට විතරක් ලක්ෂ ගණක් වියදම් කරනවා. තුන් මාසේ දානෙට හත් දවසේ දානෙට ලක්ෂ ගණක් වියදම් කරනවා. චිතකට විතරක් ලක්ෂ පහක් විතර වියදම් කරනවා. නමුත් එයා මැරිලා තිරිසන් ලෝකේ උප්පත්තිය ලබලා තියෙන්නේ. මැරිලා പ്രേත ලෝකේ උප්පත්තිය ලබලා තියෙන්නේ. එහෙම නැත්නම් මැරිලා නිරයටයි වැටිලා තියෙන්නේ. අපි චිතකෙටත් ලක්ෂ ගානක් වියදම් කරනවා ලක්ෂ ගානක් වියදම් කළා දන් දෙනවා පිංගතුනි. ඇයි ජීවත්ව ඉන්න වෙලාවේ මරණය ගැන හිතුවේ නෑ. එනිසා ඔබේ සෑම දවසකම විනාඩි 5ක්වත් වෙන් කරගන්න මරණය ගැන හිතන්න. මම මැරුණාට පස්සේ මොකක් වෙයිද කියන කාරණය ගැන හිතන්න. මට ආච්චි කෙනෙක් සීය කෙනෙක් හිටියා බාප්ප කෙනෙක් මහප්ප කෙනෙක් හිටියා මට අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් හිටියා අනේ ඒ අය කොහේ උප්පත්තිය ලබලා ඇද්ද උපාදාන පච්චයා බවෝ කියන ධර්මතාවය තුළ ඒ අය කොහේ උපත ලබල ඇද්ද කියලා ඔබ නුවණින් දකින්න. මම මැරිලා මට මොකක් වෙයිද කියන කාරණේ නුවණින් දකින්න. සෑම දවසකම පිංගතුනේ අවම වශයෙන් විනාඩි 5ක්වත් මරණයෙන් පස්සේ මොකක්ද වෙන්නේ කියන කාරණේ හිතන්න. එතන තමයි භයානකම අපි ඉස්සරහා තියෙන අභියෝගේ. දරුවා හදන එකවත්, ඉස්කෝලේ යවන එකවත්, විවාහ වෙන එකවත්, ගෙවල් හදන එකවත් මේවා අභියෝගයන් නෙමේ. මේ සියල්ලම අපි දාලා යන දේවල්මයි. මේවා නිසා කල්ප ගානක් සතර අපායට වැටෙනවා කියන අභියෝගයයි අපි අපේ ජීවිතේ ඉස්සරහට ගන්න ඕනේ. එනිසා නිරතුරුව පිංහතුනේ මරණය ජීවිතය කිට්ටුවට ගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මරණය ජීවිතය කිට්ටුවට ගන්න කියලා. මරණය ජීවිතය කිට්ටුවට ගන්න ගන්න ඔබ ධර්මයට ලංවෙනවා පිංහතුනේ. මරණය ජීවිතෙන් ඈතරදාන්න ඈතරදාන්න ඔබ ධර්මයෙන් ඈතට යනවා. එනිසා නිරතුරුවම මරණය කියන කාරණේ ජීවිතේ කිට්ටුවට ගන්න. මේ ආස්වාසය ඉහළට ගන්නකොට ජීවිතය කියලා දකින්න. මේ ආස්වාසය පල්ලෙහාට දානකොට මරණය කියලා දකින්න. ජීවිතයත් මරණයත් අතර තියෙන පරතරය මේ ආස්වාසයත් ප්‍රාශ්වාසයත් අතර තියෙන පරතරය කියලා නුවණින් දකින්න. එහෙම දකිමින් නිරේතුරුවම මරණය ගැන හිතන්න බය වෙන්න එපා පිංගතුනි. ඔබ මරණය ගැන හිතන්න බය වුණොත් මරණය සැලසුම් කරගන්න බය වුණොත් ඔබට දුක්ඛිත මතු මරණයක් තමයි සිද්ධ වෙන්නේ. එනිසා නිරේතුරුවම මරණය ගැන ජීවිතේ විනාඩි 5ක්වත් මම මරණින් පස්සේ මොකක්ද වෙන්නේ කියන කාරණේ හිතන්න. මොකද මේ සම්මා සම්බුද්ධ ශාසනයේ දීප්තිමත්ම අවස්ථාවක් තමයි මේ උදා වෙලා තියෙන පිංගතුනේ. මේ වගේ දීප්තියක් නැවත මේ ශාසනය ඇති වෙන්නේ නැහැ. මේ දීප්තිමත් අවස්ථාව කියන්නේ අපිට පෙනෙනවා අප්‍රමාණ සාමීන් වහන්සේලා චතුරාර් සත්‍ය ආරෂ්ඨාංගික මාර්ගය දේශනා කරනවා. ඇහෙන ඇහෙන පැත්තෙන් අපිට සද්ධර්මය ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබිල තියෙනවා. අප්‍රමාණ මහා පින්කම් රට තුළ සිද්ධ වෙනවා. මේක සද්ධර්මයේ දීප්තිමත් අවස්ථාවක්. තරුණ ස්වාමීන් වහන්සේලා වේගෙන් පැවිදිභාවයන්ට පත්වෙනවා. මේ සද්ධර්මයේ දීප්තිමත් අවස්ථාව පිංහතුනේ පහනක දැල්වෙන දීප්තියයි අපි මේ දකින්නේ. මොකද මේ දීප්තියෙන් අපිට කියන්නේ මේ පහන නිවෙන්න ආසන්නයි කියන කාරණයයි. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ඕනේ මේ ලැබෙන අවසාන මොහොතේදී අප්‍රමාදී භාවය කියන වචනෙට සැබෑ අර්ථය ඔබේ ජීවිතය තුළින් ලබා දෙන්න. මොකද ඔබට සෝවාන් ඵලයට මේ සම්මා සම්බුද්ධ ශාසනයේ පත්වෙන්න අවශ්‍ය නම් මේ ඔබට ලැබෙන අවසාන අවස්ථාවයි පිංගතුනි. නැවත අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඔබ නිකමටවත් ඊළඟ ජීවිතේ මිනිස්සෙක් වෙලා සෝවාන් වෙනවා කියලා නම් හිතන්න එපා. ඔබට ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ. මේ ඔබට ලැබිලා තියෙන අවසාන අවස්ථාවයි. ඒ නිසා මේ අවසාන සාසන දීප්තියෙන් ඔබ ගන්න තියෙන අර්ථය ජීවිතයට ගන්න පිංගතුනේ. මොකද මාරයා මේ මොහොතේ දන්නවා මේ ශාසනය තව අවුරුදු 200ක් ගියාට මේක අතුරුදහන් වෙලා යනවා කියලා. අතුරුදහන් වෙලා ගියාට පස්සේ ලෝකේ අයිති වෙන්නේ මාරයාටයි පිංගතුනේ. මොකද මේ සම්මා සම්බුද්ධ ශාසනය අතුරුදහන් වුණාට පස්සේ ආයිමත් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න තව අවුරුදු ලක්ෂ 25ක්වත් යනවා පිංගතුනේ. අවුරුදු ලක්ෂ 25ක්. මේ අවුරුදු 60 කියන එක කොච්චර දීර්ඝද කියලා බලන්නකෝ. එහෙනම් අවුරුදු ලක්ෂ 25ක් කියන්නේ කොයිසා දීර්ඝ කාලයක්ද? මොකද මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න අවුරුදු 80000ක් ආයුෂ තියෙන මිනිස්සු බිහි වෙන්න ඕනේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ කාලේ අවුරුදු 120යි පරමාංශ. අද වෙනකොට ඒක 70ට වගේ බැහැලා තියෙනවා. එහෙනම් අවුරුදු 2600ක් තුල ආයුෂ අවුරුදු 50කින් අඩු වෙලා තියෙනවා පිංගතුනි. අවුරුදු 2600ක් තුල ආයුෂ අවුරුදු 50කින් අඩුවීමේ පදනම මත මෙහෙම ගිහිල්ලා අවුරුදු 10ට පරමායුෂ අඩු වෙලා අවුරුදු 10 ඉඳන් අවුරුදු 80000ක් මිනිස්සු බිහි වෙන්න තව අවුරුදු ලක්ෂ 25ක්වත් යනවා. අවුරුදු ලක්ෂ විසිපහක් අබුද්ධෝත්පාද කාලයක් පිංහතුනේ. ධර්මයක් නෑ සංඝයා කියන වචනයක් නෑ බුදුර බුද්ධ කියන වචනයක් නෑ මාරයාගේ ලෝකයක් දුකම පිරිච්ච ලෝකයක්. ඔබ මේ මොහොතේ මේ ලැබුණ අවස්ථාවෙන් ප්‍රයෝජන නොගත්තොත් තව අවුරුදු අනාගතයේ ලක්ෂ විසිපහක් අබුද්ධෝත්පාද කාලයකටයි අපි වැටෙන්න පිංහතුනි. මාරයා මේ කාරණය හොඳින් දන්නවා. මාරයා මේ කාරණය දන්න නිසා මාරයා මේ මොහොතේ ඔබලාව කුසලය තුල කොටු කරනවා පිංගතුනි. මාර්යා මේ මොහොතේ ඔබලාව කුසලය තුල කොටු කරලා තියෙනවා. මොකද මාර්යා දන්නවා දැන් ඔබලාව අකුසලයෙන් කොටු කරන්න බෑ කියලා. ඔබලාව දැන් අකුසලයෙන් කොටු කරන්න බෑ මාර්යාට මොකද ඔබලා අකුසලය හඳුනනවා. ඒ නිසා මේ මොහොතේ මාර්යා කුසලය තුල ඔබලාව කොටු කරනවා. මොකද සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගාණක් අපිට අහිමි වුණේ මාර්යා ඔබලාව කුසලය තුල කොටු කරපු නිසාමයි පිංහතුනි. එනිසා මේ වෙලාවෙත් ඔබ කුසලය තුල කොටු වෙලා ඉන්නවා. ඒ මාර උගුලට ඔබ අහු වෙලා ඉන්නවා පිංහතුනි. කුසලය තුල කොටු වෙනවා කියන්නේ ඔබ පිංකම් කරමින් සිල් සමාදන් වෙමින් දන් දෙමින් මෛත්‍රිය වඩමින් සමාධිය වඩමින් මේ වාගේ ආස්වාදයට කොටු වෙලා ජීවත් වෙනවා. මේ වාගේ ආස්වාදයට කොටු වෙලා මම දෙවියෙක් වෙනවා මිනිසෙක් වෙනවා කී කිය ජීවත් වෙනවා. විදර්ශනා නුවණට මේක ලක් කරන්නේ නැහැ. ඔබ මේ උතුම් ධර්මතාවයන් විදර්ශනා නුවණින් නොදකින තාක්කල් ඔබ මායාගේ උගුලට අහුවෙච්ච කෙනෙක් පිංගතුනේ. එනිසා මේ වෙලාවේ ඔබ සංසාරයේ මෙතෙක් කළා වූ වරද මේ මොහොතේ කරන්න එපා. එනිසා මායයා ඔබලාව කුසලයේ තුල කොටු කරන්න හදනකොට ඔබලා කුසලයේ තුල කොටු වෙන්න එපා. හැකිතාක් පන්සලට ආරන්නට ගිහිල්ලා පින්කම් කරමින් සිල් සමාදන් වෙමින් සමාධිය වඩමින් මෛත්‍රිය වඩමින් මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවයම දකින්න. මේ සංස්කාරයන්ගේ ආස්වාදයට බැඳෙන්න එපා. නැවත දෙවියෙක් නැවත මනුස්සෙක් වෙනවා කියලා චිත්තයක් ඇති කරගන්න එපා. මේ සංස්කාරයන් වඩමින් මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින් විදර්ශනා නුවනම සකස් කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මාර්ගඵලලාබී දෙවියෙක් මාර්ගඵලලාබී දිව්‍යාංගනාවක් වෙනවා කියලා චිත්තය ඇති කරගන්න. නිකන් දෙවියෙක් නෙමේ නිකන් දෙවියෙක් වෙලා එහෙම නැතුව ඔබ කොච්චර පිංකම් කරලා ඔබ කියන්නේ ඔබ පිංකම් සිද්ධ කරලා ඔබ ප්‍රාර්ථනා කරන්නේ දෙවියෙක් වෙන්න කියලා නම් ඔබ මැරෙන වෙලාවේ පිංකම් සිහිපත් වෙලා දෙවියෙක් වේවි. නමුත් ඔබ හිතන්න දිව්‍ය තලයක ඔබ අවුරුදු ලක්ෂයක් හිටියා කියලා ලක්ෂයක් හිටියත් ආයිමත් ඔබ දිව්‍ය තලයෙන් පිරිහෙනවා පිංගතුනි. මොකද බුදුරජාන් වහන්සේ කියනවා මේ මිනිස්සයා පිරිහෙන්න පිරිහෙන්න දෙවියනුත් පිරිහීමටපත් වෙනවා කියලා. එහෙනම් ඔබ දිව්‍ය තලයෙන් ඔබ පිරිහිලා ආයිමත් පල්ලෙහාට වැටෙනවා. ඒ පල්ලෙහාට වැටෙද්දී ඔබ වැටෙන්නේ එක්කො මිත්‍යා දෘෂ්ටික මෞකුසකට පිංගතුනි. මොකද බෞද්ධ අම්මා කෙනෙක් ලෝකේ දාට නැහැ. ඔබ ආයිමත් මිත්‍යා දෘෂ්ටික භාවයට පත් වුණා. එනම් මාරයා මේ ලෝක මේ මොහොතේ ඔබව කොටු කරන්න හදන කුසලයට ඔබ කොටු වෙන්න එපා. හැකිතාක් කුසල් කරමින් ඒ කුසල් සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින් විදර්ශනා නුවණම සකස් කරගන්න. මේවා කරේ ආස්වාදයක් ඇති වෙන්න එපා. දිව්‍ය තල කරේ ආස්වාදයේ සකස් වෙන මොහොතේම සක්‍රියාත් අනිත්‍යයි කියන කාරණේ දකින්න. බ්‍රහ්ම තල කෙලෙහි කැමැත්ත සකස් වෙනකොට මේ රූපාවචර අරූපාවචර බ්‍රහ්ම තලවල බ්‍රහ්මයාත් සතර අපායට වැටෙනවා කියලා දකින්න. මේවා කරේ බිය ඇති කරගැන් විදර්ශනා නුවණම සකස් කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟ කාරණය පිංගතුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින කියන්නේ ගින්දරක් කියලා. මොකද ගින්දර නැතුව අපිට ජීවත් වෙන්න බැහැ. ගින්දර විසින් අපිව විනාශ කරලා දාන්නත් පුළුවන්. පිනත් ඒ වගේ තමයි පිංගතුනි. පින කියන්නේ සැපයට කියන තවත් නමක්. මේ සැපේ නැතුව අපිට ජීවත් වෙන්න බෑ. නමුත් මේ පින විසින්ම අපිව විනාශ කරලා දාන්නත් පුළුවන්. මොකද මේ ජීවිතයේ ඔබ මේ ආයුෂ වර්ණය සැපේ බලය කියලා ලබලා තියෙන්නේ මොකද්ද? පෙර ජීවිතේ කරපු පින්මයි පිංගතුනේ. නමුත් ඒ පෙන නිසා ඔබ මේ ජීවිතයේ ආයුෂවර්ණය සැපය බලය ඔබ කාමච්චන්දයන් උදෙසා යොමු කොළොත්. සිල්පද බිඳ ගැනීම උදෙසා ඔබ යොමු කොළොත් අන්න සීලයගින් අන්න සංස්කාර අන්න පින ගින්දරක් බවට පත්වෙනවා පිංහතුනි. දැම් බලන්න මේ රටේ මේ ලෝකෙ ජීවත් වෙන කොච්චර මහේෂාක්‍ය ප්‍රභූ චරිත ඉන්නවාද කියලා. මේ මහේෂාක්‍ය ප්‍රභූභාවය කියන මොකක්ද. පෙර පිනමයි පිංහතුනේ. බුදුරජාණන් වහන්සේ මේ සමාජ අසාධාරණයක් ගැන එච්චර දේශනා කරන්නේ මේ පෙර පින්කම්මයි සිල් රැකගෙන කළා වූ පිනේ ශක්තියමයි මේ මහේශාක්‍ය භාවයේ ප්‍රභූභාවය. නමුත් මේ ප්‍රභූභාවයේ මහේශාක්‍ය භාවයේ ලැබපු අය දැන් මේ ප්‍රභූභාවයේ මහේශාක්‍ය භාවය ආරක්ෂා කරගන්න යන ගමනේදී ඒගොල්ලෝ පිංගතුණී කොතෙන්ටද වැටිලා තියෙන්නේ? සතර අපාය පැත්තටයි වැටිලා තියෙන්නේ. ඒගොල්ලෝ රැස් කරගන්න රැකගන්න ගන්න උත්සාහයේදී මැරෙන වෙලාවට මේවා අමත අතහර ගන්න බෑ. එහෙනම් බලන්න ඒගොල්ලෝ අවසානයේ සතර අපායට දාන්නේ කවුද? පින විසින්මයි පිංගතුනි. දැන් මේ රටේ ජීවත් වෙන එක්තරා නෝන කෙනෙක් ඉන්නවා. එයා ආයුෂ වර්ණය සැපේ බලයෙන් පිරුණා වූ කෙනෙක් පිංගතුනි. එයාට වෙන ජීවිතයේ අවශ්‍ය දෙයක් නැහැ. අපි දන්න සාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් පසු වෙනකොට උන්වහන්සේ අරමුණු බල්ලා තියෙනවා මේ නෝනා ගිය ජීවිතේ කවරෙද්ද කියලා. එතකොට එයා දකිනවා එයා ගිය ජීවිතේ තරුණ කාලෙත් සුදු අත දරාගත්ත කෙනෙක්. සීලය තුල හිටපු කෙනෙක්. අවුරුදු 60 වගේ වයසේදීත් සීලය තුල සුදු අත දරාගත්ත කෙනෙක්. එහෙනම් එයා අනිවාර්යයෙන්ම දන් දෙන්නත් ඇති. එහෙනම් ඒ දානේ සීලේ ඵලය නිසා මේ ජීවිතේ ප්‍රභූ පෞලක ප්‍රභූ දැරියක් වෙලා උප්පත්තිය ලැබුවා. ප්‍රභූ තැනකින් විවාහයක් සිද්ධ වුණා. දැන් එයා ආයුෂ වර්ණය සැපය බලයෙන් පිරිලපිංහතුනේ. දැන් එයා හැම නිමේශයක මුස්සාගන්නේ ඒ ආයුෂ වර්ණය සැපේ බලය රැකගන්න තවතව වැඩි කරගන්න. ඒ යන ගමනිදයා හෙට දවසේ මියගියොත් මේ රැස්කරගෙන ඉන්න ගොඩ කවදාක්වත් එයාට අත්හැරගන්න බෑපිංහතුනේ. ඒනං එයා වැටෙන්නේ දුකටයි. එනං එයා දුකට දැම්ම කවුද පින විසින් මයි පිංහතුනේ. ඒකයි කියන්නේ පින කියන්නේ ගින්දරක්. එනිසා පින විසිනුයි ඔබට මේ ආයුෂ වර්ණයේ සැපේ බලය ලබලා දීලා තියෙන්නේ. එනිසා මේ ආයුෂ වර්ණයේ සැපේ බලය කාම ඡන්දයන් උදෙසා යොමු කරන්න එපා. සිල්පද බිඳ ගැනීම උදෙසා යොමු කරන්න එපා. මේ ලැබුණා වූ ආයුෂ වර්ණයේ සැපේ බලය ආර්යෂ්ටාංගික මාර්ගය තුල ගමන් කරලා ප්‍රඥාව ඇති කරමගමින් උදෙසා යොදා ගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මන් දැන් පිංගතුල්ලාට මතක් කළා ඔබලා ශේෂ්ඨ උපතක් ලබලා තියෙනවා. ඒ ශේෂ්ඨ උපත ශේෂ්ඨ මරණ පහක් තියෙනවා කෙලවර කරන්න. ඒ ශේෂ්ඨ මරණ පහ කරා යන ගමනේදී මේ ශේෂ්ඨ උපත ඔබට ලබා දුන්නේ තෙරුවන් කෙරෙහි සද්ධාවත් සීලයක් දානයත් විසින්මයි මේ කාරණා දැනගෙන ඔබ මුලින්ම චිත්තයක් ඇති කරගන්න මම මේ ජීවිතේ සතර අපායෙන් මිදෙනවා කියන චිත්තය ඊළඟට පිංහතුනේ විචිකිච්ඡාවෙන් බැහැර වෙන්න. අර පරමාදර්ශී ජීවිතානුව ඔබේ ජීවිතය ගොඩනගා ගන්න. මාන්‍ය ජීවිතයට එන්න දෙන්න එපා. ඊළඟට තෙරුවන් කෙරෙහි අතල සද්ධාව ඇති කරගන්න. මුලින් සද්ධාව තුළ ශක්තිමත් වෙන්න සද්ධාව තුළත් විදර්ශනා නුවණින් දැකලා අචල සද්ධාව ඇති කරගන්න. ඊළඟට සීලය ආර්ය සීලයක් හැටියට වඩන්න මුලින් සීලය තුල ශක්තිමත් වෙන්න ඒ සීලේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින් සීලේ ආර සීලයක් බවට පත් කරගන්න. පංච උපාදානස්කන්දයේ මුල්ම උපාදානස්කන්දය රූප උපාදානස්කන්දය කෙරේ අනිත්‍ය සංඥාව දකලා රූපය කරේ තියෙන තුෂ්ණාවෙන් මිදෙන්. මේ කාරණාවලින් ඔබ පරිපූර්ණ වුණොත් ඔබ මේ ජීවිතයේ ඇස් දෙක පියාගන්න තප්පරයක් තියලා හෝ සෝවාන් ඵලයට පත්වෙන්න කැමති වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මන් දැන් ධර්ම දේශනාව මෙතනින් සමාප්ත කරනවා.